මෙතන මේ ප්‍රශ්නයක් අහලා තියෙන එකට උත්තරේ දීලා මයන්නම්. ආලෝක සංඥාව අනිත්‍ය ලෙස නොදන්නා කමින් වඩා ඇතනම් ඒ නියම්මකට ප්‍රශ්නයක් වේ. ම්ම්. ඔව් දැන් මෙහෙමයි ඉතින් මේක අනිච්ච කියන එකයි මේ අනිත්‍ය කියන එක අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒක දැන් ගොඩක් අය දන්නවා ඇති. ඉතින් මේ ලියලා ඇත්තේ මොකක් වුණත් මේ ආලෝක සංඥාව කියන එක ඉතින් දැන් අපි එහෙම කරලා වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉතින් ඊට පස්සේ ඉතින් වඩාගෙන යන්න තියෙන. ඉතින් දැන් මොකක් හරි දෙයක් වරදක් වුණොත් ආයි ඒක නොකරන්න වග බලාගෙන කටයුතු කරගෙන යන්න වෙනවා. ඒක දැන් එහෙම වඩලා තිනින්ද ඒක බාධාවක් කියලාම ගන්න එපා. එහෙම වුණොත් දැන් يعني හැම වෙලාවෙම ඒක බාධාවක් කියන එක කොළුවේ තියාගෙන ඊළඟට යනවනේ. ඒතකොට ඒකම තමයි යාට ප්‍රශ්නයක් එන්නේ ඊළඟට. දැන් බාධයක් බාධාවක් වෙන්න කලින්ම බාධාවක් කී කී හිත හිත ඉන්නවා. බාධාවක් වුණාට පස්සේ වෙනවනම් එදාට ඒක බලමු. එකම දේ වෙන්න පුළුවන්. අර ආලෝක එන එක පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඔච්චරයි වෙන්නේ. වෙන මාද නෙයි ඉතින්. එන එක දැන් ප්‍රතික්ෂේප කරා නම් පොඩ්ඩක් එන එක පොඩ්ඩක් පරක්කු. ඊට පස්සේ ආයෙ තියෙන්නේ වඩාගෙන යන්න. හරි. එහෙනම් මෙන්න මේ නීවරණ ධර්ම නිවැරදිව හඳුනාගමු. දැන් ඒක ප්‍රශ්නයක් කියනවා නීවරණ ධර්ම නිවැරදිව හඳුනාගමුයි කිව්වහම මේ තව මේ කට්ටිය ඉන්නවද තව එළියේ? කවුද මේ කවුද ප්‍රශාන්ත ඔය මේ චානක තව එළියේ ඉන්නව කට්ටිය එළිය ඉන්නව තව කට්ටිය මේ මේ මොනකටද? කොහටද? ආ නීවරණ. ආ හරි ඒක තමයි. දැන් මේ මම ඇයි මේක නිවැරදිව හඳුනාගමු කියලා දාන්නේ. දැන් මේ <coughs> මේක ඇත්තටම මේ මෙහෙම දාන්නත් හේතුවක් තියෙනවා. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් දැන් අපි දන්න එක වැරදිද කියලා. නෑ දන්න එක හරි වැරදි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ පොඩි සමහර තැන්වල පොඩි අඩුපාඩුකම් සහිතයි. අන්න ඒක. දන්න එක වැරදිම නෙමෙයි. පොඩි අඩුපාඩුකම් සහිතයි. ඒ අඩුපාඩුකම් ටික හොඳට ඕන වෙනවා මේ භාවනා වඩ아가ගෙන යන්න. ඒක දස්සන එන කොටසට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව ඕ මොකක්වත් දන්නේ නැහැ. ඔහු බණ ටික අහගන්නකොටනේ ඉතුරු දේ දැන. හැබැයි මෙතනින් එහාට ඕගොල්ලෝ මාර්ගේ වඩ아가ගෙන යනකොට ඕගොල්ලන්ට තනියෙන් තමයි නීවරණයත් එක්ක යටපත් කරගන්න මේකේ නීවරණයෙන් අයින් වෙන්න තියෙන ඕගොල්ලන්ට තනියෙන්. තව කාටවත් උදව් කරන්න අමාරුයි ඒක. යන්නේ. එතකොට මේ නීවරණ ගැන අපිට හඳුවටම අවබෝධයක් තියෙන්න ඕනේ ඒක පිළිබඳව. ඒකයි. ඒක ඇති මේ නීවරණ ධර්ම නිවැරදිව හඳුනාගමු කියලා දාන්නේ. ඉතින් මේක විස්තර කරන්නේ ඇත්තරම සංයුක්ත නිකායෙම පරියාය සූත්‍රය කියන සූත්‍රය. මෙන්න මේ මේක වෙන්න මේක පොඩි නිදාන කතාවක් තියෙන. නිදාන කතාවක් නෑ. මේක මේක මේ සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන්න කාරණා සැකසිච්ච විදිහක් තියෙනවා. මම ඒ කාරණෙත් කියලාම ඉන්නම්. එකල්ලි බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන සවත පිඩු පිණිස පිවිසිය. ඉක්බිති වේ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. සවතෙහි පිඩු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩිය. ඒ කියන්නේ තාම කාලය වැඩිය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ ආරාමයක් වෙතව එළඹෙන්න ඕනම් මැනවයි. ඒ කියන්නේ මේ අන්නේ පරිබ්‍රාජිකයන්ගේ ආරාමයකට යන්න කියලා. යන්න යන්න හිතෙනවා මේගොල්ලන්ට. ඒ ස්වාමීන් වහන්සේලාට. එකල්ලි භික්ෂුව අන්දරු පරිබ්‍රාජකයන්ගේ ආරාමයක් කරා එළඹියහ ගියා. ගිහිල්ලා එළඹ අතුරු පිරිවැජ්ජයන් සමග සතුටු වූ. සතුටු විය යුතු සීකට නිමා කොට එකක් පසක වුණා. එකත් පසක වුණ ඒ භික්ෂුවන් මේ පිරිවැජ්ජක මෙහෙම කියනවා. දැන් බලන්න මේ මෙන්න මේක විශේෂත්වයක් තියෙනවා. ඒ කාලේ දැන් මේ අන්නේ පරිබ්‍රාජිකයන්ගේ ආරාමයකට භික්ෂුන් වහන්සේ කෙනෙක් ගියයි කියලා එහෙම එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගිහින් තිනවා. ගිහිල්ලා කතා බහ කරලා ඇවිල්ලා තිනවා. මේ දඩ කාලේ එහෙම ගියොත් එහෙම සමහරලා උමා ප්‍රශ්න. එහෙම නැහැ. ඒ කාලේ එහෙම ගිහින් තිනවා. බලන්න <coughs> මේක ඊට පස්සේ වෙන දේ. ඊට පස්සේ මෙන්න මේ පරිබ්‍රාජිකව මෙහෙම එකක් කියනවා මේ භික්ෂුන් වහන්සේලාට. මුලින් පරිබ්‍රාජිකව තමයි මේ කියන්නේ. හොඳේ. කියනවා ඒ අත්තොටු පරිබ්‍රා පිරිවැජ්ජ මෙසේ කීහ. හරිද? මොකද්ද කියන්නේ? ඇවැත්නි මහන ගොයුම් කවුද? මහන ගොයුම්. මේ පරිබ්‍රාජික බුදුහාමුදුරන්ව ආමන්ත්‍රණය කරන විදිහ. මහන ගොයුම් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ සමහරව. මහන ගොයුම් සව්වනට. සව්වනට කියන්නේ තමන්ගේ ශ්‍රාවක පිරිසට නේද? ඒතර ශ්‍රාවක පිරිස ගම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසමයි තියෙන්නේ. සව්වනට මෙසේ දහම් දෙසයි. දැන් මේ කියන්නේ කවුද? පරිබ්‍රාජිකීය භික්ෂුන් වහන්සේලාට කියනවා මහාන ගොයුම් සව්වනට මෙසේ දහම් දෙසයි. කොහොමද දෙසන්නේ? මහණෙනි එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස් නීවරණ පහකොට සත්ත බොජ්ජංග තතුසේ වඩව. දැන් මේ පරිබ්‍රාජිකය කියනවා බවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේ ශ්‍රාවකයන්ට පංච නීවරණ දුරුකොට සත්බොජ්ජංග වඩන්න කියනවා කියලා කියලා මේ පරිබ්‍රාජික අර භික්ෂුන් වහන්සේලාට කියනවා. එතකොට මේ පරිබ්‍රා ඊළඟට කියනවා අපිදු. අපි කියන්නේ කවුද එතකොට? ආ අපි අපිදු සව්වනට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. සව්වනට මෙසේ දහම් දෙසමු. කොහොමද දහම් දෙසන්නේ? ඒගොල්ලෝ එවත් එපි සිත කෙලසන නුවණ දුබල කරන පස් නීවරණ පහ කොට සත්බොජ්ජංග තතුසේ වඩව. යයි ඇවැත්නි ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් ධර්මදේශනාවක් සමග ධර්මදේශනාවක අනුශාසනාවක් සමග අනුශාසනාවක් ඇද්ද අප දෙදෙනාගේ මේ පැනවීමේලා විශේෂකම අධිප්‍රයෝගයකම නානත්ත කියන කිසිම වෙනසක් නැහැ නේ කියනවා. මේ මොකද්ද මේ මුළු කතාවෙම තියෙන්නේ? පරිබ්‍රාජිකයොත් පංච නීවරණ දුරුකොට සත්බොජ්ජංග වඩනවා. බවත් ගෞතමයන් වහන්සේත් පංච නීවරණ දුරුකොට සත්බොජ්ජංග වඩනවා. ඒ හන්දා අපි දෙගොල්ලෝ අතර කිසිදු වෙනසක් නැහැ නේ කියන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. දෙකේම තියෙන්නේ එකම කතාව. ඇයි? පස් නීවර දුරුකොට සත්බොජ්ජංග වඩනවා. පස් නීවර දුරුකොට සත්බොජ්ජංග. නේද? දැන් අපි මොකද එක්කල් මොකද කරේ? අපි මොකද කරේ මෙතෙක් කල්? දැන් කොහොමද පංචනේ දැන් මේ මෙතෙක් කල් ඔයගොල්ලෝ දැන් බණ අහලා තිබ්බනේ මීට කලින් ඕන තරම්. ඒ හැමතරේම උත්සාහ කරේ මොකක් කරන්නද? පංච නීවරණ හදා ගන්නද? පංච නීවරණෙන් අයින් වෙන්නද? ආ දුරු කරන්න. දුරු කරන මොකක් වඩන්නද? නෑ නෑ දැන් මේ දැන් මේ දාම අහ ගන්න කලින් දැන් මේ මොකද්ද ඒක දැන් පංච නීවරණ දුරුකොට මොකද්ද වඩන්න හදන්නේ නැත්තේ වැඩේ තියෙන සමහරලාට දැන් අපි අපිම දන්නේ අපි මොකද්ද ඕ වැඩේද අපි ඉන්නේ පරිබ්‍රාජිකයන්ගේ ගොඩේද බුදුහාමුදුරන්ගේ ගොඩේද මොන ගොඩේද කියන එක ප්‍රශ්නයක් දැන් පරිබ්‍රාජිකයන්ගේ ගොඩේ හිටියනම් ඒත් අරකමයි කියන්නේ ඒක ඒ ඒ දෙයමයි කරලා තියෙනවනේ හරි හෝ වැරදි වෙරම කතාවක් බවත් ගෞතමයන්ගේ වහන්සේගේ ගොඩේ හිටිනා ඒත් ওই දෙයමයි කරලා තියෙනවා. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් අපි ඉන්නේ කොයි ගොඩේද? වෙන්නනේ ගොඩවල් දෙකටම නෑ වගේ. සත්තබොජ්ජංග වැඩිවීම නෑ. මම අහන්නේ මේ සාධාරණව කතා කරන්නේ. සර්ව සාධාරණව. ඒකත් නෑ. ඒකෝද මොකේද අපි ප්‍රශ්නේ එනවා අපිට? හැබැයි අර වචන ටික එහෙමම තියෙනවා. දැන් මෙන්න මේ ප්‍රශ්නේ එනවා මේ නවක භික්ෂුන් වහන්සේලා ටිකක් මේ ස්වාමීන් වහන්සේලා මේ පරිබ්‍රාජිකව මෙහෙම කිව්වා මේ ස්වාමීන් වහන්සේලා මේක පොඩි ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ කියනවා ඉක්බිති වේ භික්ෂු අන්තරි පිරිවැජ්ජයන්ගේ දෙසුම නොම පිළිගත්ත. ඒක පිළිගත්තේ නැහැ. හරි? නොම පිළිගත්ත නොම පිළිකෙව් පිළිකෙව් කළ නොම නොපිළිගෙන නොම නොපිළිකව කොට භාග්‍යතුන් වහන්සේ සමීපේ මේ දෙසුම දෙසුම් මේ අරුත දැන ගන්න මොයි හුනස්තෙන් නැගිට ගියහ. ඒක පිළිගත්තේ මේගොල්ලෝ කියන එක පිළිගත්තේ නැහැ. ඉක්බිති ඒ භික්ෂූන් සැවතෙහි පිඬු පිනිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාව භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිය. එළඹිය එළඹිය භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසක වුණ එකත් පසක වුණ භික්ෂූන් වහන්සේ භික්ෂූ භාග්‍යතුන් වහන්සේට මේ සැලකලේය. වහන්සා අපි පෙරවරු හැඳ පෙරවරු සිවුරු ගේන මොකද කියන්නේ පිණ්ඩපාතේ සැරසුණා පිණ්ඩපාතේ යන කාලේ වැඩි හන්දා අපි අන්නේ පරිබ්‍රාජිකයන්ගේ ආරාමයකට එළබෙන්න ඕන නම් මැනවෑයි. වහන්ස ඉක්බිති අපි අන්නේ පරිබ්‍රාජිකයන්ගේ ආරාමයේ වෙත එළඹ ඔවුන් සමග සතුටු විය සතුටු විය යුතු කතා නිමකොට එකත් පසක උන් නෙමෙයි එකත් පසක උන් අපට අන් පරිබ්‍රාජිකයෝ මෙය කීහ. ඇවැත්නි මහානගයුම් සව්වනට මෙසේ දහම් දෙසයි මානනේ ඒ එවතෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස් නීවරණ පහකොට සත්බොජ්ජංග තතුසේ වඩව ඒගොල්ලෝ ඒ අරගොල්ලොත් කියනවා අපිත් වහන්සෙත් ඒක කරනවා අපිත් ඒක කරනවා මේ දෙගොල්ලෝ මෙන්න මේක දෙගොල්ලා වඩනවා කියලා කිව්වා කියලා කියනවා ඇවැත්නි ශ්‍රමයන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපගේ යම් දේශනාවක් සමග අහනවා මොකද්ද මේ දෙකේ වෙනස මොකද්ද කියලා ඇහුවා අපි ඒක පිළිගන්නේ නැතුව එතනින් පිටත් ආවා කියලා කියනවා ඔන්න දැන් කතාව එහෙම් පිටිම කියන. දැන් තථාගතයන් වහන්සේට වෙච්ච දෙයමද කිව්වේ වෙන දෙයක්ද කියලා තියෙන්නේ. දැන් කාගේ ආරාමයකට ගියා කියලාද කියලා තියෙන්නේ? දැන් සාමාන්‍ය බුදුහාමුදුරුවෝ ඔහොම ගියාම මොකක් කියනවද? නේද? දැන් දැන් අපි දැන් බුදුහාමුදුරුවෝ පැත්තකින් තියමුකෝ. අපි දන්නේ නැහැ. දැන් අපි ඔහොම ගියා නම් මොකක් හරි කියේ මොකක් කියන්නේ? ගත්තකට ගත් කාටට මොකද කියන්නේ? ඕඹල මොකටද එහි ගියේ? පළවෙනි ප්‍රශ්නේ ඒක. මොකටද උඹලා එහෙ ගියේ? උඹලට එහෙ යන්න වටිනවද? උඹලට මං එහෙ යන්න කියලා තියෙනවද කවදාවත්? ඕකනේ කියන්නේ. හරි. මහණෙනි මෙසේ බුදුහාමුදුරුවෝ ඔච්චරයි කිව්වේ. කිව්වට පස්සේ උත්තරේ දෙනවා. ඔන්න. මහණෙනි මෙසේ කියන අත්දොඩු පිරිවැජ්ජන්ගේ මෙසේ කිය යුතු වන්නාව. එහෙම කියනනම් මෙන්න මෙහෙම කියන්න ඕන කියලා. ඇවැත්නි යම් න්‍යායකට පැමිණ පංච නීවරණ 16ක් වේනම් පංච නීවරණ කියද 10ක් වේනම් සත්බොජ්ජංග තුදුසක්. ඒ කියන්නේ 14ක් වේනම් එබඳු ණයක් ඇද්ද? මහණෙනි මෙසේ පුලුස්සන ලද අතුරු පරිබ්‍රාජිකයන්ගෙන් සපයා කියන්නට නොදැහැකි වන්නාහ. මතු දුකකටත් පැමිණෙන්නාහ. ඒ කවර හේින්දයක් මහණෙනි අවිෂය කරුණෙහිලා යම් මේ කියන්නේ මහණෙනි තථාගත කෙනෙකු විසින් හෝ තථාගත සව්වනකු විසින් හෝ මෙයින් අසා හෝ හැර වෙනත් යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කර සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත මහාන බමුන් සහිත දෙව් මිනිස් සහිත ප්‍රජාවේ එබන්දකු මම නොදකිමි. මොකද්ද මේ කියන්නේ? තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි මා පංච නීවරණ දහ ආකාරයකුණු සත්බොජ්ජංග දහ ආකාරයකුණුයි කියලා තියෙන්නේ. ඔන්න ඔය පරිබ්‍රාජිකයන්ට කවදාකවත් ඕක කියන්නත් බෑ. ඔවුන්ට ඒක විෂය වෙන්නෙත් නෑ. ඔවුන්ට ඒ විෂය වෙන්නේ නැති කරුණා ඔන්න පංච නීවරණ 10 ආකාරයත් සත්බොජ්ජංග 14 ආකාරයත් යමෙක් දන්නෝ නම් දන්නේ තථාගතයන් වහන්සේව තථාගතයන් වහන්සේෙන් අසා දැනගත්ත ශ්‍රාවක පිරිසගෙන් කෙනෙක් විතරමයි එවැනි කෙනෙක් කැරෙන වෙන වෙන කෙනෙක් ඒ කියන්නේ ශ්‍රාවක පිරිසට අයිති නැති වෙන කිසි කෙනෙක් මේ දෙව් මිනිස් බමුණු සහිත ප්‍රජාව තුල තුන් ලෝකයේ තුලම මා නොදකිමි කියලා කියනවා එහෙනම් පංච නීවරණ 10 ආකාරයේ දන්නේම කවුද? අර මෙසස්නේ මහන කියන තැන. ඒතර ඊට මෙහා ඉන්න ඔක්කොම පංච නීවරණ දන්නේ කොහමද? පස් ආකාරය. ඒත් බුද්ධ ශාසනය කතා කරන්නේ 10 ආකාරය. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා අපිට. කලින් තිබ්බේ පහයි. දැන් භාවනාවේදී ඔව් 10ක් ගැන වග කියා ගන්න වග බලා ගන්න වෙන්නේ. නේ දැන් බණ අහනකොට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. දන්නේත් නැහැ. කතාව තේරුණා. ඒක තමයි දස්සනේන කොටසට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක හැබැයි භාවනානේන කොටසට මේක අදාළ වෙනවා. අදාළ වෙන්නේ මෙතනින් එහා වැඩේ තියෙන්නේ තනියෙන්. අතනදී එහෙම වෙන්නේ නැහැ. අතනදී කවුරු හරි දේශනා කරන කෙනාගේ ප්‍රත්‍යක් එකයි සිද්ධ වෙන්නේ. මේ භාවනාදී ප්‍රත්‍යක් වෙනවා. නමුත් භාවනාව උගන්වන්නේ හැමදාම මෙහෙම ගෲප් එකක් හැටියට කරන්න නෙමෙයි. තනියෙනුත් කරන්න බෑ. තනියෙන් කරනකොට පංච නීවරණ කවුරුත් අයින් කළා දෙන්නේ නැහැ. තමන්ම දුරු කරගන්න. ඒ හින්දා හොඳට මේක අහගන්න දැන් මේ පංච නීවරණ ටික උදා වෙන විදිය. මහණෙනි යම් ණයකට පැමිණ යම් න්‍යායකට පැමිණ පස් නීවරණ 16ක් 16ක් වේනම් ඒ න්‍යාය කවරේද? ඒ කියන්නේ පංච නීවරණ 10 ආකාරය වෙන්නේ කොහොමද කියලා කියනවා. මහණෙනි ඇතුළත යම් කාමච්ඡන්දයක් වේ නම් ඒද නීවරණයකි පිටත යම් කාමච්ඡන්දයක් වේ නම් ඒද නීවරණයකි යම් කාමච්ඡන්දයක් වේ නම් ඒ වේ නම් ඒ නීවරණයකි මෙසේ කාමච්ඡන්දය නීවරණයයි ගණයට ගනේ ඒ මේ නයිදු දෙකක් වේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මොකද කියන්නේ ඇතුළත මුල් කරගෙන පංච නීවරණයක් උදා වෙනවා පිටත මුල් කරගෙන පංච නීවරණයක් උදා වෙනවා. ඒතර ඇතුළත කිව්වේ ආන්න හරි අජ්ජත්යට අයිතිද? මොනවද අජ්ජත්යට අයිති? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. බයිද්දයට අයිති? රූප, ශබ්ද, ගන්ධ, රස. දැන් තමන්ම කල්පනා කරලා බලන්න තමන්ට තමන්ගේ ඇහැ ගැන කාමච්ඡන්දයක් වෙන අවස්ථා තියෙනවද නැද්ද? ඈ කොහොමද එන්නේ? අනේ ඉතින් પરම්පරා දෙකක් බලා ගන්න මේ ඇහැ පිං කරලා තිබ්බනේ. කොච්චර වාසනාවක්ද නේද? ඈ දරුවොත් බැලුවා දරුවන්ගේ දරුවොත් බැලුවා પરම්පරා තුනක් බලා ගන්න කණ්ණාඩියක්වත් නැතුව මේක බලා ගන්න මට කොච්චරනම් පිං කරලා තිනවද මගේ ඇහැ. අනේ. ඇයි මේ ඇහැ පිං කරලා තියෙන්නේ? අනේ මෙහෙම ලස්සන රූප ටිකක් බලා ගන්නනේ කොච්චර දෙයක්ද මේක. බලන්නකෝ. අන්න නීවරණ දෙකයි. ඔන්න එන විදිහ. අනේ මට මෙච්චර ලස්සන මිහිරි කටහඬ වල ටිකක් සින්දු ටිකක් අහගන්න මෙහෙම කණක් හම්බුණානේ. කොච්චර දෙයක්ද? ඈ මගේ කන කොච්චර ඇහෙනවද? හිමින් කිව්වත් ඇහෙනවා. කොච්චර හොඳද? අනිත් උන්ට ඇහෙන්නෙත් නෑ. නේද? එච්චර මෙච්චර මෙච්චර වටිනා කණක් මට හම්බුනේ මෙච්චර සින්දු ටිකක් මොනවා හරි ලස්සන සද්ද ටිකක් අහන්නනේ ওই මිහිරක් රස විඳින්නනේ. මං ඒ අතින් කොච්චර වාසනාවන්තද? ඔන්න එනවා. කාමච්ඡන්දේ පැත්තට. නේද? ඒ අනිත් පැත්තට ඔක්කොම එනවා ඉතින්. ආරේ දිව කය ඔක්කොම එන. කය පාන්න කොච්චර මේ නිරෝගී කමින් දෙන ලෙඩක් දුකක් හදින්න නැතුව හරි මෙහෙම ඉන්න ලැබිලා තින්නේ. කොච්චර දෙයක්ද දැන් මට මේ මෙච්චර හොඳ කයක් හම්බෙච්ච එක. ඇයි එහෙම කයක් හම්බ ස්පර්ශයෙන් හොඳට දැනෙනවනේ ස්නායු කොච්චර වාසනාවන්ත තාම කයේ හොඳ කොච්චර හොඳින් ඉන්නවද ඔන්න හැදෙනවා මේ පැත්තට හැදෙනවා ආර පැත්තට හැදෙනවා ඔන්න නීවරණ දැන්. ඒ වගේම තව නීවරණයක් කියනවා මොකද ව්‍යාපාදේ මුල් කරගෙන. ඔය ඊළඟ කොටසෙන් තින්නේ ඒක. ඇතුළත මුල් කරගෙන ව්‍යාපාදයක් හට ගන්නවා. බයිද්දේ මුල් කරගෙන ව්‍යාපාදයක් හට ගන්නවා. අර වගේ වෙන ව්‍යාපාදේ දෙකක් එන්න ගන්නවා. මොකද අජ්ජත්තේ මුල් කරගෙන ව්‍යාපාදයයි බයිද්දේ මුල් කරගෙන ව්‍යාපාදයයි. එහෙනම් බලන්න කොහොමද අජ්ජත්තේ මුල් කරගෙන ව්‍යාපාදේ ඉන්නේ කියලා බලන්න. තම තමන් බලන්න. කියන්නේ කොහොමද ඒ කියන්නේ ඉතින් අපි. අනේ මේවා බලනවට වඩා හොඳයි මගේ ඇස් දෙක පොට්ට වෙලා යනවා. මුංගේ කාංකේන්ද්‍රියාව මහන්න හම්බෙලානේ මගේ කන් දෙක නැතුණා නම් මට ඊට හොඳයි. මොකක් එක්කද ව්‍යාපාදේ? ඇස ගන්න. මොන කර්මයකටද මන්ද කොන්දේ අමාරුවක් කරිලා මැරෙනවා නම් ඊට වඩා හොඳයි. නැහැ නේද? කයත්. ව්‍යාපාරේදී පංච නිවන කැඩුවාම තමයි තේරෙන්නේ අකු හැමතැනම අහුවෙලානේ කියලා. එතකන් තේරෙන්නේ පංච නිවන නැත්නම් ගෙඩි පිටින් ගන්න හදන්නේ. මේවා කඩන්නේ බුදුහාඳුරු නිකන් නෙමෙයි. එතකොට තේරෙන කොච්චර පරාසයක අපි අහු වෙනවද කියන එක මෙන්න මේක. මේක වෙන් කරගත්තාම. කොච්චර පරාසයක අහු වෙනවද කියන. ඒ වගේ අනිත් පැත්තක් තියෙනවා ඉතින් මේ අර ව්‍යාපාදේ රූප ශබ්ද ගන්න දේ. අනේ මේ මුන් වගේ උන් බල බල මට ඉන්න උනානේ. මුගේ කංකේන්ද්‍රියාව අහහානේ මේ ඉන්න වෙලා තියෙන කියලා. අර සද්දෙට බයින්නේ. කනට නෙමෙයි සද්දෙට. නේද? නක් කන්න පුළුවන් ඒවා මේ හදන්නේ. ඉතින් බයින අර කැම ටික. රස. කන්න පුළුවන්ද මේවා? ඒකට බයින. හැම පැත්තෙම බයින. මොන කරදරයක්ද මන් දන්නේ මේ සිතුවිලි එනවා එනවා එනවා එනවා ඉවරෙකුත් නැහැ පුදුම කරදරයක් මේක. අර සිතුවිලි ටිකක් තියෙනවා. මේ මනසක් කියලා එකකුත් හටගත්ත මොනවට හටගත්තද මන් දන්නේ පුදුම කරදරයක් මේක ඕන එකක් මතක් වෙන එපා එකක් මතක් වෙනවා ඒක ඉවරයක් නෑ මේක. මනසත් ව්‍යාපාරය. ඒ පැත්තට ඔහොමයි. ඔන්න කාමච්ඡන්දය ව්‍යාපාරය. දැන් මෙන්න මේක නම් ඕගොල්ලන්ට ටිකක් පොඩ කඩා ගන්න පොඩ ලේසි. හරි? දැන් මෙහෙම එන්නේ නෑ. මට නිකන් අජ්ජත්යත් එක්කත් නිදිමතයි බහිද්දයත් එක්කත් නිදිමතයි. ඕ <coughs> මෙතන තමයි වැඩේ. ඔන්න ඔහම එකක් එන්නේ නැහැ. මට නිකන් මේ රූප දිහා බලන් ඉන්නෝ නිදිමතයි නිකන්. මේ මන් දන්නේ රූප කෑම දකින්නෝ නිදිමතයි. එහෙම වෙන්නේ නැහැ. නේ? මට මගේ නිකන් දිව මතක් වෙනවනේ නිදිමතයි. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ දෙක කොහොම කැඩුවට ඒක එහෙම කඩන්න බෑ. ඒකයි වැඩේ තියෙන්නේ. නැත්නම් පුරුද්දට මෙහෙම කඩාගෙන කඩාගෙන කඩාගෙන යනවා. ගිහලා ඊළඟට බලනවා තීන මිද්දේ ආ අජ්ජත් හන්ද මේ මිද්දේ තීන තීන මිද්දයක් උපදී. බයිද්ද හන්ද තීන මිද්දයක් උපදී. දැන් ජීවිතේට දාලා ගලපලා ගන්න ගියහම දැන් අර මම දැන් ඔය කියන දේ වෙනවනේ නේද? කාමච්ඡන්ද ව්‍යාපාද. මේක දැම්මහම අන්න තමම එහෙම ඒව නෑ නේ ඇත්තට මෙතන. නිදිමත එන ලාට කොහෙද අජ්ජත්තේ බහිද්දේ ඔච්චර. එහෙම එන්නේ නෑනේ නේද? හරි. එතකොට අපි බලන්න වෙනවා කොහොමද එනම් මේ තීන මිද්දේ කඩන්නේ කියන එක. තීන මිද්දේ මේට වඩා වෙනස්. මොකද හේතුව තීනේ නීවරණයේකි මිද්දේ නීවරණයේකි. මේකේ තියෙන පාලි කොටස අරකේ තියෙන ඔය අජ්ජත්තයි බහිද්දයි කියන එක පෙන්වන. යම් තීනයක් වේද ඒද නීවරණේකි. යම් තීනයක් වේද ඒද නීවරණේකි. යම් මිද්දයක් වේද ඒද නීවරණේකි. තීන මිද්දේ යනු නීවරණ දෙකකි. දැන් ප්‍රශ්නයක් එනවා අපිට. තීනේ කියන්නේ එක නීවරණයක්. මිද්දේ කියන්නේ එක නීවරණයක්. දැන් නීවරණ දෙකක් තියෙනවා. දැන් නීවරණ දෙක අපි තේරගන්නේ නැතුව ඔය දෙක එකට එකතු කරලා අපි අරන් දිනන නිදිමත කියලා. බුදුහාමුදුරු කියන දේ හරිද වැරදිද? හරි. ඇයි? පහයිනේ දන්නේ. ඉතින් බුදුහාමුදුරු කව බමුණෝ දන්නේ පහයි කියලා. ඊට වඩා දෙයක් හිතන්න බෑ කිව්වා. ඊට වඩා එහත් දන්නෙත් නැහැ කිව්වා. ඒතර අපි අපිට හදවතට ඒක දැනගන්න අපි වැඩිපුර ඇසුරු කරලා තියෙන කාගේ දහමද? අන්න හරි. නැත්තම් ඉතින් මේකට උත්තරේ තියෙන්නේ. අපි හිතන් ඉන්නේ එක. හැබැයි දෙකක්. අර විදිහට ගලපන්නත් බෑ. හැබැයි ප්‍රශ්නයක් එනවා. තීනේ නීවරණ මිද්දේ නීවරණ. මිද්දේ කියන්නේ නිදිමත තමයි. ඒක හරි. ඒක කිසි වැරද්දක් නෑ. මිද්දේ කියන්නේ නිදිමත. තීනේ කියන්නේ නිදිමත නෙමෙයි. අන්න ඒක විස්තර කරනවා මේක තවත් හොඳට විස්තර කරනවා විභංග ප්‍රකරණය. අන්න ඒක කියනවා මේක කඩනවා කොහොමද ලස්සනට. කොහොමද කියන්නේ? තීන මිද්දං චිත්තං පරිසෝදාති යනු තීනයක් ඇත මිද්දයක් ඇත එහි තීනය කවරේ දෙයක් ඔන්න කියන මොකද චිත්තයාගේ යම් ගිලම් බවක් චිත්තයාගේ යම් චිත්තයාගේ නොපැහැරුණු බවක් වේද මේ තීනයයි කියනු ලැබේ ඒ තීනයයිති කොහෙටද හිතට ඊට පස්සේ කියන හයි මිද්දේ කවරේ දෙයක් නාමකයේ යම් ගිලම් බවක් ඇද්ද සුප්ත බවක් ඇද්ද මේ මිද්දේයි කියනු ලැබේ එහෙනම් මේ තීන මිද්දේ කඩන්නේ මොකකටද තීනය කඩනවා හිතට මිද්දය කඩනවා කයට. නිදිමත එන්නේ කොහෙටද? ආ ඒක කයට. ඒක මිද්දේ තමයි. හැබැයි තීනේ කියන්නේ නිදිමත් නෙමෙයි. හැබැයි මොකද්ද මේක කියන්නේ? සිතේ යම් ගිලුණු බවක් එනවා. يعني හිත මොකද්ද කරන්නේ? කොහේ හරි තැනක එල්බ ගන්නවා. අන්න තීනේ කියන්නේ යම් තැනක එල්බ ගන්නවා. දැන් මොකක් හරි එකක් මතක් වෙනවා. ඒ මතක් වෙච්ච එක හිත හිත හිත හිත ඉන්නවා. දැන් හිතේ එතන ගිලිලා. දැන් හිතේ හිතේ එතන ඕනෝට වඩා ගිලිලා තිනකොට මොකද වෙන්නේ? කය නිකම්ම ගිලෙනවා. ඒ කියන්නේ කය අපි මේ නිදිමත ගතිය එනවා කෙලින්ම. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ තීනේ කියන හේතුයේ ඵලය තමයි මිද්දේ. දැන් අපිට ඔක තේරෙන්නේ තීනේදිද මිද්දේදිද? අපිට තේරෙන්නේ මිද්දේදී. ඒ කියන්නේ තීනේ පහු කරගෙන ඇවිල්ලා තමයි මිද්දේට එන්නේ. අපි තීනේ ළඟ කඩාගත්තොත් මිද්දේ නැහැ. තීනේ ළඟ කඩාගත්තොත් මිද්දේ නැහැ. ඔක මං උපමාකින් පෙන්නනවා. අපි දැන් පොතක් දිහා බලාගෙන ඉන්නවා. ඔය පොතක් දිහා බලාගෙන ඉන්න හිතෙන්නේ මේ කියවන ඔක්කොම කරන්නේ. දැන් ඕම දිගින් දිගටම දිගින් දිගටම ඉන්නකොට මොකද වෙන්නේ? ටිකක් කියලා යනකොට. ආන්න එතකොට එතකොට දැන් හිත නෙමෙයි. අර හිතෙන් තමයි වැඩේ පටන් ගන්නේ. ඊට පස්සේ කය එහෙම එක්ක මොකක් හරි බල බල ඉන්නවා. එක්ක එකක් හිත හිත ඉන්නවා. මොකක් හරි එකක් හරි. දැන් අපි හිතන්න ඇඳට ගිය ගමන් නිින්ද යනවාද? මොකෝ කරන්නේ? දෙතින් ප්‍රැක්ටිකල් බලන්න එපා වැඩි. ඇඳට ඇඳට වාඩි වෙච්ච ගමන් නිින්ද යනවලු. නෑ. කොහොම කොහොමද නිින්ද යන්නේ? මොන හරි ටිකක් වෙලා අන්න උදේ ඉඳන් රෑ වෙනකම් කරපු දේවල් මොකක් හරි එක පොඩි දෙයක් මතක් කරනවා. මතක් කරලා ටීටරයක් කියලා එහෙම ඉන්නකොට ඔය එහෙම නේද ඊට පස්සේ. එතන තීනේ ඇවිල්ලා නේද මිද්දේ එන්නේ. හැම තැනකම තීනේ ඇවිල්ලා තමයි මිද්දේ එන්නේ. හැබැයි දැන් අපිට තීනේ කඩා ගන්න බැරි වුණාම මිද්දේට වැටෙනවා. නේද? ඒ කරන දේ වැටෙනවනේ එතකොට. ඉතින් මෙන්න මේ වගේ මේ තීනයයි මිද්දයයි කියන එක දෙකක්. දැන් අපිට ඔය දැන් මේ අපි මේ ඉන්නකොට නිදිමතක් එනවා නම් එන්නේ ඇයි අන්න වෙන කල්පනාක තීනයක ඉන්න. ඒක චූටි වෙලා වෙන්න පුළුවන්. මහ වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ චූටි වෙලාවේ අපේ හිත කොහෙට හරි දුවනවා. දුවලා ඒක ගැන පොඩ්ඩක් කියලා හිත හිත ඉන්නවා. එතකොට මේ මොකද්ද දහමත් එක්ක ඉන්නවද? නෑ. අන්න එහෙම නිින්ද යනවා. ඊළා විවේක කාලය දෙනකොට නැගිටිනවා ෂෝක් එකට. කිසි ප්‍රශ්නයක් නැතුව නැගිටිනවා. ඉතින් වැඩේ ඉවරයි එතකොට. එතකොට ඉන්නේ මොකකද? නීවරණයක ඉන්නවා. ඉතින් මෙහි බණ කියන ඔක්කොම කියන චතුරාර්ය සත්‍යයක් කියන ඔක්කොම කියන අනේ බලන්නකෝ. ඉතින් එයා අර නිින්දෙන් නැගින ඩොග් ගාලා මතක් වෙනවා අනිච්ච කියන ඇහුණ අනිත්‍ය වගේ. අන්න ආවු අර ඔක්කොම එක වගේම තමයි තියෙන්නේ. ඉතින් වැඩේ හරි නෑ. හිතපු ගමන් නැගිටිනවා. නැගිට ගමන් මොකක් හරි ඇහෙනවා. ඇහිච්ච ගමන් අර මුළු ඔක්කොම එකට ගලප ගන්නවා. අර සුතම ඥාණයට අනුව නෙමෙයි. හිතාගත්තේ වට අනුව ගලපනවා. ගලපපු ගමන් ආ හරි. නේ ඒකෙන් වැඩේ යනවා ඉතින් හිතාගෙන. يعني මම මෙහි එකක් කියනවා. වෙන එකක් දරාගෙන ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා මේ ඔව් ඉතින් ඒ වෙනසක් නැහැ. ඉතින් අහගත්තේ ඔම තමයි එදා ඉඳන්ම දන්න ටික තමයි කිව්වේ කියනවා. එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඇති පද ඔක්කොම එක වගේ. පද එක වගේ ඇහෙනවා. දැන් මම ඔය කැලේ නෝදා පංච නීවරණ කිව්වනම් දැන් 10 තේරෙනවද පහද කියන්නේ? ඔය පහ කියලා ෂෝට් කට් එකක් දාන්න තිබ්බා. හැබැයි එහෙම ෂෝට් කට් දාන්නේ නැහැ. මෙච්චර අමාරුත් නැහැ කියලා දෙන්න දඟලන්න ඕනෙත් නැහැ පංච නීවරණ කෝ වැඩේ ඉවර කරා. පහින් බලන්න 10 කියලා දෙන්න ගියාම ඊට වඩා ටිකක් වෙලා යනවා. හරි. දැන් මෙන්න මේකෙදි මේ තීනයයි මිද්දයයි ගත්තාම මිද්දේ ටිකක් දරුණු. ඒ හින්දා අර සියලු නීවරණ වලට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් කඩන්න පුළුවන් ගොඩක් වෙලාට. හැබැයි මේ මිද්දේ අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් කඩන්න ටිකක් අමාරු. ඒකෙත් කඩන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා. බැරි තැනකුත් තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ වෙනම උපදේශ ටිකක් දෙනවා. මොකටද? මිද්දේට විතරක් මිද්දේ කඩා ගන්න විතරක් බුදු පියාණන් වහන්සේ උපදෙස් හතක් දෙනවා. අර ඔක්කොම අනිච්චයෙන් කඩත හැකි. මේකට විතරක් හතක් දෙන්න. එක නීවරණයකට හොඳයි. එහෙනම් අපි ඒක බලන්න. දැන් ඒක මේ කෑල්ලේ මේ සූත්‍රේ නෑ. දැන් පర్యాయ සූත්‍රේ නෙමෙයි මේක තිබ්බේ. මේක තියෙන්නේ විභංග ප්‍රකරණේ. මේ දැන් මම මේ පෙන්නන කෑල්ල. ඒකනේ උඩ විභංග ප්‍රකරණේ කියලා දාන්නේ. අපි පටන් ගත්ත සංයුක්ත නිකායේ පරියාය සූත්‍රය. දැන් ඒකේ නීවරණ දෙකට කඩනවා විතරයි. හැබැයි නීවරණ දෙකට කඩපු විස්තරය තියෙන්නේ විභංගේ. දැන් ඕගොල්ලන්ට මේ එකලඟ ඔක්කොම දාලා දීලා තියෙන්නේ. ඊළඟට මේකේ මිද්දේ කඩන එක තියෙන්නේ ඕකේ නෙමෙයි. පචලායන සූත්‍රය කියන සූත්‍රයේ ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ. දැන් මේ තුනක් ගලප ගන්නවා කියන්නේ. අරක සංයුත්ත නිකායේ අරක විභංග ප්‍රකරණය මේක අංගුත්තර නිකායේ. දැන් ওই තුනම එකට ආවට පස්සේ තමයි මේක ගන්න පැක් එක හැදෙන්නේ. නැත්තම් අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ. දැන් පටන් ගත්තේ අතන ඉන්නේ තීන මිද්දය. දෙකට කැඩුවා. හරි. එකක් තීන එකක් මිද්දය. එතකොට තීන හිතට යනවා මිද්දේ කයට එනවා. එතන නිදිමත තමයි කයට එන්නේ. එතන නිදිමත කඩා ගන්න එක මේ මේ දෙකට කඩන්නේ හිතටයි කයටයි කඩන්නේ විභංග ප්‍රකරණේ. මිද්දේට දුන්න උපදේශ ටික තියෙන්නේ අංගුත්තර නිකායේ පචලායන සූත්‍රය. දැන් මේක නිකන් දන්නේ නැතු වැඩේ කියොත් මොකෝ වෙන්නේ? අමාරුයි නේද? ඒකයි කියන්නේ මේක පිළිවෙලකටම ගත්තේ නැත්තම් කරන්නත් බෑ. ඉතින් ඒක කියන්නේ ඕගොල්ලන්ට මේව ඔක්කොම හරි ගස්සලා දීලා අනු පිළිවෙලට දීලා තියෙන්නේ. ඒක මේක හදන එක තමයි අමාරුම දේ. මේ පිළිවෙලකට එන්න ඕන විදිහකට. ඒගොල්ලන්ට මේ ඔක්කොම හදලා දීලා තියෙන ඕගලන්ට හදන්න දෙයක්වත් නැහැ. ඕගලන්ට තියෙන්නේ මිද්දේට වැටෙන්නේ නැතුව අහගෙන ඉන්න විතරයි. හරි. දැන් මිද්දේට දෙන්න උපදෙස් ටික දෙන්න යන්නේ. මොකටද දෙන උපදෙස් ටික? හරි. ඒ උපදෙස් ටික දෙනකොට නිදාගත්තොත් දැන් මිද්දේට තියෙන උපදෙස් ටික දෙන්නේ කියන්නේ බුදුහාමුදුරු. මම නෙමෙයි ලෞතර බුදුහාමුදුරු කියන්නේ. දැන් ඒක කියනකොට අපිට නිින්ද ගියොත් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියන විතරයි වෙන්නේ. වෙන නම් එකක් නෑ. මොකද ඒක කඩන්නේ මේ තියෙන්නේ. ඒකට උපදේශ දෙනකොට බැරි ලක්ක කියෝ. ඒකයි. හරි. ඒ ඉන්න හොඳට අහගන්න. පචලායන සූත්‍රය. වැඩේ තියෙන්නේ බුදුහාමුදුර මේ සූත්‍රය කියන්නේ එසේ මෙසේ කෙනෙකුට නෙමෙයි. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ බග්ග ජනපදයේ සුන්මාර පර්වතයේ උදාදාවනම් සීකනම් ලාවණේ වැඩ වසන සීක. ඒ සමයේ ආයුෂ්මත් මහමුගල් තෙරණුව මගධ ජනපදයේ කල්ලවාන මුත්ත නම් ගමෙහි කොහොමද ඉන්නේ? අන්න කවුද ඉන්නේ? මහමුගල් තෙරණුව. අග්‍ර ශ්‍රාවකගෙන් එක උත්තරනේ. හොඳේ. තාම හරියට වෙලා නැහැ. මුගලන් හාමුදුරුවෝ ඉන්න එක දිහාවක බුදුහාමුදුරුවෝ ඉන්න තව දිහාවක. හරිද? මහා මුගල් තෙරණුව මගධ ජනපදයේ බුදුහාමුදුරුවෝ හිටියේ මගධ ජනපදේ නෙවෙයි බුදුහාමුදුරුවෝ අර ගග්ග කියන ජනපදේ. අර්ධින උඩින්ම ගග්ග ජනපදයේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. මුගලන් මහා මුගලන් හාමුදුරුවෝ හිටියේ මේ මගධ ජනපදයේ. හරි? ගමෙහි නිදිවරව පුන්නාහු වෙති. කොහොමද ඉඳලා තින්නේ? නිදිබරව ඉඳලා තියෙන්නේ. නිකන් නෙමෙයි. හොඳේ. ඊට පස්සේ යනවා භාග්‍යතුන් වහන්සේ විසුද්ධ වූ මිනිස්සස ඉක්මා පවත්නා දිවසින් මගධ ජනපදයේ කල්ලාණුක නම් වූ ගමේ නිදිබරව උන් ආයුෂ්මත් මහා මුගල් තෙරුණුන් දුටුසේක. එන්න මේක දකින්න දිවසින් කවුද දකින්නේ? තථාගතයන් වහන්සේ. දැක බලවත් පුරුෂේ වක්කලත දික්කල සැනින් අතක් වක්කලේද යම්සේද එසේ ඉන්න ඒ ජනපදයෙන් මොකද වෙලා තින්නේ? සමීපේ අතුරුදහන්ව මගධ ජනපදයේ කල්ලාවාන මුත්තනම් ගමෙහි ආයුෂ්මත් මහමුගල් තෙරුන් හමුවේ පැමිණියේය. පැමිණි පෙනී හිටිනවා. භාගතුන් වහන්සේ පැන වූ වස්නේ වැඩුණ එක වැඩුණ භාගතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගල් තෙරුන්ට මේ වදාළසේක. මොන මේ කියන්නේ කාටද දැන්? මුගලන් ආමුදුරන්ට. මුගලන් ආමුදුරන් මුගලන් මහරහතන් වහන්සේට නෙමෙයි හොඳේ. තාම හරියට වෙලා නැති වෙලා. ඉක්බිති මුගලන තෝ නිරිබද නිදිබරින් සැලෙයි මුගල තෝ නිදිබරින් තෝද වහන්ස. දැන් දැන් බුදුහාමුදුර අහනවා නිදිමතයි නේද කියලා අහන්නේ කෙලින්. එතන මොකද්ද කියන්නේ? වහන්සේ එසේ. අපෙන් සමහරලාට ඇහුවොත් ඔව් හොඳලාට උත්තරේ කිව්වා මං කියන කලින්. ඔව් එහෙයි හේයින් මුගලනතෝ මෙහිලා යම් සංඥා ඇතිව වසන තොපය අන්න අන්න වචනිනවා මොකද්ද අන්න මේ මේ වෙලාවේ මොකද ඔබ ඉන්නේ යම් සංඥාවක ඉන්නවා ඒ සංඥාවක ඉන්නේ මොකෙන්ද හිතෙන් අන්න තීනයක ඉන්නේ යම් සංඥාවක වසන තොපට මිද්දය බැසගන් බැසගනී නම් ඒ සංඥාව නහමක් මෙනෙහි කරන. බොය හිත හිත ඉන්න එක අයින් කරන්න කියලා කියනවා. එතකොට ඒ සංඥාවේ ඉන්න හන්ද තමයි මිද්දේ බැසගෙන තියෙන්නේ. දැන් මෙතන කිව්වද තීන මිද්දේද කිව්වේ මිද්දේද? මිද්දේ කිව්වේ. එහෙනම් මිද්දේ කියන්නේ නිදිමත තමයි. මිද්දේ බැසගෙන ඒ සංඥාව නහමක් මෙනෙහි කරව. ඒ ඒ සංඥාව මෙනෙහි කරන එකෙන් අයින් වෙන්න කියලා කියන්නේ. ඒක නහමක් මෙනෙහි කරනවා කියන්නේ. ඒ සංඥාව නහමක් බහුල කරව. ඒකෙන් නිදහස් වෙන එක ඒ කියන්නේ ඒක මෙනෙහි නොකර ඉන්න එක බහුල කරන්න කියලා කියනවා. මුගලන මෙසේ වාසය කරන තොපට මේ මිද්දේ ප්‍රහීන වන්නේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. අන්න එහෙම කරනවා නම් මොකද වෙනව කියන්නේ? මිද්දේ ප්‍රහීන වන්නේය. දැන් බුදුහාමුදුර කඩන්න කියලා තින්නේ මුලින්ම කිව්වේ මිද්දේද තීනේද? හොඳට කල්පනා කරෝ. ආ තීනෙන් තමයි අර සංඥාවක එල්බගෙන ඉන්නේ. අන්නේ සංඥාව මෙනෙහි කර කර ඉන්න එක අයි සංඥා මෙනෙහි කර කර ඉන්න එක බහුල කරලා හරියන්නේ නැහැ. සංඥාව මෙනෙහි කරන එක බහුල කරන එකෙන් අයින් වෙන්න ඕනේ. අර බහුල කරන්න ඕනේ මෙනෙහි නොකර ඉන්න එක. මේ නහමක් කියලා කියන්නේ මෙනෙහි කරන්නේ නැහැ කියන එකයි. හොඳේ. එතකොට මිද්දේ බැස මිද්දෙන් අයින් වෙනවා කියලා කියනවා. දෙතර දැන් මේ උපදේශ කාටද දුන්නේ? හරි. දැන් අපිට නිදිමත එනකොට මොකද කරන්න කියන්නේ? දැන් මේකම කරන්න වෙනවා. නේද? එතකොට මේක කර්මස්ථාන දෙන කෙනාට පුළුවන් ද කරලා දෙන්න? දැන් කවුරු කර්මස්ථාන දෙනවනම් එයාට පුළුවන් මේ මේ ওই සංඥාවෙන් අංගිලා මේ සංඥාව ගන්න. ඉතින් එක එක හැමෝම සංඥා බල බල ඉන්න වෙනවා. පුළුවන් ද කරන්න? එහෙම කරන්න බෑ. ඒක තමන්ම තමයි මේක දැනගන්න. ඔන්න සංඥාවෙන් දැන් මේ සංඥාවෙන් අයින් වෙනවා කියන්නේ සංඥාව අයින් කරාද? නෑ අර මොකද්ද? මේ සංඥා කියලා බුදුහාම කියන්නේ මොකද්ද? යම් කිසි තීනයක බැහැලා කාම සංඥාවක් තමයි මෙනෙහි කර කර ඉන්නේ. අන්න ඒක හේතුයේ ඵලයේ හැටියට මිද්දේට වැටෙනවා. අන්නේ සංඥා මෙනෙහි කරන එකෙන් තමයි අයින් වෙන්න ඕනේ. හරි? එතකොට මිද්දේ අයින් වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට කියනවා මේකේ පාලි කොටස. මෙන්න මේකේ තියෙන අනුබාන මම මෙතන ඔයගලන්ට මේ පාලියකට ගියා නම් හල්ලේසි. ඒකයි පාලියකේ හරියට මේව තියෙන. මෙන්න තියෙන මොකද්ද කියන්නේ? මෙතන මොකද්ද? සංඥා මා මනසකාර මනසිකාරය කරන්නේ මොකද්ද කියන්නේ මෙන්න මේ සංඥාවෙන් මිදීමේ මනසිකාරය මා කියන්නේ මිදෙනවා ඔය දින්නේ මැද්දේ මා කියලා වචන මේ තින්නේ මෙන්න මෙතන සංඥා මා මනසාකාශය ඒ කියන්නේ මොකද්ද මේ මේ මනසිකාරය කරන්නේ මොකක් ගැනද අර සංඥාවෙන් මිදෙන එක පැත්ත තමයි සිහි කරන්න ඕනේ හැබැයි හිටියේ එතකොට මොකද කරන්නේ සංඥාවේ තමයි මිදිලා හිටියේ. ඒ සංඥාවේ මිදිලා ඉන්න එකෙන් මිදෙන එක තමයි මෙනෙහි කරන්න කියලා කියන්නේ. දැකද ඒ ඒ වගේ එකක් කවදාවත් මේ සිංහල එකක නෑ. හොයාගන්න බෑ. හරියට මේ අර්ථකථනේ තියෙන්නේ පාලි එකේ. අර මා කියන වචනේ තියෙන එක මිදෙනවා. ඔන්න ඊට පස්සේ දැන් ඒ විදිහට පුළුවන් කියනවා කරගන්න. ඊට පස්සේ කියනවා ඉතින් මෙසේ වසන තොපගේ මිද්‍ය ප්‍රහින නොවේනා. එහෙම කරාට හරියන්නේ නැත්තම් මුග්ගල්ලාන මුගලන තෝ ඉක්බිති යථාසුත වූ යථාපරපන්නේ වූ ධර්මය විතර විසින් අනුවිතක්ක කරව අනුවිචාරණ කරව. අන්න මොකද්ද කියන්නේ? අයි අර යම් තැනක එල්බගෙන ඉන්න තැනක මොකද්ද කියන්නේ? අරක හරියන්නේ නැතිඳ හොඳට දහම මෙනෙහි කරන්න කියලා කියනවා. අහගත එදකන යථා සුත වූ යථාපරයන් වූ දහම. ඒ මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය හොඳට මෙනෙහි කරන්න කියලා. વિચારක මනසින් අනුප්‍රේෂණය කරව මෙසේ වසන තොපගේ මිද්දේ ප්‍රහීනවන්නේ තෙල කරුණ විද්‍යාමාන වෙයි. ඔන්න එහෙම කරන කොටත් එනවලු. දැන් උපදේශ කීයක් දුන්නාද? දෙකක් දුන්නා. පළවෙනි එක මොකද්ද? අර මේ මේ අපි අරක හිත හිත ඉන්න එකෙන් අයින් වෙන්නකෝ සංඥාව. ඊට පස්සේ කිව්වා අන්න එකෙන් අයින් වෙන්න බැරි වුණොත් අහගත්ත යථා ධර්මයේ නැවත හොඳට මෙනෙහි කරන්නකෝ. එතකොට අයින් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙසේ වසන තොපගේ මිද්දේ ප්‍රහීන නොවේ නම්. ඒ හරියන්නේත් නැහැලු. කියන්නේ මිද්දේ කොච්චර බරපතලද දරුණුද කියලා පෙන්වනවා. එසේත් ප්‍රහීන නොවෙන්න නම් මුග්ගලන ඉතින් ඉක්බිතිතෝ යථාසුතු යථා ධර්මය විතර විසින් සජ්ජායනා කළ යුතුයි. අන්න. දැන් මොකද කරන්න කියන්නේ තුන්වෙනි එක? හයියෙන් සජ්ජායනා කරන්න. දැන් තේරෙනවද අපි ඇයි කර්මස්ථාන සජ්ජායනා කරන්න කියලා? ඈ දැන් මේ මොකටද දැන් කට්ටි හිතනවා ඕවා සජ්ජායනා කර කර ඉන්න එක මහා පිස්සු වැඩක්ද කොහෙද කියලා කියන්නේ. මේ කාගේ උපදේශද පිළි අරගෙනද මේ කරන්නේ? අන්න හරි. මොකද මූලික මට්ටමේ මේක වඩාගෙන යනකොට අර සජ්ජයෙන් ඒ සජ්ජායනා කළා කට්ටියත් එක්ක එකම රිද්ම් එකකට එක තාලයකට සජ්ජායනා කරනකොට හයියෙන් අර නිදිමත ගතිය අඩු වෙලා යන මේ බුදුහාමුදුර දෙන උපදේශ. එහෙනම් ඒ උපදේශ එක්ක අපිට ආයි තරක කරන්න බෑ. නේද? සත්‍යයන් හැබැයි මුලින් කිව්වා සත්‍යයන් නොකර බලන්න කියලා කිව්වා. තනියම හරි මානසිකාර කරන්න කියලා කිව්වනේ. බැරි නම් මොකද කිව්වේ? සත්‍යයන් කරන්න කිව්වා. එවිට ඔබේ මිද්දේ පහ වෙයි කියලා කියනවා. මොන ඒ අවස්ථාවත් කියනවා. තුන්වෙනි අවස්ථාවත් කියනවා. සජ්ජා. නිකන් නෙමෙයි මන හයියෙන් සජ්ජායනා කරන්න ඕනද? තොපගේ මිද්දේ ප්‍රහීනවන්නේ යයි තෙල කරුණ ඇත. ඊළඟට කියනවා හතරවෙනි එක. මෙසේ වාසය කරන තොපගේ මිද්දේ ප්‍රහීන නොවේ නම් ඒ හරියන්නේත් නැත්තම් මොග්ගල්ලාණෙනි ඉක්බිතිතෝ දෙකන් සිදුරු දෙකන් සිදුරු හා ගාත්‍ර අත්ලෙන් පිරිමදව මේ ඔක්කොම මොකද කරන්නේ කියන්නේ ආන්න මේ දෙකන් සිදුරු. අත්ලෙන් පිරිමදින්න ඕන. තව මෙතන ගාත්‍ර කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපිට නිදිමතක් ආව මොකද කරන්නේ? අපි අර හයියෙන් හොඳට මෙහෙම මේව කළා නිදිමත කාඩනවා. ඒ වගේම මෙතන තව එකක් කියනවා දෙකන් සිදුරු. දෙකන් සිදුරු කියන්නේ අන් දෙක. හරි දැන් මොකෙන්ද පිරිමදින්නේ කියන්නේ? ආ අත්ලෙන්. අත්ලකෝ කොහොමද හොයාගන්නේ? ආ අත්ල තුනේ. හරි. දැන් මම පෙන්වන්න මේ පෙන්නන්න පෙන්නන්නම් පෙන්නන්න නැතත් කමන්නේ දැන් මදි ඒ විදිහට මදින්න බල ඔය ඉතින් ඔය ඔය ටටක් ගාලා ගුලලා ගන්නේ මොකද්ද ඔය ඉතින් ටට මේ මෙහෙම කරලා ගන්නවනේ ඕගොල්ලෝ ඉතින් දෙයක් ලෙන් කොහම තනියට යන්නේ කොහම දෙයක් ලෙන් කිව්වා දැන් සිංහල පාඩුවක් උගන්වන්න වෙලා අන්න හරි දැන් මොකද කරන්න ඕනේ එක පැත්තකට මෙහෙම හොඳට රත් වෙන්න අතුගා මේක හුරතල් කරන්න කරන්න බෑ හරි ඕ හැබැයි එකක් තියෙනවා ස්ත්‍රී පක්ෂය කරා බුදාගෙන ඉන්න හන්ද පොඩ්ඩක් පරිස්සමෙන් ඉඳ භාවනාවට එනකොට ගලුලාවත් කම නැහැ කෙලෙස් හන්ද නෙමෙයි. නැත්නම් මේක මේව කරන්න කියලා කන ඉරලා ගියොත් එහෙම මේ ඒකයි කියන්නේ. නැත්නම් මේ කෙලෙස් හන්ද කරාබු ගෙදර දාලා එන්නේ කිව්ව නෙමෙයි වැරදිලා ගන්න එපා. අර පිළිම කෙනෙක් වගේ නේද මේක කරාබුට තුවාල වෙන්න පුළුවන්. ඉතින් ඒක මෙන්න මේ දෙක හොඳට මෙහෙම දෙපැත්තට මෙහෙම අතුල්ලන්න. දෙපැත්තට. ඒ කියන්නේ එක පැත්තකට මෙහෙම කරනවා. හරි. දැන් නිදිමත කට්ටිය කරලා බලන්න. වෙන ඉතින් හොඳට කරන්න ඉතින් ටිකක් වෙලා විනාඩි දෙකක් තුනක් කරන්න. රිදෙනකම් කරන්න. රත් වෙනකම් කරන්න. ඔව් රත් වෙනවා තමයි. රත් වෙන තමයි ඕනේ. රත් වෙන්නේ නැත්නම් හරියන්නේ නැහැ. නැත්නම් ඒතර උඩින් අත ගෙනියනවා. ඔය කණ්ණාඩියක් ගලවලා ඒක කරදරයිනේ. ඔය එහෙම හැප්පෙනවනේ කරදරයිනේ. එතකොට දැන් මිතුරු ටික කියලා දෙනවා නිදිමත නැහැ. එතකොට ඒකයි. නැත්නම් ඊටු ටික කියලා ආයෙ නිින්ද යනවනේ. ආ මේ හොඳට අර මෙහෙම මෙහෙම අර පොඩි කෙනා මෙහෙම කෝලගේ කරන්නේ පයම කනෝට ඉතින් යන්නේ නැහැ නිදිමත කොහොම හරි. අර සිනින්දුවට කරන්නේ. ඔය එහෙම හරියන්නේ නැහැ. මේක ටිකක් රිදෙන්න රත් වෙන්න කරන්න ඕනේ. ඕක කරනකොට මාත් මේ ස්පෙක්ස් දාගෙන කරන්න එපා. මේ අර ආම් දෙකත් එක්ක ටිකක් මේ වෙන්න පුළුවන්. අන්නේ පොඩි වෙලාවක් කරන්න. කරනකොට මොකද වෙන්නේ? අරන මිද්ද යනවා. දැන් ටිකක් වෙලා බලනකො එහෙම කරලා නිදිමත ගතිය චුට්ටක් බලන්න. ආ අඩු වෙනවනේ. ආ හරි. දැන් මෙතන ඉන්නේ වැඩිපුර අම්මලාද තාත්තලාද? වැඩිපුර ඉන්නේ අම්මලා. හරි. දරුවා කිරි බොන්නේ නැති වෙනකොට මොකෝ කරේ? ආ දැන් එහෙනම් ඒ උපදේශ මුලින්ම දීලා ඇත්තේ කවුද? අම්මා? ඔව් අමාම ඇණි තමයි බුදු පියාණන් වහන්සේ. වෙන කවුරුත් නෙමෙයි. ආරම්භයේ තින්නේ එතන. ඒක ඇවිල්ලා ඉතින් දරුවාගේ අර වගේ කරන්න බෑනේ. ඉතින් දරුවාගේ පොඩ්ඩක් මෙහෙම මෙහෙම කරාම හරියනවා. හැබැයි ඒ පුරුද්දට අපිත් හොඳටම නිදිමතාවම මෙහෙම කර කර ඉන්නව හරියන්නේ නැහැ. ඒ හින්දා ඒක හරියන්නේ අපිට මේ බුදුහාම දීලා තියෙන උපදේශ විදිහට යන්න. දෙයත්ලෙන් ඒ වගේ මෙතන ගාත්‍ර කියලාත් කියනවා. කකුල් පව අර හොඳට පොඩ්ඩක් මිල්පුවාම පොඩ්ඩක් නිදිමත ගතිය ගිහිල්ලා එනවා. හරි. ඒ හින්දා ඔන්න හතරවෙනි උපදේශ දෙනවා. එතකොට නිදිමත ප්‍රහීන වෙනවා කියලා කියනවා. මිද්දේ ප්‍රහීන වන්නේ තෙල කරුණ ඇත. හතරවෙනි කාරණය. ඊට පස්සේ කියනවා මෙසේ වාසය කරන තොපගේ මිද්‍ය ප්‍රහීන නොවන්නේ නම්. ඒ හරියන්නේත් නැහැලු. එහෙනම් බුදුහාඳුර කරන්න තියෙන පරිශ්‍රණය ඔක්කොම කරලා අපිට දෙන්නේ. ආයි මේ ඉතුරු කියලා නැහැ කෑවේ. හොඳේ. වෙන මොග්ගල්ලාන ඉක්බිතිතෝ හුනස්නේ නැගි. මොකද කරන්න කියන්නේ? නැගිටින්න කියන්නේ. නැගි දියෙන් දෙයස් පිරිමැද. මොකෙන්ද? වතුරෙන්. දියෙන් ගිහම නිකන් නෙමෙයි වතුර ඕනේ. දේ හුණස් වෙන්නේ නැගී දියෙන් දෙයස් මිරිමැද දිගුන් අනුලෝ විලෝණ කරව. ඒ කියන්නේ මේ හොඳට ඇස්දල වතුර ගා ගන්න කියනවා. නැකත්තා තාරකා කියන හොඳට ගිහිල්ලා වටපිටාව බල්ලා පොඩ්ඩක් එන්න කියලා කියන්නේ මේ. නේ. බලව මෙසේ වාසය කරන ඔබගේ මිද්‍ය ප්‍රහීන වන්නේ වන්නේ යන තෙල කරුණ විද්‍යාමාන වේ. ඒක එන්න මොකද්ද කියන්නේ? නැගිටලා ගිහිල්ලා හොඳට මූණකට හොදගෙන පොඩ්ඩක් එළියට ගිහිල්ලා වටපිටාව බලලා ඇවිල්ලා වාඩි වෙන්න කිව්වා. එතකොට ඊළඟට වැඩේ පොඩි ප්‍රශ්නයක් එනවා. මූණ හොදගෙන ගිහිල්ලා එළියට ගිහිල්ලා වටපිටාව බලලා ඉන්න බයයි භාවනාව කැඩේ කියලා. එතකොට දැන් කැඩිලාද නැද්ද? ඔව් කැඩිලා කොහොමද තියෙන්නේ? එහෙනම් බය නැතුව නැගිටලා නෑ. ඒ භාවනාවේ නැගිටලා කියන්නේ නෑ. භාවනාව වැඩේ දැන් නිදිමතනේ. දැන් නිදිමතේ නිදි කිර කිරා ඉන්න කියලා නෑ මෙතනදී. දැන් ඒතර මොකද්ද කියලා තියෙන්නේ? නැගිටලා යන්න. නැගිටලා දැන් මෙතන වතුර නැත්තම් දැන් මෙතන වතුර බේසමක් ගෙනත් තියාගන්න බෑනේ. භාවනා කරනකොට. අන්න එළියට යන්න ඕන. ගිහිල්ලා මූණකට හොදගෙන පොඩ්ඩක් අර වට පිටාව බල පොඩි රවුමක් දාලා ඉන්න. රවුමක් කියන්නේ මේ නුවර වැවටේ නෙමෙයි. පොඩ්ඩක් එහා පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා මේ මේ බුදුහාමුදුර කියන විදිහට කරන්න. එතකොට හරි. පොඩ්ඩක් නේ එළිය බලලා චුට්ටක් නැත්නම් නුවර වටේ ගිහිල්ලා භාවනා ඉවරලා තියෙන්නේ. ඕ එහෙම නෙමෙයි කිව්වේ. එන්න පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා මූණකට හොදගෙන ඇවිල්ලා ඔන්න වාඩි වෙනවා. ඔන්න ඊළඟ උපදේශය කියනවා. හරි? ඊට පස්සේ පස්වෙනි එක කියනවා. ඊට පස්සේ කියනවා හයවෙනි එක. මෙසේ වාසය කරන තාගේ මිද්දේ ප්‍රහින නොවෙන්නේ නේද? ඒ කැරකිලාවත් හරියන්නේ නැහැලු හිටපු ගමන්. ඒත් එනවා ඒත් මොග්ගල්ලා ඉදින්තෝ ආලෝක සංඥා මෙනෙහි කරනවා. හරි? මොකද මේ වෙලා තියෙන්නේ? අන්න අර Tamanට අර හොඳට ධානයක් වැඩිච්ච එකක් එක ෂණේ මෙනෙහි කරනවා. ඉතින් මේක ටිකක් එහාට තව තව අර මම හිතන්නේ අර මුල තියෙන උපදේශ දෙක තුන ගොඩාක් දුරට අඩා ගන්න පුළුවන් වෙයි. මොකද මේ මුගලන් හාමුදුරන්ට මේක දෙන්නේ. එසේ මේ සේ උත්තරේකටත් නෙමෙයිනේ. අන්න ආලෝක සංඥාව මෙනෙහි කරව දිවා සංඥාව ඊටව දහවල සංඥා යම් පරිදි රාත්‍රියේ පරිදි. අර අර මේ අර උදේ අර අම්මගෙන් මං ඇහුවේ දැන් අර ආලෝක එනකොට S2 වහගත්ත ගමන් කලුවර නෑ නේද කියලා ඇහුවේ. අනේ දවල් යම්සේද රෑ එසේ. ඒතර ආලෝක කියන ඒවා දවල්ට එනවා රැයට එන්නේ නැහැ රැයට එනවා දවල්ට එන්නේ එහෙම එකක් නැහැ රැය යම්සේද දවල් එසේ දවල් යම්සේද රැය එසේ તો දවල් ඉරාවුව තියෙන වෙලාවෙත් ආලෝකෙ එන්න ඕනේ ඝන අඳුර කරන වෙලාවෙත් ආලෝක නම් ආලෝකෙ එන්න ඕනේ නැත්තම් බැරි වෙලාවකත් කෙනෙක් හිතන්න පුළුවන් දවල් වරුවේ ලයිට් දාලා ඔක්කොම තියෙනවා ආලෝක එනවා රැයට භාවනා කරන්න ගියාම කරවල එන්නේ නැහැ එහෙනම් ඉතින් දවල් ඇවිල්ලා තින්නේ ආලෝක නෙමෙයි ලයිට් ලයිට් එළිය ඇවිල්ලා තින්නේ ඒක කියන්නේ දවල් යම්සේද රැය එසේ රැය යම්සේද දවල් එසේ ඉතින් මට දවල්ට විතරයි එන්නේ රැට එන්නේ නැහැ කියලා එකක් එහෙම එන්න බෑ. ඒතකොට හොඳ සමාල්ලාට කොහේ හරි ඉඳන් භාවනා කරනවා බැරි නම් හොඳටම ඉරව්ව වැටලා මූණ එළියලා ඉතින් රැවටෙනවා අන්න ආලෝක සංඥා වෙයිලා මට ආලෝක ඇවිල්ලා ඇවිල්ලා කියලා ඔන්න ඉතින් න බැරි නම් ඉර පායලා. ඔව්. ඉතින් ඒකයි කියන්නේ දවල් යම්සේද රෑ එසේ. රෑ යම්සේද දවල් එසේ. අන්න ඒ වගේ රෑට ඝන අඳුරේ ඉඳගෙන කාමරේ ලයිට් එක නිවලා භාවනා කරනවා. ඔන්න ආලෝකේ නෝ නම් තේරෙනවා කොහොමද මේ වෙලාවේදී ආලෝකෙන්නේ? එහෙනම් අර S2 පියාගත්ත ගමන් අඳුරුයි. දැන් ඔයගොල්ලෝ ටක් ගාලා ඇස් දෙක පියාගෙන බලන්න අඳුරු නැද්ද? අඳුරුයි. ඇයි ඒ? අවිද්‍යාවේ ඉන්නේ. පොඩ්ඩක් හරි. චුට්ටක් හරි අවිද්‍යාවේ ඉන්නේ. එහෙනම් අඳුරුයි. එහෙනම් අවිද්‍යාවෙන් අයින් වෙන තැන හිත ආලෝක වෙනවා. හිත ආලෝක වෙනවා කියන්නේ ලෝකයෙන් අයින් වෙනවා. ලෝකයෙන් අයින් වීමේ හේතුවේ ඵලය හැටියට ගත ආලෝක වෙන්න ගන්නවා. අන්න ආලෝක සංඥා ටික එන්න ගන්නවා. හිත ආලෝක නැතුව ගත ආලෝක වෙන්නේ නැහැ කවදාවත්. හිත මේ ආලෝක ලෝකේ නැමැති පංචකාම ලෝකයෙන් නිදහස් වෙනකොට ගත ආලෝක වෙන්න ගන්නවා. මොකද මේ ගත ඕලාරික ගතක් බවට වෙලා තියෙන්නේ මේ දරදඬු වෙලා මේ විදිය මේ කියන්නේ ගණී භාවයක් ඇති වෙලා තියෙන්නේ පංචකාමයේ මුල් කරගෙනමයි. එහෙනම් පංචකාමයෙන් අයින් වෙන තැන ගත ආලෝකයක් බලනවා අන්න බ්‍රහ්මයාගේ කායික ස්වභාවයට පත් වෙනවා කිව්වේ ඒකයි. අර ආලෝක නැගෙන්න ගන්න. එතකොට හිත නිදහස් නොවි ගත ආලෝක වෙන්න බෑ. එතකොට කවුරු හරි ඇවිල්ලා කියනවා බලන්න වඩනවා වඩනවා වඩනවා ආලෝකෙ එන්නේ නැහැ නේ තාම. දැන් කොහෙද නිදහස් නැත්තේ? හිත නිදහස් නැහැ. හිත නිදහස් නැති හන්දා ගත ආලෝක වෙන්නේ නැහැ. ඔන්න එතනදී ආලෝක සංඥාව ගැන කියනවා. ඊළඟට තව එකක් කියනවා. හත්වෙනි කාරණය. මුගල මෙසේ වසන තොපගේ මිද්‍ය ප්‍රහින නොවේ නම් තෝ පෙරපසු හැඟුම් ඇතිවේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි උපක්ලේශිත වේ බහැර නොගිය සිතින් වක්‍රමණයෙන් ඉටන්නේය. යම් මේකින් මෙසේ වසනත ඔබගේ මිද්දේ වෙන්න. මොකද්ද කරන්න කියන්නේ? හිටගෙන හොඳට සක්මන් කරන්න කියන්නේ. තව ටිකක්. එතකොට දැන් සක්මන් කරනකොට භාවනාව කැඩෙනවද? දැන් කැඩෙනව නේ කොරණ කියන්නේ. කැඩෙන්නෙත් නෑ. ඔන්න දැන් බුදුහාමුදුර කීයක් කිව්වද? හතක් කිව්වා. උපදේශ හතක්. උපදේශ හතක්ම දීලා අටවෙනි එකකුත් කියනවා. හොඳේ? ඉතින් මෙසේ වසන තොපට මිද්‍ය ප්‍රහීන නොවෙන්නේ නා. අටවෙනි කාරණේ නෙමෙයි කියන්නේ. හතයි කිව්වේ කාරණා. මෙසේ වසන තොපගේ මිද්‍ය ප්‍රහීන නොවේ නම් මුග්ගල්ලාන ඉක්බිතිතෝ දකුණු පාදේ වම් පය මදක් හැද තබා. අර දැකලා තියෙනව නේද සැතපෙන පිළිම. දැකලා තියෙනවද? ඒකේ වම් පාදේ තියෙන්නේ උඩින් නේද? අරකට වඩා මදක් චුට්ටක් මෙහෙට වෙන්න නේද? අන්නේ ඉරියව්ව කියන්නේ. පය මදක් තබා ස්මුතිව සම්ප්‍රජණය ඇත්තේම. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ ඔකට බැලුවා මේක තේරෙන්නේ මොකක් කරන්නද කියන්නේ මේ දැන්? අන්න හරි. නිදා ගන්න කියන්නේ. හරි බලමු. තබා ස්මුතිව සම්ප්‍රජණය ඇත්තේද උට්ටාන සංඥායතය මෙනෙහි කොටන දකුණු ඇලෙන් ශාක්‍ය කරව මුග්ගල්ලාන ප්‍රබුද්ධෝ තා විසින් වහා නැගිටිය යුතුය. දැන් මොකද්ද කරන්න කියලාදී? දැන් මොකද්ද කිව්වේ ඔයගොල්ලෝ? නිදාගන්න කිව්වා කිව්වා නේද? අන්න ඒක තමයි වැඩේ තියෙන්නේ. වහා නැගිටිය යුතුයි. අන්නේ කියලා මොකද්ද? අන්නේ ශාක්‍ය සුකේහි. ඒ ස්පර්ශ සුකේහි. ඒ මිද්ද සුකේහි අනුක්තේ මේ නොයසෙන්නේ. අන්න ඒක සුඛයක්. අර නින්දට යන එක. හැබැයි මේ නිවන් දකින වෙලාවක් අර වෙලාව භාවනා කරන වෙලාවක් අන්නේ මිද්ද සුඛයට යන්න එපා වහාව නැගිටින්න කියනවා මොග්ගල්ලාණෙනි තොප මෙසේ හික්මිය යුතුයි. ඔන්න උපදේශ ටික දෙනවා. හැබැයි මෙන්න මේ අනිත් හතම ඕගලන්ට මෙතනදි කරන්න පුළුවන් අටවෙනි මේක නම් කරන්න බෑ. මේක කරන්න බැරි මෙහෙම ආසනයක් නෑ නිදා ගන්න. පුටුවක් නේ තියෙන්නේ. ඔව් එෂ්ණ මේ අටවෙනි මේක කොහොමත් අයිති නෑ. මේ අවසානයේ. මොකද එහෙම ඉන්න බෑ මෙතන. ඒක මේ ස්ටේජ් එකට ඇවිල්ලා තමයි ඉන්න වෙන්නේ නේද? ඒ විදිහට. ඒක අටවෙනි එක නෑ කොහොමත්. මේ අවසාන වෙන්නපු කාරණේ නෑ. හතක් තියෙනවා. අත අපිට කඩා ගන්න උපදෙස් ටික දැන් ඔන්න පංච නීවරණ 10 කතා කරන්න ගියේ පංච නීවරණ 10 කතා කරගෙන එක නීවරණයකට තියෙන උපදේශ මහතා. අපි ගියේ පංච නීවරණ 10 කඩන්න ගියේ 10න් එකකට තියෙන හතක් උපදේශ. එකකට විතරක්. අනිත්වට නෑ. අනිත්වට හරි. ඒකට එහෙනම් මිද්දේ කොච්චර අන්න. ඇයි එහෙම කියන්නේ? අපිට නිින්ද යනවා තමයි ඇත්ත. නිින්ද යන්නේ නැති. ඔව් නෑ නිින්ද යනවා. හැබැයි අර අපේ නිවන් දකින වෙලාවනේ. අපේ නිවන් දකින වෙලාව සංයෝජනේ ප්‍රහීන කරගන්න වෙලාව මාර්ගය වඩා ගන්න වෙලාව අන්න ඒ වෙලාව නාස්ති කරගන්න එපා කියන එකයි බුදුහාමුදුරු කිව්වේ නැතු නිදා ගන්න එපා කිව්වේ නෑ නාදු නිදා ගන්න ඕන නිදා ගන්න බුදුහාමුදුරු කියලා කියන්නේ ආනන්ද මම කියලා සතපේනවා කියලා කියලා තියෙන්නේ එහෙම කියලා නෑ නිදා ගන්න කියලා තියෙනවා නැත්තම් මේ කිව්වේ පැය 24 හැරන් ඉන්න නෙමෙයි කිව්වේ නිදා ගන්නලා නිදා ගන්න. අර වෙලාවේදී ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියනවා. ඔන්න එහෙනම් පජලායන සූත්‍රයේ ওই ටික ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඉතින් මෙතනත් කියන්නේ අර අර ඒ සුඛයක් ගැන කියන්නේ. දැක්කද? ඒ කයට සුඛයක් නේ දැන්. යාකි කුෂයා. ඒ ස්පර්ශ සුඛේ මේ. අන්නේ ස්පර්ශ සුඛයට කියන මොකද්ද? මිද්ද සුඛේ කියලා. දැන් ඒක අපිට මේ මේ හොඳ එකක්ද ඒතර මිද්ද සුඛේ කියන්නේ. අන්න මිදිලා ගන්න සුඛයක්. ඒතර අපේ අර නිවන් මඟ වැහෙන්න පුළුවන්. වැහෙන්න පුළුවන් අනිවාර්යයෙන්. අන්න ඒ හින්දා එකෙන් ඉක්මිය යුතුයි කියලා කිව්වා. හරිනේ ඔන්න. හරි. දැන් අපි යන් අනිත් එක. දැන් එන්නේ පතලායන සූත්‍රයට ආයි හොඳේ. sorry මේ පරියාය සූත්‍රයට. පරියාය සූත්‍රේන කතා කර කර හිටියේ. මැද අර මිද්දේ විස්තර කරන්න තමයි පතලායන සූත්‍රය විස්තර කරේ. මහණෙනි උද්දච්චයක් වේ නම් ඒ නීවරණයකි කුක්කුච්චයක් වේ නම් ඒ නීවරණයකි මෙසේ මේ උද්දච්ච කුක්කුච්ච යන නීවරණ දෙකකි එහෙනම් උද්දච්චය කියන්නේ එක නීවරණයක් කුක්කුච්චය කියන්නේ එක නීවරණයක් එහෙනම් මේ උද්දච්ච මේ උද්ද අච්ච අච්ච කියන්නේ හැම වෙලාවෙම ධර්මතාවයෙන් ඉක්මවා යනවා හරි යන්නේ කොහොමද මේ උද්දච්චය වෙන්නේ අර උද්දච්චයෙන් ගන්නවා අපි මහකේ රුමේ කරකය ඕවා මොනවද ඕ වගේ වැඩද අපිට තියෙන අපිට ඕනවට තරම් අපි වැඩකාරයෝ අරකයි මේකයි කියලා ගන්නව නේද? ඕ වගේ බෑ අපි අහලා තින්නේ අරකද මේක මොන මොන හරි ගන්න පුළුවන් ඕන එකක් ඉතින්. ඈ ආසාදෙනත් ගන්න පුළුවන්. මොකද? ඕ වගේ ආසාදේ අපි ඉඳලා තින්නේ අනේ ඕයා භාවනා කරනවද? මම තායිලන්තෙත් ගිහිල්ලා භාවනා කරලා තිනවා. හිමාලෙත් ගිහින් තිනවා. අරේත් ගිහින් තිනවා. මෙහෙත් ගිහින් තිනවා. ඒවනේ භාවනා මේවද භාවනා. අන්න ඔන්න හොඳ උද්දච්ච. මේ භාවනා කරන්න යන වෙලාවේ ඈ අරේ එහෙම ධම්මා හෙල්ලෙන්නේ නැතුව ඉන්න කට්ටිය මොනවත් කියලා මං ඒවා ඉස්සරහා ඉඳගෙන භාවනා කරලා තියෙන මේ මලමිනිය පෙනි පෙනි වං කරලා තියෙන වලහ මෙහෙම එනවා මම ඉන්න ඔය ඔහොම කියන්නේ හරිම හරිම මේ මේ බුද්ධච්චෙන් කියන මෙහෙම එන්නේ මම ඉන්නවා කිසි ගින්නක් නැහැ බය නැහැ බය නැ මොනවාද කියලා බුද්ධච්චේ වෙනව නැගි නැගි බුද්ධච්ච කියන්නේ එච්චර ප්‍රබලයි ඊළඟට එනවා කුකුච්ච අනේ ඉතින් අපි කොහේ ඕව කරන්නද ඉතින් ඉතින් අපි දැන් වයසත් එක්ක ඉතින් අපිට ඕව කරන්නත් බෑ යන්න එන්නත් බෑ අනේ ඉතින් අපි කවද නිවන් දකින්නද ඕවා ඉතින් බොර බොර අනේ මන් දන්නේ අපි ලබා උපන් හැටිද කොහෙද අවාසනාවන්ත කාලයක්ද කොහෙද අන තමන්ගේ හිතම යටට දාගන්න තමන්ගේ හිතම වට ගන්න හොඳට තේරිච්ච කට්ටිය විතරයි ඉස්සරහා ගිහලා වාඩි වෙන්න ඕනේ අනිත් අය පිටිපස්සෙලු ඉන්න ඕනේ ඔන්න ගන්න ඔය කුච්චම තමයි ඔක්කොම ඔව් එහෙම කියලා නෑ කවුරුවත් හොඳේ ඔව් තමන් හිතාගත්තොත් කරන්න දෙයක් නෑ ඒව අපිට අදාළ නැහැ. මොකද අපි එහෙම මේකේ කවදාකවත් අරාතිරම් වතකුත කුලගොත් පෝසත් දුප්පත් ඔය එකක්වත් අදාළ නැහැ. ඕගොල්ලෝ එක්කෙනෙක් ගම්ම රසාවලක්වත් අහලත් නැහැ. ඉන්න තැන් අහලත් නැහැ. ගෙවල් දොරවල් අහලත් නැහැ. ළමයි ඉන්න දාලත් නැහැ. මොකක්වත් අහලා නැහැ. නිවන් දකින්න බව විතරයි දන්නේ. මට ඒව අදාළත් නැහැ. කිසි කෙනෙක්ගෙම රස ඇහුවෙත් නැහැ. කවුරුවාවත් එච්චරයි. නගර සභාවේ වැඩ කරන මිනිස්සයාවත් මිනිස්සෙක් රජමැදුර කෙනෙක් ආවත් ඒත් මිනිස්සෙක් එච්චරයි. එතනින් එහා දෙකක් නැහැ. මොන තරතරනේ කෝටිපතියෙක් ආවත් එච්චරයි. කෝටිපති ආවත් දෙන්නේ අර දෙන බත් එකමයි. පැලේ මිනිස්සයාවත් දෙන්නේ අර බත් එකම තමයි. කෝටිපතියට කියලා වෙන එකක් නැහැ. ඒක තමයි බුද්ධ සාධනේ හැටි. ඉතින් ඒ හින්දා ඔන්න ඕක තේරුම් ගන්න. ඔන්න නීවරණ දෙයක් වෙනවා උද්දච්ච කුක්කුච්ච. නීවරණ දෙකක්. මේ එකෙම තියෙන අනිත් එක. දැන් තව එකක් එනවා විචිකිච්ඡා ඊළඟ. දැන් උද්දච්ච කුක්කුච්ච ඊළඟ එක මොකද්ද? විචිකිච්ඡාව. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. විචිකිච්ඡාව නම් බෙදන්නේ අජ්ජත්තේටයි බහිද්දේටයි. හරි? ඒතර මෙහෙම එනවද අපිට? ද විචිකිච්ඡා කියන්නේ මොකද්ද? සැකය. හරි. මට මගේ ඇහැ ගැන සැකයි. එහෙම සැකද? ඈ? තමන්න තමන්ගේ ඇහැ ගැන සැකද? කන ගැන? නෑ. දිව ගැන? ආ ඔව් ඒකේ සැකේ ටික දරුණුයි නේද? ආ එහෙනම් අජ්ජත්තේ මුල් කරගෙනත් උපදිනවා බයිද්දේ මුල් කරගෙනත් උපදිනවා. අන්න විචිකිච්ඡාවට අර වගේ කියනවා මෙන්න මෙතනදී උද්දච්චයට අර ටික විස්තර කරලා දීලා නම් අර වගේ විභංගේ පෙන්වනවා මෙන්න උද්දච්ච කුක්කුච්ච පහ යනෝ උද්දච්චයක් ඇත කුක්කුච්චයක් ඇත උද්දච්චේ කවරේද අන්න චිත්තයාගේම උද්දච්චය අර ූපසම වෙන්නේ අව්‍ය يعني ූපසමෙන් අය හොඳ පැත්ත දෙමේ තියෙන නරක පැත්ත චිත්තයාගේ වික්ෂේපයක් චිත්තයාගේ භ්‍රාන්ත භාවයක් එද මේ උද්දච්චය කියන්නේ මේ මොකද වෙන්නේ හිත විසිරෙන්න ගන්නවා ඕනෝට වඩා උද්දච්චයෙන් විසිරෙන පැත්තට යනවා හිත කුක්කුච්චේදි වෙන්නේ වගේ නෙමෙයි මොකද්ද කියන ඒ කුක්කුච්චේ කවරද අකපේ කැප යන සංඥාව අර මං කිව්වේ අනේ ඉතින් අපිට ඉස්සරහට යන්න හොඳද දන්නේ අපිට මේක ඉතින් ඉස්සරහම කියලා වාඩි වෙන එක අනේ මන් දන්නේ නැහැ ඕන් නැති දේවල් නිකන් හිතන ඔහේ අකපය යන සංඥා ඇති වෙනවා. නිවරදේ වර්ධ. අපි එහෙම ගිහිල්ලා ඉතින් වරදක්ද මන් දන්නේ නැහැ. ඉතින් මම මේ ඔක්කොම සාකච්ඡාවලට සම්බන්ධ නොවී ඉස්සරහම ගිහින් ඉන්න එක. මොනෝ මොනෝ හරි ගන්නවා කරුණ පාන. නේද? ඔන්න වගේ අරගෙන අර තමන්ගේ හිත නිකන් පහත් භාවයකට පත් කරගන්නවා. තමන් තමන්වම අවතක්සේරු කරගන්න. ඔන්න කොටිම ගත්තා. අරක තමන් තමන්ව උස්ස ගන්නවා. මේ තමන්ව පහත් කරගන්නවා. දැන් ওই දෙකම හොඳ දෙකක් නෙමෙයි. මොකද හේතුව අපිට ලෝකයේම අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම් උස් වෙන්න දෙයක්වත් නැහැ, පහත් වෙන්න දෙයක්වත් නැහැ. මෙන්න මේක තෝරගෙන නිවන් දකින්න විතරයි තියෙන්නේ. නේද? එහෙනම් අපිට අන්න තේරෙනවා රජමැදුරක හිටපු අයත් නිවන් දැක්කා. අර සුනීත සෝපාකත් නිවන් දැක්කා. එහෙනම් මේ බුද්ධ ශාසනය රජවරුන්ටයි සිටුවරුන්ටයි මේ පල්ලෙහා ඉන්න මිනිසුන්ටයි කියලා දෙවිදියක් නැහැ. සියලු මනුස්ස ප්‍රජාවට සම එකක් නම් අන්න ඒක දැකගෙන නිවන් දකින්න. මොකද මොන උඩ හිටියත් වැඩක් නැහැ මේක තේරුම් ගත්තේ නැත්නම් මොන යට හිටියත් වැඩක් නැහැ මේක තේරුම් ගත්තේ නැත්නම් කොච්චර උඩ හිටියත් තේරුම් ගත්තේ නැත්නම් සතර අපායේ උරුම වෙයි කොච්චර මිනිස්සෙක් දරිද්‍රතාවයෙන් යට හිටියත් දුගී දුප්පත් මිනිස්සෙක් වුණත් මේක තේරුම් ගත්තොත් නිවන් දකින්න. නේද? ඒ අන්න ඒ වගේ හරියට තේරුම් ගත්තාම හරි. ඊට පස්සේ එනවා කුක්කුච්චය. අන්න එනවා මොකද්ද මහණෙනි? ඇතුළත යම් විචිකිච්ඡාවක් ඒද ඒද නීවරණයකි පිටත යම් විචිකිච්ඡාවක් වේද ඒද නීවරණයකි මෙසේ මේ විචිකිච්ඡාවට උදෙසීමට පංච නීවරණ විචිකිච්ඡාව දෙආකාරයකින් කියලා විස්තර කරනවා එතකොට අපි බලන්න ඕනේ මේ කොහොමද මේ අජ්ජත්තේ මුල් කරගෙන විචිකිච්ඡාවක් කියන්නේ බහිද්දේ මුල් කරගෙන විචිකිච්ඡාවක් කියන්නේ කියලා නේද මේ වචනය ඇතුලේ අර්ථය තියෙනවා අපි විචිකිච්ඡා කියන එක සැකේ කියලා කැලලක් තියෙනවා ඒකත් හරි ඒක වරදක් නෙමෙයි ඒකත් හරි ඒක නෑ කියනෝ නෙමෙයි. හැබැයි ඊට ගියා එකක් ඕකේ තියෙනවා. මොකද්ද? විචිකි අන්න ඉච්ඡා කියලා වචනයක් තියෙනවා. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. අන්න මේ නිතර වියන්නක් දාලා ඉන්නවා. මොකද්ද? මේ විචිකි විකෘති කෘත්‍යම් පිළිබඳව ඉච්ඡාවල් තියෙනවා. මොකද්ද කොහොමද විකෘති කෘත්‍යම් කරන්නේ? ඇහෙන් කරන්න බැරිද? රූප බලන්න විකෘති හදාගන්නේ නැද්ද ඇහෙන්? ඇහැට තමන්ගේ ඇහැට මේ හොඳට වඩනාකම් දිදි අරව දිදි මේ මගේ කීකී විකෘතියක් හදාගන්න නැද්ද හැත් එක්කම කනත් එක්කම දැන් රූපත් එක්ක විකෘති හදාගන්න නැද්ද අන්නේ විකෘති හදාගන්න හැම තැනකම පජානාතිද න පජානාතිද න පජා ප්‍රඥාව නැහැ එහෙනම් විකෘතියක ඉන්නේ ප්‍රകൃතියක නෙමෙයි එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්නනා ජානාති විජානාති පජානාති කියලා තුනක් ජානාති කියන්නේ දැනගන්නවා. දැන් මෙන්න මේක කෝපයක් කියලා දැනගන්න එක ජානාති. අන්න ඒකත් එක්ක හොඳයි වටිනවා සාරයි කියලා චන්දරාගයෙන් බැඳෙන්න යන එක විජානාති. විකෘතියක් ජනිත කරගත්තා. අනිත්‍යයි දුක්ඛයි අනත්තයිද කියලා දැකලා ඒ චන්දරාගය පහ කරා නම් ඒකට කියන පජානාති. ජානාති විජානාති ජානාති කියන තැන තමයි අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ විපාක හැටියට. ඒකත් එක්ක බැඳෙන්න යන එක තමයි විජානාති පංච උපාදානස්කන්ධය. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගත්තට පස්සේ චන්දරාගය දුරු කරා නිවන් දැක්ක. අන්න තුනක් දෙන්නේ ඒකයි. ජානාති විජානාති පජානාති. අපි යමක් විජානාති වෙන්න කලින් යමක් දැනගන්න ඕනේ. දැනගන්න නැතුව අර ඔබතුමා වගේ අර මිරිවැඩි සංගලකු අර මම මේක පෙන්නේ. ඒක මුලින්ම පිය සටහන් ටිකක් බව දැනගන්න ඒ ජානාති. ඊළඟට මොකද කරේ? අර උපවිචාර කර කර මොකද කරේ? විජානාති වෙන්න ගියා. අන්න විජානාති වෙන්න යන තැන ඇත්ත දැක්කා. ජානාති වුණා. ඒ ඒ කතාව හැටියට මම මේ කිව්වේ. පජානාති වුණා. අන්න ඒ වගේ අපි රූපයකට බැඳෙන්න නම් බැඳෙන්න කලින් ඒක රූපයක් බව දැනගන්න ඕනේ. ඒක සද්දයක් බව දැනගන්න ඕනේ. ඒක සංඥා ටික අඳුර ගන්න ඕනේ. ඒකට කියන්නේ ජානාති. අන්න ඒකේ අපි යම් භුක්තියක් විඳ ගන්න බැඳෙන තැන අන්න ඒකට කියනවා විජානාති. එහෙනම් මෙන්න මෙතනදී විචිකේ ඉච්ඡා. දැන් විකෘතිය පිළිබඳව ඉච්ඡාවක් ගොඩනගන. ඇහත් හොඳයි, කනත් හොඳයි, නාසයත් හොඳයි, දිවත් හොඳයි, කයත් හොඳයි, ඔක්කොම හොඳයි. රූපත් හොඳයි, සද්දත් හොඳයි, ගන්ධත් හොඳයි, රසත් හොඳයි, ස්පර්ශ ධම්ම මේ ඔක්කොම හොඳයි. ඒ හින්දා මේවෙන් යම්කිසි භුක්තියක් විඳගෙන මේවා පසුපස යන්න යෑමෙන් තමයි මේවා පස්සේ හඹාගෙන යෑමෙන් තමයි අපිට යම් සුවයක් භුක්ති විඳ ගන්න පුළුවන් කියලා විකෘතියක්ම ජනිත කර කර ඒක පස්සේ යන්නේවට කියනවා විචිකිච්ඡා. ඔන්න විචිකිච්ඡා දෙකට කඩනකොට ඉතින් අපිට වෙන දැන් සැකය දැම්මොත් එන් කඩා ගන්න බෑ. සැකයත් අයිති නැත්තේ නෑ. හැබැයි සැකයට එහා ගිය අර්ථයක් මේක ඇතුලේ තියෙනවා. ඒ කඩන්නේ කොට අර විචිකිච්ඡාවක් තියෙන. ඉච්ඡ කියන වචනයක් තියෙනවා. ඉච්ඡාව කියන්නේ ගොඩනගන ඒවට පිළිලා. ආ නේන. අන්න විචිකිච්ඡාව නීවරණයකින් එතකොට විචිකිච්ඡා නීවරණ කීයද? දෙකයි. එකක් අජ්ජත්තේ මුල් කරගෙන එකක් බහිද්දේ මුල් කරගෙන. එක එක දේවල් එනවා. දැන් සමාජලාට එනවා මෙහෙම. දැන් කවුරු හරි ගියා මේ කවුරු හරි කියනවා ඔන්න ඔතනින් කවුරු හරි ගියා. ඒ කියනවා නෑ නෑ මේ ඔයාගේ ඇස්වල අවුලක් තියෙන්නේ මොකෙක්වත් ගියේ නෑ ඔතන. මගේ ඇස්වල අවුල නෑ හොඳට පේනවා. තා ෂුවරුත් නෑ. ඇත්තටම ඇස් දෙකට පෙවුනද කියලා ෂුවරුත් නෑ. උනාට පොඩ්ඩක් අර තව කෙනෙක් කියන ඔයාගේ ඇස්වල මොකක් හරි දැක්කා මොකක් හරි වෙනද කවුරුත් උතරින් ගියේ නෑ කියලා. දැන් අර මොකක් ගැනද සැක? ඇහැගෙනම තමයි අවුල තියෙන්නේ. ඇයි? ඇත්ත දන්නේත් නෑ අනේ අනිත්යට පේන්නත් උනේ එයාට පෙවුනේත් නෑ ඒ වුණා මට පෙවුණා වුණා පෙනිච් එකත් ඇත්ත. ප්‍රශ්නෙට උත්තරේකුත් නෑ. ඉතින් ඉන්නවා ඉතින් දැන්. ඉතින් විකෘතියකම තමයි ඉන්නේ ඉතින් හිත හිත හිත හිත. මෝහයත් එක්ක ඉන්නවා. ඈ? ඒක තමයි දැන් ඇහැගෙනනේ මං කිව්වේ. දැන් ඇහැට ඇයි දැන් පෙනිච් එක දැන් බලන්න කවුරු හරි කියන ඔයාගේ මොකක් හරි ඔයාට ඇහි ආත්මයකකට පෙනිච්ච එකක් එහෙම එකක් නෑ ඔයාගේ ඔය මොකක් හරි නිකන් පටලියක් බැඳිලා වගේ ඇති මොකක් හරි එහෙම එකක් ඔය උනේ කියලා කියන. දැන් එහෙම වෙලත් නෑ. ඒ වුණාට ඒත් ෂුවර් නෑ. ඊළඟට රයිඩා ඔයා මෙතනින් ගිය කෙනා දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ නෑ. දැන් ගියානේ කියන්නේ. නෑ ගියේ නෑනේ. ඔන්න දැන් තර්ක. නෑනේ ගියානේ. ඔයා කොහොමද ගියේ නෑ කියන්නේ. මම දැක්කේ එහෙනම් මට පේන්නේ නැහැ ගියානේ. ඊට ඇතුලෙන් එනවා. ඇත්තටම ගියාද දන්නේ නෑ. දැන් අපි දන්න කෙනෙක් මෙතනින් ගියා ඔයාගේ පුතා. නෑ නෑ පුතා යන්න විදියක් නෑ පුතා ගෙදර කියලා කියනවා. ඊට පස්සේ කියනවා නෑ නෑ ගියා මම දැක්කනේ පුතා. ඔයා කොහොමද කියන්නේ පුතා ගියා කියලා පුතා ගෙදරනේ. නෑ නෑ ගියා මෙහෙමයි මම දැක්කනේ ගියා කියලා දැන් අර ඒ ළමයාගේ අඳින ෂර්ට් එකව කවලසම් බලන්න. ඇත්තටම ඌ ගියාද දන්නෙත් නෑ තමයි නේද? පැතුලින් එන පොඩි ආන්නේ නෝ දැක්කද? අර අජ්ජත්තේ බයිද්දය මුල් කරගෙන විචිකිච්ඡා යනවා කියන්නේ ඒකයි. ඒතකොට නීවරණ ගොඩාක් පැති තියෙනව නේද නීවරණ. අන්න තථාගතයන් වහන්සේ කියන්නේ මේ පංච නීවරණ දහාකාරයෙන් දැනගත යුතුයි කියලා. ඒතර භාවනාවේදී ගොඩාක් හිත ගැන පරිස්සම් වෙන්න වෙනව නේද? ආ මේකයි. භාවනා දැන් දැන් ඕගලන්ට තේරෙන්න ඕනේ දස්සන එන කොටසකුත් නැතුව මේක කරන්න ගියොත් මොකද වෙන්නේ කියලා. හරි. ඔන්න එහෙනම් පංච නීවරණ 10 ආකාරයේ විස්තර කරලා මම සත්බොජ්ජංග මෙතන විස්තර කරන්නේ නැහැ. පංච නීවරණ විතරයි විස්තර කරන්නේ. මෙන්න මේ පංච නීවරණ වල ස්වභාවය මොන වගේද කියන්න තථාගතයන් වහන්සේ ලස්සන උපමා ටිකක් කියනවා. හරිම ලස්සන උපමා ටිකක් කියනවා අම්බට්ටිය කියන සූත්‍රයේ. අම්බට්ටය මෙහාන් දීඝනිකායේ මේක තියෙන දිග සූත්‍රයක් මේකෙන් ඕන ටික මම මේ ගන්නෙ අම්බට්ටය යම් පුරුෂයෙක් හොඳට අහගන්න හොඳේ යම් පුරුෂයෙක් ණයක්ගෙන කර්මාන්තය කරන්නේද ඔහු ඒ කර්මාන්තය සමෘද්ධි වන්නේය මොකද්ද කරන්නේ මෙයා ණයක් අරගෙන කර්මාන්තයක් කරනවා කර්මාන්තය කරනකොට කර්මාන්තය සමෘද්ධි වෙනවා ඒ කියන්නේ කර්මාන්තය දියුණු වෙනවා යම් පරණ ණයක් ඇත්තොත් පරණ ණයක් ඇත්තම් ඒ හැම ගෙවා නිම කරන්නේ වේද අර ණයගත් එක දැන් මොකද කරන්නේ මෙයා? බිස්නස් එක හොඳට දියුණු වෙන හන්දා. අරක ගෙවනවා. මත්තේ ඉතිරි යමක් ඇතොත් එයා අමුදරුවන් රකින්න පිණිස වන්නේද? ඉතුරු වෙලා ටිකක් තියෙනවා. ඒ ටික අමුදරුව රක ගන්න හොඳටම ඇති. එසේ වූ ඔහුට මම මුලදී ණය ණයට මුදල්ගෙන කර්මාන්තයේ කලෙමි. ඒ මාගේ කර්මාන්තයේ සමෘද්ධි විය. ඒ මම පරණණයක් වීනම් ඒ හැම ගෙවා අවසාන් කලෙමි. මත් ඒ අමුදරුවන් රකින්නට ඉතුරු මුදලක් මට ඇතයි මෙසේ සිතන්නේ වේද ඒ ණයෙන් මිදීම කරන කොටගෙන සතුටක් ලබන්නේද සෝමනස්සයකට පැමිණෙන්නේ ඔන්න ඒක අවස්ථාව දැන් මේ මොකද්ද කියන්නේ බුදුහාමුදුර මෙතනදී අර පරණ ණයක් අර පරණ ණයක් අරගෙන බිස්නස් එකක් පටන් ගත්තා බිස්නස් එක හොඳට සමෘද්ධිමත් වුණා ඊට දියුණු වුණාට පස්සේ ඒ ණයෙන් අර ණය මුදල ගෙව්වා ගෙවලා ඉතුරු ටික තමන්ගේ ජීවිතේ ගත කරන්න තියාගත්තා අන්න ඒ වගේ කියනවා මොකද්ද අර කලින් ණය තිබ්බ ණය ගෙවුව නේද? අය අන්නේ ණය ගෙවුවට පස්සේ එනව නේද? නිදහස. අන්නේ නිදහස ඔහු සතුටින් භුක්ති විඳිනවා කියනවා. මොනද එකක් මතක තියාගන්න මොකද්ද? ණය. මේ සූත්‍රය අන්තිමට එනකන් එන්න ඕනේ ඒකයි. හරි? ඔන්න දැන් ණය. හැබැයි ණය ණය වෙන ක්‍රමෙත් කිව්වා ණය නිදහස් වෙන ක්‍රමෙත් කිව්වා. ණය නිදහස් වෙන නම් බිස්නස් එක හොඳට දියුණු වෙන්නත් ඕනේ. දියුණු වුණොත් විතරයි. හැබැයි ඒ දියුණු නම් ණය ගෙවනවා. ණය ගෙවුවට පස්සේ ඔහුට බයක් නැහැ. ඇයි ඒ? නැත්නම් හැම වෙලාවෙම බයෙන් ඉන්න ඕනේ මොකටද? ආ ණයත් නැහැ බයත් නැහැ කියනෝනේ. ඈ? කියනෝනේ. ණයත් නැහැ බයත් නැහැ කියනෝනේ. ණය කියන්නේ පංච නීවරණ, බය කියන්නේ කාමය. ණය කියන්නේ පංච නීවරණ, බය කියන්නේ කාම. ණයත් නැහැ, බයත් නැහැ. කවුද? පූර්ණ වශයෙන් ණයත් නැති, බයත් නැති කවුද? නිකන් ඉන්න එකෙක් කියනවා නම් එහෙම ණයත් නැහැ, බයත් නැහැ කියලා. ඕ ඌ දන්නේ නැහැ ඌ ණය වෙන විදිය. ඌ දන්නේ නැහැ ඌ බය වෙලා ඉන්න විදිය. ඒකයි. ඒව නිකන් අර මේ උඩින් පල්ලෙන් කියන. උඩින් පල්ලෙන් උත් නෙමෙයි නිකන්. අර ප්‍රාථමික මට්ටමින් කියන එකක් ඒවා. බුද්ධ ශාසනය ණය කතා කරන්නේ එහෙම ඒවා නෙමෙයි මේ සල්ලි ඉල්ලගන්න ඒවා නෙමෙයි. හැබැයි උපමාවක් තමයි දෙන්නේ. ඕක අපි තෝරගෙන යන්න. ඔන්න ණයකාරයෙක් කියන එක මේ ණයකාරයෙක් ගැන කොහොම හරි කියන්නේ. ණයකාරයෙක් වෙන්න වෙන්න මොකද වෙන්නේ? දැන් හිතට සහනයක්ද අසහනයක්ද? අසහනය. ණයෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න. හිතට සහනයක්. ඔන්න ඒක දැන් පොඩ්ඩක් මතකේ තියාගන්න. හරි? හරි. ඊළඟ එකට යන්න. අම්බට්ටය යම්සේ මිනිසෙක් රෝගී වූයේ රෝගයක් වෙනවා. ඔහු දුකට පැමිණියේය. දැඩි ගිලම් බව ඌයේය. ඔහුට ආහාරත් නොරිසියේය. ආහාර කන්නත් බෑ. ඔහු ඒ ඇඟපතෙහි වාරු පමණක් ඇඟේ වාරු පමණකුත් නොවියේද. එන ඇඟ තමන්ට තමන්ගේ ඇඟවත් වාරු කරගන්න බෑ. හේ මෑත කාලයේ ඒ ලෙඩෙන් මිදේ. ඔන්න ඊට පස්සේ මොකද උනේ ලෙඩෙන් මිදෙනවා. මිදේ නම් ඔහුට ආහාරත් රිසි වේ. දැන් උඩ කෑම එහෙම හොඳට රිසි වෙනවා. ඔහු ඇඟපත වාරුත් ඇති වෙයි. හොඳට ඇඟපත වාරුත් වෙනවා. මම ඌ කලී පෙර දුකටපත් දැඩි ගිලන් ලෙඩෙක් වෙමි. මම ආහාරත් නොරිසි විය ඇඟපත වාරු නැති විය. ඒ මම දැන් ඒ ලෙඩෙන් මිදෙමි. ඒ ලෙඩෙන් මිදෙමි. ඒ මට ආහාරත් රිසි වෙයි ඇඟපතත් වාරු ඇත්තේ වෙයි මෙසේ සිතක් ඔහුට වන්නේ නම් ඒ කරුණින් ඔහු සතුටක් සෝමනස්සයක් ලබනවා දැන් මේ මොකද අනිත් පැත්තෙන් කියන්නේ අර ණය වගේ මොකක්ද මෙතන කතා කරන්නේ ලෙඩක් ගැන දැන් අපිට ලෙඩක් හැදිලා තියෙනකොට මොකද වෙන්නේ නිතරම හිතට හරි පීඩාවක් කන්නත් නැහැ ඇවිදගෙන තමන්ගේ වැඩ කටයුත්තක් කරගන්න යන විදියකුත් නැහැ පණක් නැහැ ඔහොම ගිහිල්ලා අපිට ලෙඩේ හොඳට හොඳ වෙනවා අන්න හොඳ වුණාම සිහි වෙනවා සිහි කරනවා අර කලින් ලෙඩේ හැදිලා හිටපු වෙලාවේ කොච්චර මම මේක හිටියද දැන් ඒ ලෙඩේ නෑ ඒ හින්දා මම කොච්චර සතුටින් ඉන්නවද කියලා එහෙනම් මෙතන රෝගයක් ගැන කියනවා බුදු පියාණන් වහන්සේ පෙන්නවා මහණෙනි ඔබලට තියෙන්නේ රෝග දෙකයි මොකද්ද රෝග දෙක අවිද්‍යාව සුස්නාව රෝග දෙකට බෙහෙත් දෙකයි විදර්ශනාවයි සමතයයි නීවරණ සමත වන අර්ථයෙන් සමතයි එහෙනම් ඔන්න රෝගේ මොකද්ද කියලා දැන් උපමාව දෙනකොට උපමාව ටික විතරක් ගත්තොත් මොකද ඇත්ත තමයි ඉතින් කලින් අත්භවය අපි කොහොම කලින් නෙමෙයි මෙයා ඇලා එදා මට උණ හැදුනා මෙහෙම හැදුනා බලන්නකෝ දැන් නෑනේ කොච්චර ෂෝක් දා දැන් උපමාව තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ තියෙන්නේ උපමාව කිව්වේ අර උපමාව දෙන්නේ අර තේරුම් ගන්න අපිට එහෙම අත්දැකීම ගන්න එහෙම එකක් තියෙනවා ඒකෙන් නිදාස් වුණාම ඇත්තටම සුවයක් ඒක කොච්චර සතුටක්ද කියන එක පෙන්නනවා ඔන්න එක එකක් කියනවා දැන් තව එකක් කියනවා. අම්බට්ටය යම්සේ මිනිසේ හිරගේක බැඳුනේ වේද? හිරගේක ඉන්නවා. ඒ පසු කලක ධන නොවිසඳා පහසුවෙන් ඒ හිරගෙයින් මිදෙන්නේ වේද? ඔහු ඒකෙන් මිදෙන්න හම්බෙනවා ඔහුට. ඒ හේයින් ඔහුගේ කිසි භෝග විනාශයක් නොවන්නේ වේද? මම වූ කලී පෙර වූ හිරගෙයි බැඳුනේ මේ ඒ මම දැන් ධනේ නොවිසඳා ලේසියෙන් මේ මිදුනි මේ මාගේ භෝගයටද කිසි හානියක් නැත. ඔහුටද මෙසේ සිතක් වන්නේ ඒ කරුණින් මට සතුටක් ලබන්නේ. මෙන්න මේ හිරගෙයක ඉන්න මිනිස්සෙක්ට මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ ගේ දොරවල මොනවද තිබ්බත් වැඩක් නැහැ. ඒවා හානියටපත් වෙනවා. තමන්ට ඒකෙන් වැඩක් කරගන්න බැරි වෙනවා. මෙන්න මෙහෙම ඉඳලා මිනිස්සෙක් මෙතනින් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ අර තමන්ගේ වැඩ කටයුතු ටික පිසිසේ කරන්න පුළුවන් වෙනවා. අන්න ඒවා ටික කරනකොට අර හිරගෙයි ඇතුලේ හිටපු දැඩි පීඩනය, ඒ අසහනය, ඒ මොනවත් නැතුව ඔහුට සතුටින් ඉන්න පුළුවන්. එන්න මෙන්න මේ කියනවා එහෙනම් හිරගයක ඉන්නවා වගේ වැඩක් කියලා තියෙනවා. මුලින්ම කිව්වා අතන රෝගයක් කිව්වා, ණයක් කිව්වා, රෝගයක් කිව්වා, හිරගයක් කියලා කියනවා. තුනක් කියනවා. අම්බට්ටය යම්සේ තමා අයත් පැවතුම් ඇති <laughs> තමාට අයිති පැවතුම් ටිකක් ඇති පරා අයත් පැවතුම් ඇති කැමැති අතක යන්නට අවසර නැත. කාටද 16කට. අන්න තමන්ට ගති පැවතුම් ටිකක් තියෙනවා. හැබැයි ඒ තමන්ට ගති පැවතුම් තිබ්බට ඊට අනුකූලව වැඩ කරන්න බෑ. දැන් ගෙදරක ඉන්න 16කට. එයාට ඕන ඕන වෙලාවට යන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට නිදා ගන්න පුළුවන්ද? ඕන වෙලාවට නැගිටින්න කන්න බොන්න ඕන එයාට කැමති කැමතිව කරන්න පුළුවන්ද? බෑ. එයා හිර මේ 16. කියනවා දාස පුරුෂයෙක් වන්නේද? ඒ මෑත භාගයේම තමා අයත් පැවතුම් ඇතියේ පරායත් පැවතුම් නැත්තේ. ඒ කියන්නේ අනුන්ට ඕන විදිහට නෙමෙතුව නිදහස් වූයේනවා. නිදහස් වූයේ කැමැති අතක යා හැකියේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ වේද? දාසභාවයෙන් මිදෙනවා. එසේ වූ ඔහුට මම වූ කලී පෙර තමා අයත් පැවතුම් නැති පරා අයත් පැවතුම් ඇති. ඒ කියන්නේ Tamanට ඕන දේ කරන්න බෑ අනුන්ට ඕන දේම කර කර හිටියා. 16. කළා අන්න අර දාසභාවයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ අනුන්ට ඕන විදිහට ඉන්න ඕනේ නැහැ. Tamanට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා වෙනවා. අන්න එහෙම ලැබපු නිදහසක් තියෙනවා නම් අන්න ඒක සතුටක් සෝමනස්සයකට පැමිණෙනවා කියලා කියන්නේ. මොන දැන් ඒ උදාහරණය මම කියන්නේ මොකද්ද? 16 වෙන. අම්බට්ටේ යම්සේ ධනවත් භෝග සම්පත් ඇති මිනිහෙක් කෑම හිඟ උවදුරු ඇති නියද අන භෝග සම්පත් ඇති මිනිහෙක් කෑම හිඟ වදුරු නැති, දිය නැති, දික් මගකට බස්නේය. හේ මද කලකට පසුයේ දිය නැති, පෙදෙස ඉක්මෝ යන්නේද, වදුරු නැති, විපත් නැති ගමකට බස්නේද? එසේ වූ ඔහුට මම වූ කලි පෙර ධනෙ ඇත්තෙමි, භෝග සම්පත් ඇත්තෙමි, දිය නැති කෑම හිඟ වදුරු ඇති දික්මගකට බැටුවේය. ඒ මම දැන් සුවසේ ඒ කතර ඉක්මවින්. එතනින් අයින් වුණා. දොරයා එතකල් හිටියේ කොහෙද? කෑම නැති ජලයේ හිඟ මහ කතරක හිටියා. දැන් ඔහු එතනින් අයින් වෙලා හොඳට කෑම තියෙන භෝග සම්පත්තිය තියෙන ගමකට ආවා. දැන් එයාට ඒව ඔක්කොම ලැබෙනවද නැද්ද? අන්නේම ලැබනකොට සතුටක් නම් ඔහු මොකද වෙලා තින්නේ? අර උවදුරු නැති, බිය නැති ගමකටපත් වෙලා ඇවිල්ලා තියෙනවා. මෙසේ සිතන්නේ නම් ඒ කරුණේ සතුට ලබන්නේ. සෝමනස්ස උපන්නේ අම්බට්ටය එසේම මේ මහානතේ මේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගයක් මෙන් කතරක් මෙන් මේ පහ නො වූ නීවරණ පස තමා කෙරෙහි දකි. එහෙනම් මේ නීවරණ කියන්නේ මොකද්ද? ණයකාරය. දාසේ ලෙඩේ අර ඔහේ කතරගමක මේ කතරමගකට ගිහිලා නිකන් ඔහේ හිර වෙලා එහෙනම් මේ හැම උපමාවෙම දීලා තින්නේ නීවරණ කියන්නේ මොනවා කියලාද? අපිව පීඩාවටපත් කරනවා. අපි අසහනයටපත් කරනවා. එහෙනම් 16ක් වගේ කියන කියන දේ කරන්න වෙනවා. හරියට නිකන් මෙන්න මේ වගේ. අපේ ඇඟේ බැඳ ගන්නවා කොරෙක්ව. කොරෙක් කියන්නේ අතපයත් නැහැ මොනවත් නැහැ. ඈ අතපය අතරත් නැහැ. වැඩක් පොලක් කරන්න කකුල් දෙකක් නැහැ. දැන් මේ කොරා ඉන්නවා අපේ පිටේ. මේ අපි යන යන දැන් කොරාට ඉන්න අපි යන යන තැන මොකෝ කරන්නේ? කොරා අරන් යන්න. අර යන්න වෙනවනේ. අරන් ගිහලා කොරාව නාවන්න කියනවා. දැන් මොකෝ කරන්නේ? දත් මදින්න කියනවා. බඩගිනි කියනවා. දැන් අපිට නිදහසක් තියනවද? ඈ? නෑ. ඇයි? යන යන දැන මේ කොරත් එක්ක යන්න වෙනවා. ගිහින් ඌ කියන කියන එක කරන්න වෙනවා. ඇයි ඒ? එහෙනම් මුළු මොක කරගන්න බෑ. ඉතින් මූ කියන මේක කරපන් අරක කරපන් ඔහොම ඔහොම කියනවා. අපිත් ඒ කියන කියන එක කරනවා. දැන් ඔහොම කරන්න කරන්න අපිට නිදහසක් තියනවද? නිදහස නැති වෙනවද? 16ද නැද්ද? 16. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධය මුල් කරගෙන පංච නීවරණ මුල් කරගෙන පංච උපාදානස්කන්ධය ගොඩනගනවා කියන්නේ කොරෙබ් බැඳ ගන්නවා වගේ. ඒයි මේක. මු නටවනෝ ඊළඟට අපි. අර මං කිව්වේ ක්ලාක් ඇවිල්ලා කියලා කිව්වේ. අපි නටවනවා. ඉතින් ඉල්ලන ඉල්ලන එක කියන අර කඩේ බලයන්කෝ මේ යනවා. අරක බලපන්කෝ මේක බලනවා. අරක අහපන්කෝ මේක අහනවා. මු කියන කියන එක කරනවා. දැන් අපි මොකද වෙලා තින්නේ? දාසේ බවටපත් වෙලා. අන්න තථාගතයන් වහන්සේ කියනවා ඔබලටත් මෙන්න මේ පංච නීවරණ ඔබලව දාසේ කරනවා. ලෙඩෙක් කරනවා. හිරකාරයෙක් කරනවා. ඔක්කොම සමස්ත වචන වලින් කිව්වොත් මොකද කියන්නේ? අපිව අනාථ කරනවා. අපිව අනාතෙන් අනාත කරනවා. එහෙනම් පංච නීවරණ දුරු කරුමේ භාවනාවයි කියලා කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවා. එහෙනම් පංච නීවරණ දහ ආකාරයේ විස්තරත් කරේ එකයි. එහෙනම් මෙන්න මේ වගේ හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද අපි? මේ පංච නීවරණ උදා වෙන්න උදා වෙන්න අපේ හිත දුගීෙක් වෙනවද පෝසතෙක් වෙනවද? දුගීෙක්. අසරණෙක් වෙනව නේද? යාචකෙක් වෙනව කිව්ව නේද? හිඟන්නෙක් වෙනවා. පංච නීවරණ ඉදිරියේදී අපේ හිත අර පිරිසිදු පෝසත් හිත හිඟන්නේ බවට පත් කරගන්නවා. ඉතින් යදිනවා. හිඟන්නේ වෙච්ච වෙලාව ඉඳන් මොක කරන්නේ? යදින මොනවද යදින්නේ? රූප වලින් සුව යදිනවා. සද්ද වලින් සුව යදිනවා. ඉල්ලනවා. ගන්ධ වලින් යදිනවා. රස වලින් යදිනවා. ගන්ධ වලින් යදිනවා. ස්පර්ශයෙන් යදිනවා. ධම්මවලින් හයෙන්ම යදි යදි ඉන්නවා. ඉල්ල ඉල්ල ඉන්නවා. කවදා කවදාද හම්බෙන්නේ? ඈ? කවදාද හම්බෙන්නේ? එහෙනම් ඔය උදේ ඉඳන් රෑ වෙනකන් අපි යදින ඒවා මොකද කරන්න ඕනේ? ඔන්න ඔය යදින වැඩ පිළිවෙලට කියනවා යදිදන් සබ්බ සංකාර. යදිදන් සබ්බ සංකාර සමතෝ නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි කෙසේද නිවන ශාන්ත ප්‍රණීත වෙන්නේ යදිදං සබ්බ සංකාර සමත කරපු තැන මෙන්න මේ නීවරණ වලින් අයින් වෙනවා අන්න ඒවෙන් අයින් වෙනකොට දාසභාවයෙන් අයින් වෙනවා හිරගෙයින් අයින් වෙනවා අර ඇත්තටම නිදහස ලබනවා නේ එතකොට අපි මේ දැන් ඔය අපි නිදහස සමරනවා කියලා මොකද්ද ලබන්නේ? තව තව හිරකාරෙක් වෙනවා. තව කවදාසෙක් වෙනවා. තව තව වහලෙක් වෙනවා. නෑ ඇත්තටම නිදහස් වෙන්න නම් තින්න නම් වහල් භාවයෙන් අයින් වෙන්න ඕන. හිරකා හිරගෙන් අයින් වෙන්න ඕන. මෙවන් අයින්. අයින් වෙච්ච දවසට ඇත්තටම නිදහස්. නේ එතකොට නිදහස්. ආන්නේ නම් මෙන්න මේක හොඳට තේරුම් ගන්න මේ පංච නීවරණ ටික. හරිද දැන් පංච නීවරණ ගැන තේරෙනවද? ඔන්න ওই ටික හරියට තේරුම් අරගෙන එතනින් අයින් වෙන වෙලාවෙත් මොකද වෙන්නේ? අර හිරකාරයා පැත්තකට ගිහිල්ලා දාසයා පැත්තකට ගිහිල්ලා ඔය යාචකේ ඔක්කොම කියන උන් පැත්තකට ගිහිල්ලා මොකද වෙන්නේ? මේ මේ මේ භෞතික ලෝකේ ඉන්න දාසය යාචකය ගැන නෙමෙයි කියන්නේ හොඳේ. පංච නීවරණ ගැන. අන්නේ ටික අයින් ගිහිල්ලා මොකද වෙන්නේ? අපේ හිතට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් වඩිනෝ ඉතින් හරියට තේරුම් අරගෙන ඉච්චර නෙවෙයි වෙන එකක් වෙන්නේ වෙන වෙන ක්‍රමයක් නැහැ වෙන්න තියෙන එකම ක්‍රමය ඔච්චරයි ඉතින් ඔන්න ඔතනින් අපි තේරුම් අරගන්න ඕනේ පංච නීවරණ වලින් අයින් අයින් වෙන එක තමයි ප්‍රධානම හරි අපිට භාවනා පාතබ්බ ඊළඟ කොටසකට යනවා මම සාමාන්‍යයෙන් එක දවසක තියෙන කොටස තමයි ඔය කරේ අර උදේ මේක කළා හවස මේක කරන්නේ නමුත් උදේ අර ටික තව එකක් කරපු හන්ද තමයි මේ මේක දැන් ගත්තේ නමුත් අද භාවනා පාතබ්බ ඇත්තටම අපිට දෙවෙනි කොටසත් විස්තර කරගන්න පුළුවන් වෙයි එහෙම වුණොත් අපිට ලබන සතියේ ගොඩක් කාලය ඉතුරු වෙනවා මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ ටිකේ පොඩ්ඩක් කතා කරන්න මම අනිත් එකට යන්න කලින් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ මොනවාරි ගැටලු තියනවාද ඒක? ඒකේ මොනවාරි ගැටලු තියනවාද? මයික් එක ඔන් කරලා කවුරු කතා කරනවද? මොකද දැන් භාවනාට ඕන කරන කණු ටික විස්තර කරන්න ඕන තමයි ඔක්කොම අනිවාර්යයෙන්ම මේ ලබන සතිය එතකොට මට මේ තුන්වෙනි කොටස විතරයි තියෙන්නේ එතකොට වෙලා තිනවා සම්පූර්ණයෙන්ම කරන්න මේකෙත් පුළුවන් තරම් අද ඉවර කරගත්තොත් මේ එහෙනම් මේ ටිකත් විස්තර කරන්න. හරි. එතකොට අතනින් අපි අර අර මුළු මේ වෙකෙම ගත්තේ මොකද්ද? අර කලින් කොටසේ එහෙනම් මේ භාවනාවක් වැඩෙන්න නම් ප්‍රධානම කාරණේ මොකද්ද? පංච නීවරණ වලින් අයින් වෙන්න. ප්‍රපංච නීවරණ 10 ආකාරයක් තියෙනවා. ඒක හොඳට තමන්ම නැවත නැවත ගිහිල්ලා අහන්න ආනකොට තමන්ට තේරෙයි. එහෙනම් මේ පංච නීවරණ කියන්නේ නිකන් සෙල්ලම් දෙයක් නෙමෙයි සෑහෙන්න ප්‍රඥාවෙන්ම අයින් කරගන්න ඕන දෙයක් තියෙනවා. අන්නේ පංච නීවරණ වලට නිකන් එන්නේ නැහැ. ඒක අකුසල දහමයට යටත් වෙනවා. අකුසල දහමයට නිකන් එන්නේ නැහැ. අර සංකල්පනා ගොඩලඟ කරලා තමයි අකුසල දහමට යට අකුසල දහමකට වැටෙන්නේ කෙනෙක්. ඒතොර සංකල්පනා නතර කරන තැන අකුසල දහම කොහොමත් උදා වෙන්නේ නැහැ. සංකල්පනා නතර කරගන්න තමයි අපිට අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධය වෙන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා අපිට අර පංච නීවරණ වල මිද්දේ කියන තැනට ආවම තමයි අර නිදිමත කඩා ගන්න තව උපදෙස් ටිකක් තථාගතයන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්න. එතකොට පහසුයි. ඉතින් නැවත නැවත අහන්න තව දවස් ගානක් තියෙන හින්දා. ඔව්. ඔව් චිත්තේට. ඔව් ඒක තමයි දැන් චිත්ත අර චිත්තේ ඔව් චිත් ඔව් මේ අන්න ඒක ඒක දැනන කිව්වේ යම් හිතේ මොකද්ද කරලා තියෙන්නේ යම් සංඥාවක් අරගෙන ඒ කියන්නේ දහම් සංඥාවක් නෙමෙයිනේ ලෝකෙට අයිති සංඥාවක් අරගෙන ඒක තමයි හිත හිත ඉඳලා තියෙන්නේ. අන්නේ හිත හිත හිටපේක මොකද කරන්නේ? ඒකෙන් අයින් වෙන්න කිව්වා. අර මිද්දේ. එතකොට මිද්දෙන් අයින් වෙනවා. ඊට පස්සේ කිව්වනේ අර ඊට යට කොටස කිව්වනේ ඒ තමන් අසාධනගත යථාසුත ධර්මයටපදී ධර්මයේ කරුණ මෙනෙහි කරන්න කියලා. අන්නේ කරනකොටත් මොකද වෙන්නේ? ඒතර මිද්දේට යන්නේ නැහැ. අර තීනේ කඩනවා. ඒ කියන්නේ තීනේ කඩනවා කියන්නේ මිද්දේට යන්නේ නැහැ. තීනේ කඩා ගන්න බැරුණොත් තමයි මිද්දේට යන්නේ. මේක සිද්ධ වෙන්නේ මේ විදිහටම තමයි. ගොඩ නැගෙනව නෙමෙයි ගොඩ නගනවා. අවිද්‍යාව මුල් කරගෙන. ආන්න දැන් සංකල්පනයි කල්පනයි දෙක. දැන් අපි හිතමුකෝ දැන් අපි දැන් දහම් සාකච්ඡාවකට භාවනා කරන්න හරි කල්පනා කරන්න එපා. දැන් දැන් මොකද වෙලා ඉන්න තැනක් හදා මොකටද කල්පනා කරන්න එපා. ඔව් හිත ඒ කල්පනා නෙමෙයි අපිව සසර ගමන ගෙනියන්නේ. දැන් අපි හිතමු දැන් තථාගතයන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කළා. උන්වහන්සේ දානයකට හරි මොකට හරි වඩින්න නම්, කොයි හරි ගමකට නියං ගමකට යන්න නම් කල්පනා කරන්න ඕනද නැද්ද? ඈ? ඒක නේද කල්පනා කරන්න එපා. හැබැයි කල්පනා කරන මේ ක්‍රියාහිත්තික ක්‍රියාත්මක වෙනවා. හැබැයි උන්වහන්සේලාට නැත්තේ මොනවද? සංකල්පනා නැහැ. මොකද සංකල්පනා වල තමයි රාගය තියෙන්නේ. ඔව් ගොඩ නගා ගන්නවා මේක ඉතින් සංකල්පනා කරන ඉතින් මනෝමූලිකව හිත හිත හිත හිත ඔව් කිලිටි වෙනවා ඉතින් සංකල්පනා ගොඩ නගන්න ගොඩ නගන්න රාගය එනවා දැන් අර අර අපි උදේ අර අර මිස chart එක පෙන්නේ අන්න රූපයක් අර ඇවිල්ලා මොකද කරන්නේ අර රූපේ නෙමෙයි අර මේ මේ රාගේන දිරෙක් එන තැන කිව්වේ කායක සුඛ වේදනාවක් ආවා සුඛ වේදනාව උපවිචාර කරන්න ගිය ගම සෝමනස් උපවිචාර කරන්න ගිය මන් රාගය ආවා. ඒතර ඒක උපවිචාර කරන්නේ නැත්තම් එන්නේ නැහැ. උපවිචාර කරොත් විතරයි ඒක එන්නේ. ඉතින් ඒ වගේම තියෙනවා අපි කයේ කතාව නැතුව අර රූපයක් එක්ක උපවිචාර කරන්න ගිහලා උපේක්ෂාවෙන් අවිද්‍යාවෙන් උද්බැඳිලා ඊට පස්සේ ඒකත් එක්ක තව තව තව තව උපවිචාර කරන්න කරන්න මොකද වෙන්නේ? ඒක ඒකේ නිකන් සුව වේදනාව වගේ දැනෙන්න ගන්නවා. ඒ ඊට පස්සේ රාගයෙන් බැඳෙනවා. ඔය කියන්නේ දැන් ලෞකික කියලා කියන්නේ ඉතින් ලෝකෙට අයිති ඔක්කොම අයිති. ලෝකෙට අයිති දෙයක් ගැන තමයි එතකොට කර කර ඉන්නේ. ලෝකෙන් ඈතර වෙන පැත්ත එකක් නෙමෙයි ඒකයි. හරි. භාවනා පාතබ්බ දෙවන කොටස. ඔන්න දැන් කෙලින්ම මෙතනින් තමයි පටන් ගන්නෙ. මොකද මෙතනින් පටන් ගන්නෙ ඒ ටික විස්තර කරගෙන ආවා අපි. මොකද්ද? විවේච්ච කාමේ විවේච්ච අකුසල ධර්මේ යනෝ. ඔන්න ආයි කියනවා දැන් මොකද්ද? අර කැල්ල ආයි මං ගන්නවා. මොකද්ද? එහි කාම කවරේ දෙයක්. ඔන්න දැන් අර මට අකුසල ධර්මනේ අතන ගන්න උනේ. ඒ කාම කවරේ දෙයක්. මොකද්ද කියන්නේ? ඡන්දේ කාමයයි. මොකද්ද කාම කියන්නේ? එතකොට ඔන්න කාමයට අර්ථකථනය කෙලින්ම තියෙනවා දැන්. ආය වෙන වෙන අපිට බහූත මොනවත් කියන්න බෑ. හරි? කාමය කියන්නේ ඡන්දේ කාමයයි. පළවෙනි එක මොකද්ද? ඡන්දේ කාමයයි. දැන් ඡන්දේ කිව්වහම දෙකක් තියෙනවා. දැන් මෙතන මෙතන ටිකක් විස්තර කරනවා උදේකට ඉස්සලට වඩා. හේතුව මොකද? දැන් අපි ඡන්ද චිත්තේ විරී විමංශා කියන එකේ ඡන්දයක් තියෙනවා. දැන් මේක තෝරගන්නවා. ඒ වගේ ලෝකෙට බැඳෙන ඡන්දයකුත් තියෙනවා. දෙකම වචනෙන් ගත්තොත් ඡන්දය. හැබැයි එක ඡන්දයක් ඕන එක ඡන්දයක් ඕනේ නැහැ. ඡන්ද චිත්තේ විරය විමංශා කියන සතර ඉද්ධිපාදවල ඡන්දය අවශ්‍යයි. හැබැයි මේ කතා කරන්නේ සතර ඉද්ධිපාදවල තියෙන ඡන්දයද? නෑ. කොහොමද ඒක නෙමෙයින්නේ. ඡන්දය කාමයයි කියලා කෙලින්ම තියෙනවා. සතර ඉද්ධිපාදවල තියෙන එක නෙමෙයි කාමයෙන් වෙන් වෙන පැත්තට. මේ තින්නේ ඡන්දය කාමයයි. රාගය කාමයයි. ඡන්ද රාගය කාමයයි. සංකල්පමය කාමයයි. රාගේ කාමයයි. සංකල්පනා රාගේ කාමයයි. මොහොන් කාමයයි කියන ලැබෙයි. මෙන්න මේ කතාව නසන්ති සූත්‍රයේ විස්තර කරනවා තව විදිහකට. කොහොමද කියන්නේ? ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවතී. ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවතී. දැන් මේ මෙතන තියෙන රූප ගොඩක්. මේ ඔක්කොම රූප ගොඩක් තියෙනවා. මේවා මොනවද? එකින් එකට වෙනස්. විචිත්‍රයි විසිතුරු. මේ විචිත්‍රයි විසිතුරු කියන්නේ ලස්සනයි ඒක නෙමෙයි. විචිත්‍ර අපිට වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න පුළුවන්. ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවතී. තෙල කාමයෝ නොවේති. මිනිස්යාගේ සංකල්පිත රාගතේ මේ කාමයයි. නසන්ති සූත්‍රය විස්තර කරන්නේ ඔන්න අන්න ඒක තමයි මේ කියන්නේ. දැක්කනේ. එතකොට මේ මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය මේ බඩු භාණ්ඩ වල කාමයේ තියෙනවද? නෑ. බඩු භාණ්ඩ වල කාමයේ නෑ. බඩු භාණ්ඩ හැබැයි විචිත්‍රයි විසිතුරුයි. බඩු භාණ්ඩ විචිත්‍රයි විසිතුරුයි. එක්කෙනෙක් කුස වෙන්න පුළුවන්, එක්කෙනෙක් කොට වෙන්න පුළුවන්, එක්කෙනෙක් සුදු වෙන්න පුළුවන්, එක්කෙනෙක් තලලු වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් මහත වෙන්න පුළුවන්. වෙන් වෙන් වශයෙන් වෙනස්. විචිත්‍රයි විචිතුරු. හැබැයි අන්න ඊළඟට එනවා තෙල කාමය නොවේති. ඒක කාමය නෙමෙයි. එහෙනම් මිනිස්යාගේ සංකල්පිත රාග තෙමේ කාමය. අන්න මෙතන කියන මොකද්ද මේ? සංකල්පිත මේ අවසානය කියන්නේ මොකද්ද? සංකල්ප රාගේ කාමය. එහෙනම් මේ මේ රාගය කියන එක තනිකර සංකල්පනාවකින් ගොඩනගන එකක්. ඔව් දැන් පුද්ගලයන් පොද හිතන විදිය වෙනස් තමයි පටිච්චනානන්ද නමුත් පුද්ගලයන් පුද්ගලයාට හරි මනෝමූලිකව ඇතුලෙන් ගොඩනගන සංකල්පනා. ඒක සංකල්පනාවේ පොදු මේක සංඛ්‍යන්නේ මොකද එකතු කරගන්නවා. එකතු කරගෙන කල්පනා කරනවා. මොනවද? ඒ රූපෝලින් යමක් භුක්ති විඳගන්න පුළුවන් කියලා හිතලා කල්පනා කරනකොට ඒක එකතු කරගන්නේ මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණාවම තමයි. ඔව් නිකන් අපේ හිත නිකන් කිලිටු කරගන්නවා. හරි එතකොට දැන් ඒ නිකන් කිලුට කරගන්නේ නෑ ඉබේ කිලුට වෙන්නේත් නෑ අර ওই සංකල්පනා ටික තමයි අනිත් පැත්තෙන් කතා කරේ මොකද්ද උපවිචාර කියන දැන් උපවිචාර කියන්නේ සංකල්පනා තමයි හිත හිත ඉන්න අර මම උදේ කිව්ව සංකල්පනා හදලා දෙන විදිය අර බිස්නස් ෆීල්ඩ් එකේ මොනද ඇඩ්වර්ටයිස්මන්ට් කරනකොට එහෙම අන්න සංකල්පනා දැන් එකපාරටම එන්නේ නැහැ. දැන් බලන්නකොට ඔය මේ ටීවී එකක එහෙම ළඟදී මොකක් හරි නාට්‍යයක් එන්න තියෙනවා මොකෝ කරන්නේ? මාසෙකට ඉස්සෙල්ලා ඉඳන් හදන සංකල්පනාව. ආවල් වෙනවා මෙහෙමයි කියලා පොඩි පොඩි කෑලි දානවා එහෙන් කරනවා තාම නාට්‍ය දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ. හැබැයි සංකල්පනා දානවා. දා දා දා අපි මොකද කරන්නේ? ඒ පැත්තට උනන්දු කරලා නැඹුරු කරලා දැන් රෙඩි කරලා තියාගන්නවා දාපු ගමන් පෙන්වන්න. මේ මේ පෙන්නපු ගමන් අපිට බලන්න. දැන් අපි රෙඩි වෙලා ඉන්නේ දැන්. සංකල්පනා ඔළුවේ දාගෙන ඉන්නේ. දැන් මේක හරි හොඳ එකක් එනවා ළඟදී මේනවා මරු එකක් එනවා බලන්න ඕනේ කී කී. මොන කටවුට් ගන්නවා අරව ගන්නවා මේව ගන්නවා ඉතින් එක එක කතන්දර ටික දානවා නැගී එනවා කියන මොන හරි කියන නැගී නෙමෙයි අන්තිමට නැගී කෙසේ වෙත රාගේ ගියනවා අන්තිමට අය යන්නේ නම් නැති වෙනවා ඊට පස්සේ ඉතින් ඔහොම දානවා දැම්මම ඉතින් මිනිස්සුත් මොකද කරන්නේ චා අන්න අරයා ඉන්නවලු මෙයාත් ඉන්නවලු ඒ නාට්‍ය අරයාත් ඉන්නවලු මම ඔයා එයා ඉන්න නාට්‍යයක් බලන්නම හිටියේ අනේ ඔන්න ඉතින් දැන් සංකල්පන හදාත් ඈ නෑ ඒ සංකල්පන දුන්නට පස්සේ එල්ලීගෙන යන්න පුළුවන් හරි ලේසි ඒක. ලියන යන්න පුළුවන්. ඇයි දැන් හොඳට බලන්න සංකල්පනාව දෙනවද? නිකන් දුක්ඛ, දෝමනස්ස, නිකන් අඬා වැළපීගෙන නිකන් වැරහැලි වෙලා නිකන් යන්නේ වැලේ වැල් නැතිව පෙන්නනවද? පෙන්නන්නේම කොහමද? අම්මා ප්‍රිය මధుර විදියට. එහෙම තමයි සංකල්පනාව පෙන්නන්නේ. හරිම ලස්සන ආස්වාද ජනක විදියට. නේද? නිකන් හරි දැක්ක ගමන් අර හිත ඇදිලා යන විදිහට තමයි සංකල්පනාව හදන්නේ. හැබැයි එතකොට ඒ අර ඇදිලා යන විදිහට විචිත්‍ර විසිතුරු විදිහට තියෙනවා. ඒකයි කිව්වේ ලෝකේ විචිත්‍ර විසිතුරු අරමුණු පවතී. තෙල කාමය නොවේති. මිනිස්යාගේ සංකල්පිත රාගතේ මේ කාමය. හැම සංකල්පනාවකින් විතරමයි රාගය. ඒතර මේ කාගේවත් ඇඟවල් වලවත් කොහයක් අර රාගේ නැහැ. නේද? එහෙම තියනවද? නෑ. ඒ තමයි රාගේ බේරෙනවා. ඔය අනේ මම. එහෙම නෑ රාග තියෙන සංකල්පනා. හිතේ ගොඩ නගන්නේ සංකල්පනාව. එහෙම නෑ. හැබැයි වෙලා තින්නේ ඒ සංකල්පනාව උද්දීපනය වෙන විදිහට නිර්මාණ හදන්න දැක්ක ගමන්ටක් ගාලා දැන් මොකක් හරිද අපිට මොකද ලස්සන කඩේක මල් වාසයක් හරි මොකක් හරි හදනවා නම් ඒක හදන්නේ ටිකක් එහෙම නටු ටිකත් වැරහැලි වෙලා වගේ තීලා මලක් පිපෙන ප්‍රමාණික නැහැ. නිකන් කොලක් තීන දෙකට තුනට නැහැ මිලා. දැන් මේක දීලා 700යි කියනවා. මොකෙක් එකක් ගෙනියන්නේ නැහැ. දැන් මේක මොකද කරන්නේ? ගහලා ගහලා පෝර ගහලා මොකක් හරි කොල්ල කොල්ල මල් ටික පුප්පල ඔක්කොම කියලා ඒක එන අවසාන මල වෙන්න පුළුවන්. හැබැයි ඒක ගහලා මොනවාරි කරලා කොළ ටිකක් අදලා ඔක්කොම කරලා මේක 800ක අම්මේ. තව එනවද මල්? මේ ඊළඟ එක එනවා තව සතියේ. ගේනවා. ඉතින් ගහනවා ගෙදර ගෙනලා තියනවා තියනවා තියනවා. සතියනේ මාසනේ අවුරුද්දා ගෙනු මල නැහැ. දැන් මල පැනලා ඊට පස්සේ. ප්‍රදේශේ ඉබ්බහිනවා නා කුදල දහම් ව්‍යාපාදයට ඇවිල්ලා ඊට පස්සේ ඇයි අර අරකින් ආසාදි පුළුවන් කියලා හිතලානේ ගෙනා නේද ආන්නේ වගේ තමයි ඉතින් බැන බැන ඉන්න ඊට පස්සේ මොකක් කරන්නේ මුම්මි අපිව රවට්ටලා දෙනවද කොහෙද බේත් ගාලා ගෙනාලා කියලා ඒක ටික කාලයක් ගියරත් ආයෙ පස්සේ මොකද වෙන්නේ ආයෙ වෙන කඩේකින් තව එකක් උස්සගෙන ඒ විදිහටම ගෙනලා ආයෙ ඒකත් එක්ක ඉන්නවා ඔහොම තමයි ලෝකේ හැටි ඒ ඒ එහෙම තමයි ලෝක එහෙම හදන්න නැතුව ලෝකේ යන්න බෑ. ඊට පස්සේ කියනවා මොහොන් කාමය කියන ලැබේ. එයි අකුසල ධර්මයෝ කවදේරත් කියලා ඔන්න කියනවා. අර වගේම කියන්නේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද. බලන්න මෙන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඡන්දේ කාමයයි රාගේ කාමයයි ඡන්ද රාගේ කාමයයි. එහෙනම් මෙන්න මේ කාමය අන්ධ වෙලා ගත්තට පස්සේ කියනවා කාමච්ඡන්දේ. කාමය පිළිබඳව අන්ධ වුණාට පස්සේ ඒකට කැමැත්ත දැක්වුවට පස්සේ ඒකට කියනවා කාමච්ඡන්දේ. එහෙනම් මෙන්න මේ කාමච්ඡන්දය කියන එක ටිකක් බහානකයි. හේතුව මොකද මේ ඡන්දය කියන්නේ චිත්තේම අන්දයි. ඒ චිත්තේම අන්ද වුණාට පස්සේ කාමයේ පිළිබඳව ඒකට කියනවා කාමච්ඡන්දය. හැබැයි මේ කාමච්ඡන්දයෙන් තමයි කෙනෙක්ව සතර අපාගත කරන්නේ. කාම රාගයෙන් සතර අපාගත කරන්නේ එතකොට අසුත පෘතජ්ජනයා සතර අපාගත වෙන්නේ කාමච්ඡන්දයෙන්. ඒතර සෝතාපන්න උත්තමයා අනාගාමී ඵලය පූර්ණ කරනකම් කාම රාගයෙන් යනවා. එතනින් පස්සේ රූප රාගයි අරූප රාගයෙන් ඉවර වෙනවා. එහෙනම් කාම ඡන්ද, කාම රාග, රූප රාග, අරූප රාග කිව්වේ. දැන් ඔක පටන් ගන්න ඇත්තේ කොතනින්ද? ඔය හතර පටන් ගන්න ඇත්තේ කොතනින්ද? ඔය හතරෙන් ගත්තොත් කාම ඡන්ද, කාම රාග, කාම රූප රාග, අරූප රාග, ස්ටාර්ට් කරන්න ඇත්තේ කොතනින්ද? ඈ? අරූප රාගය. අරූප රාගයෙන් පටන් අර රූප රාගයට හිත පල්ලෙහාට බයිනවා. රූප රාගෙන් කාම රාගයට එනවා. කාම රාගයට එනකන් හොඳින් කරන සීමාව ඉවර වෙනවා. හොඳින් බැරි නම් නරකින් කාමච්ඡන්දේ. යටට මිස. අන්නේ කාමච්ඡන්දේ මට්ටම තමයි සක්කාය දිට්ඨිය කියලා අනිත් පැත්තෙන් කියන්නේ. සත්. ඒ ලෝකෙම හොඳයි වටිනවා. සාරයි කියන දිට්ඨියට තමයි. ඒකයි. හරි. එතකොට මේකේ තීන මිද්දුද්දච්ච කුකුච්ච විචිකිච්ඡා කියන ඒවා තමයි අකුසල ධර්ම. එතකොට හොඳට ඕගලන්ට තේරෙනවා අර මේ සංකල්පනාවට අහුවෙච්ච ගමන් අකුසල ධර්මයට අහු වෙනවමද නැද්ද? හොඳට බලන්න ඕකේ ඔය තියෙන විදිහ. කාම අර උඩ තියෙන සංකල්පනාවට අහු වෙච්ච ගමන් අකුසල ධාමයට යටත් වෙනවමද නැද්ද? අහු වෙනවමයි. හැබැයි අපි සංකල්පනාවෙන් නික්මුණොත් අකුසල දහමිනුත් නික්මෙනවද නැද්ද? අකුසල දහමිනුත් නික්මෙනවා. ওই දෙක එකට යන්නේ ඒකයි. යම් කිසි කෙනෙක් සංකල්පනාව ගොඩ නැගුවා කියන්නේම එක එක මට්ටම් වෙන්න පුළුවන්. ඒක ඒක සතර අපාගත වෙන මට්ටමක් වෙන්න පුළුවන්, මනුස්ස මට්ටමක් වෙන්න පුළුවන්, දේව මට්ටමක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම මට්ටමක් වෙන්න පුළුවන්. හැබැයි කොහේ හරි ලෝකෙට අයිති තැනක තමයි කාමය ඇසුරු කරලා තියෙන්නේ. ඒතර එහෙම ඇසුරු කරන්න නම් අර සංකල්පනාව ගොඩනගන්නම ඕනේ. එහෙනම් මේ ලෝකේ දකින්න රූප සද්ද ගන්ධ රස ටිකට මොකද කරන්නේ? වටිනාකම් දිදි අන්න අර බෙදෙනවා. කොහොමද බෙදන්නේ? ටිකක් හොඳයි අනිත් ටික නරකයි. හොඳ ඒවා දුරස් වෙනවට කැමති නැහැ. නරක ඒවා ලං වෙනවට කැමති නැහැ. බෙදුවේ නැත්තම් දැන් බෙදුවේ නැත්තම් දැන් බෙදුවේ නැත්තම් මොකද ප්‍රශ්නේ? දැන් රූප දිනව බෙදන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්නේ එතකොට. දැන් මොකෝ ප්‍රශ්නේ හදා ගන්නවද? ප්‍රශ්නේ ඉල්ලගෙන ඉබේ දා ගන්නවද ඔක්කොට නැත්නම් ප්‍රශ්න නිකන් එනවද ඇඟට? නැත්නම් මේ යන ගමන් නිකන් ප්‍රශ්නේ එන්නේ නැහැ. අර උපවිචාරේ ඉල්ලලා දාගන්නේ ඔඩොක්කුවට. අද ප්‍රශ්න ඉබේ එන්නේ නැහැ. නිකන් මේ යන ගමන් ප්‍රශ්නේ එන්නේ නැහැ. පාරේ ගියයි කියලා. ඈ ඕ බේ බේන්නේ නැහැ කවදාවත් ඉලදාගෙන හරි එන අකුසල ධර්මය කියන ලැබ මෙසේ කාමයන් කියන අකුසල ධර්මයෙන් වෙන් වූයේ එයින් කියනු ලැබේ අන්න එකෙන් අයින් වෙනවා ඔන්න ඔය දෙකෙන් අයින් වුණා නම් කියන මොකද්ද විවේකෙච්ච කාමේ විවේච්ච අකුසල ධර්මයේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකෙන් අයින් වුණාට පස්සේ මොකද ලැබෙන්නේ? විවේකේ ලැබෙන්න ගන්න. එහෙනම් අර දෙකෙන් අපිට වෙන්නේ මොකද්ද? අවිවේකීම තමයි. එහෙනම් මං කිව්වා විවේක නිසිත වෙන්න ඕනේ. විරාග නිසිත, නිරෝධ නිසිත කිව්වා. එහෙනම් විවේ මේ අපි මේ මේ දෙකේ ඉන්නකම් විවේකේ තියනවද? නැහැ. එහෙනම් මේ දෙකෙන් අයින් වෙනකොට තමයි අපිට විවේකේ ලැබෙන්නේ. අන්න නිදහස ලැබෙන්නේ. ඇයි ඒ නිදහස ලැබෙන්නේ? අර දාස භාවයෙන් අයින් වුණා. හිර භාවයෙන් අයින් වුණා. අර ණයකාරයගෙන් අයින් වුණා. අන්න දැන් තමයි නිදහසක් තේරෙන්න ගන්න. එතකන් අපි එහෙම ණයකාරයෙක් කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. හිරකාරයෙක් කියලාවත් අපිට තේරෙන්නේ අපි හිතනවා ඒ ටික කරගෙන ඉන්න එක තමයි බුද්ධ ශාසනය කියලා. ඉතින් ඔය මොන හරි අපි ටිකක් ටිකක් කරගෙන ඉන්නවා. අපිටම තේරෙන්නේ අපි ඉඳලා තින්නේ පංච නීවරණ වල කියලා. ඉතින් අපි දවසින් දවස මොකද වෙලා තින්නේ අපේ හිත? හිඟන්නේ බවටපත් වෙනවා. දාසෙබ් බවටපත් වෙනවා. යාචකෙබ් බවටපත් වෙනවා. නේ ණයකාරී බවටම පත් වෙනවා ඒකනේ අර කිව්වේ උපන්නාට මේ ලෝ වෙනෙනවා විනා ලෝ සිරිතට අඹදරු රකින්නවා විනා රූපේ ආරම් පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ඉතින් ණය තමයි හැමදාම ණයකාරයෙක් විතරමයි ඒක මොකක් වෙලා ඒ ණය උනේ කොහමද පංච නීවරණ වලින් පංච නීවරණ වලින් තමයි ණය වෙලා තියෙන්නේ ධර්ම උදෙත් කිව්වේ ණයෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා කියලා තමයි ඉස්සරහට තමයි. අන්න මේක වඩාගෙන ණයෙන් නිදහස් වෙන්න ඕනේ. මේ පැත්තෙන් අර භෞතික වශයෙන් වෙච්ච ණයත් ගියවලන දාන්පැන් පූජා කළා. අන්න ඒවෙන් නිදහස් වෙනවා එතකොට. ඔය දෙපැත්තම බැලන්ස් වෙලා යනවා එතකොට. ඉතින් මෙන්න මේකෙන් අයින් වෙනකොට කියන මොකද්ද? බලන්න මෙතන 621 ඊළඟට 622. හරියටම පෙළ ගස්සලා තියෙන්නේ. අන්න මේ දෙකෙන් අයින් වෙච්ච ගමන් ඊළඟට කියන මොකද? සවිතක්කං සවිචාරං යන කියලා. කාමයන්ගෙන් වෙන්න අකුසල දහමෙන් වෙන්න විවේකයෙන් හටගත් සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීති සුඛම් ප්‍රථම ධානයන් කියලා එන්නේ. එහෙනම් දැන් මේ පිළිවෙල කර කියාගෙන ඉන්නේ දැන්. එතකොට අර සංකල්පනාවෙන් අයින් වෙන තැන අකුසල දහමෙන් අයින් වෙනවා අකුසල දහමෙන් අයින් වෙන තැන සවිතක්කං සවිචාරේ පිහිටන්න ගන්නවා අන්න මේ සවිතක්ක සවිචාරය කියන්නේ මොකද්ද සම්මා සංකප්පේම තමයි එහෙනම් මොකද්ද වැඩෙන්නේ නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපා සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන වැඩෙන්න ගන්නවා දැන්. අන්න ඕගලන්ට මතක ඇති උදේ පෙන්නුවා පටන් ගන්නකොටම පෙන්නුවා පළවෙනි එකේ මේ මේ භාවනා පාත අප පළවෙනි එකේ පෙන්නුවා කාමච්ඡන්දේ දුරු කරනුවේ නෙක්ඛම්මේ වඩනුවේ භාවනාවයි. ව්‍යාපාදේ දුරු කරනුවේ අව්‍යාපාදේ වඩනුවේ භාවනාවයි. එහෙනම් අර අර ඔක්කොටම කිව්වා තියෙන එකක් මොකද්ද? විහිංසාව දුරු කරනුවේ අවිහිංසාව වඩනුවේ භාවනාව. එහෙනම් නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසාව වලට තව වචනයක් කියනවා මොකද්ද? සවිතක්කං සවිචාරං එහෙමත් නැත්නම් සම්මා සංකප්පයට කියනවා සවිතක්කං සවිචාරං කියනවා. එතකොට මෙන්න මේ සවිතක්ක සවිචාරයේ වෙච්ච සම්මා සංකප්පයට එන්න සම්මා දිට්ඨියෙන් ලබාගත් ඥාණය මොකද කොහොමද කරගත්තේ මෙන්න මේ ටිකේ. අන්න සුත්තමේ ඥාණයට අනුව චින්තාමේ ඥාණය පාවිච්චි කරපු ගමන් මොකද උනේ? කාමච්ඡන්දයෙන් අයින් වුණා අර සංකල්පනා වලින් අයින් වුණා සංකල්පනා වලින් අයින් වෙනවා කියන්නේ කාමච්ඡන්දයෙන් අයින් වුණා එහෙනම් අන්නේ අයින් වෙන්න තමයි සම්මා දිට්ඨිය ලබාගත් ඥාණය උපයෝගී කරගත්තේ අන්නේ යථා සුත ධර්මය මෙනෙහි කරන තැන මොකද වෙන්නේ සවිතක්කං සවිචාරං කියන සම්මා සංකප්පේ පිහිටන්න ගන්නවා අන්නේ හින්දා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා පුබ්බාංගම සූත්‍රයේ සම්මා දිට්ඨිය ඇත්තවුන්ට සම්මා සංකප්පය පොහොනේ වෙයි කියලා වැඩේ කියලා. දැන් වෙන කෙනෙකුට බෑ මේක කරන්න. ඇයි බැරි? සම්මාදිට්ඨිය කියලා වෙන එකක් අරගෙන හරියන්නේ නැහැ. අන්න අර සංකල්පනා ගොඩ නැගුවෙම ඉච්ඡතාවයක් ගොඩනගෙන මේ ලෝකේ ගොඩනගන්න ගිය වැඩපිළිවෙලම අනිච්චයි දුක්ඛ අනාත්තයි කියලා දැනගත ඥාණයෙන් තමයි මේ මොහොතේ ගොඩ නැගෙන්න ගිය සංකල්පනාවෙන් අයින් වුනේ. අන්නේ සංකල්පනාවක් හන්දම යකුසල දහමකට වැටෙන්න ගියේ අන්න දැන් අකුසල දහමෙන් අයින් වුණා. එහෙනම් දැන් සවිතක්යෙන් සවිචාරේ පීතයි. හොඳට බලන්න මුල හරිනම් ඉතුරු ටික තාන්ට ගොඩ නැගීගෙන යන මුල වැරදුනොත් එකක්වත් බෑ මුල ඕනේ හරියට දැන් මුල හරියට නැතුව ඉතුරු එකට යන්න බෑ එහෙනම් ඔන්න මුල මුල දෙකම පෙන්නනවා දැන් සම්මා සංකප්පේ ඊළඟට සවිතක්කං සවියාරං යන අර අර කොටසමයි ඔය තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද කියලා මේක පැහැදිලිව පෙන්නනවා හැවැත්ති සම්මා සංකප්පයයි එහෙනම් සම්මා සංකප්පේ කවරේදයක් නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා මේ සම්මා සංකප්පයයි කියනු ලැබේ. දැන් ඔයගලන්ට හරියට මේ ඕන ඕන තැන් වලට හරියටම අදහස් ටික දැන් සවිතක්ක සවිචාර කියන්නේ මොකද්ද කියලා දැන් කල්පනා කරන් දෙයක් තියෙනවද? මේ ලියන්න ඕනද? නෑ දැන් සවිතක්ක සවිචාරයට එන්නේ කොහොමද? අර මේ මේ මොකද සාම මේ කාම සංකල්පනා ගොඩ ගොඩ නගන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට කාම සංකල්පනා ගොඩ නැගෙන්නේ කාම සංකල්පනා ගොඩ නැගෙන්නේ නැත්නම් අකුසල දහමට යටත් වෙන්නේ අකුසල දහමට යටත් වෙන්නේ නැත්නම් එතනින් නිදාස් වෙනවා නිදාස් වෙච්ච තැන සවිතක්ක සවිචාරයේ පිහිටනවා සවිතක්ක සවිචාරයේ කිව්වේ සම්මා සංකප්පයයි සම්මා සංකප්පය කිව්වේ මොකද්ද නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා දැන් මේ මොකද්ද වැඩෙන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් නිවන් මග තව පැත්තකින් මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි මේ කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කරන්නේ. ඒක ආයන මග්ගෝ විසුද්ධිය කිව්වනේ. මේක තමයි මේ කරන්නේ. ඊළඟට පෙන්නනවා මොකද්ද? මේක එනවා එන්න. අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාරගතවා කියලා අර ටික එනවා. දැන් ඒ ටික දන්නවනේ. ඒ ටික දැන් කියන්නේ නැහැ. හොඳේ. දැන් ගීතති හිටියේ නැත්නම් ඉතින් ගීතති බලන්න කරන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව ඔක්කොම මෙන්න මේක කියන මොකද? නිසීදති පල්ලංකම් ආජුත්වා යනෝ පලක් බැඳ හුන්නේ කියලා කියන්නේ. නිසීදම් පල්ලං. දැන් මෙන්න මේක කරන්න මොකකටද වැටෙන්න ඕනේ? පල්ලෙහාම අංකයට එන්න ඕනේ. නැත්තම් මොකද අර නීවරණ දෙකක් එනවා උද්දච්ච කියන. පල්ලෙහාම අංකයට එන්න ඕනේ. එහෙනම් උජුං කායම් පණිදන් යනවා. දැන් දැන් මේක විස්තර කරන්නේ ඍජුව ඉඳගෙන කරන්න කියලා. දැන් ඍජුව ඉඳගෙන නෙමෙයි. අරවැන් අයින් වෙනකට ඍජු වෙනවා. දැන් මේ ලෝකේ කොඳු නාරටිය සිරස්ස පිහිටපු එකම සත්‍යය කවුද? ඈ? මිනිස්සයා. කොඳු නාරටිය සිරස්ස පිහිටපු එකම සත්‍යය මිනිස්සයා. අනිත් සියලු සත්තුන් තිරස්. ඇයි තිරස් ගතියක් වැඩූ බැවින් තිරිස්සන්. ගතිය ඍජුණා අවංකයි. එහෙනම් කෙලි. සිරස්. එහෙනම් අපිට අපි ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ත යථාර්ථය මෙනෙහි කරනකොට තිරස් වෙනවද සිරස් වෙනවද? එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කිරීමේ හේතුයේ ඵලයේද උජුංකාය වෙන එක නැත්නම් උජුංකායෙන්ද පටන් ගන්න තියෙන්නේ. මේක නැති කාටත් පුළුවන් කොන්ද කෙලින් තියන්නේ මේක කරන්නේ. පුළුවන්ද බැරිද? ධර්මයක් නැතුව පුළුවන්ද බැරිද කොන්ද කෙලින් තියන්න භාවනා කරන්න? පුළුවන් ඉතින්. ඉතින් අරගෙන මොනවා හරි මනස්ගත හිත හිත ඉන්න ඍජුද තිරස්ද? සිරස්ද තිරස්ද? ඔව් තිරස්. තිරස් නෑ. හැබැයි බැලු බැලමට ඍජුයි. එහෙනම් මෙන්න මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගත්තට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් මේ වගේ මහා උත්මය දැනගත්තාම අපි මොක්කුද නේද? අපි පල්ලංකයට එනවා. තාම අපි යන්තම් මේ නැගිටින්න හදන්නේ. බොහොම අමාරුයි. අන්න පල්ලංකයට එනවා. ඒ පල්ලංකයට එනකොට හැබැයි මේ ලෝකේම අනිත්‍යයි දුක්ඛයි අනාත්ත නම් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්තා ස්වභාවයත් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න වෙන්නේ මොකද? තමන්ගේ ඍජු භාවයේ පස්සේ උජ්ජුපටිපන්න ගුණයටපත් වෙනවා. ඇයි යුජුපටිපන්න වෙන්නේ? න්‍යාය පටිපන්න න්‍යාය දැකලා ඉවරයි. සාමයට මේ සාමීජි පටිපන්න වෙන්නේ. යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලෝ ඒස භගවතෝ ශාවක සංඝෝ. අන්න සමන කෙනෙක් බවටපත් වෙලා ඉන්නේ. ඇයි කොහොමදපත් උනේ? න්‍යාය ධර්මයේ දැක ආහුණෙයයි න්‍යාය අහුවෙලා ඉවරයි. පාහුණෙයයි න්‍යායට පෑහිලා ඉවරයි. දක්කිනෙයයි න්‍යාය දැකලා ඉවරයි. අංජලි කරණීයයි. මේ ලෝකේ ජලි කරන්න ආපු ලෝකේ දිය කරලා අරිනවා. අංජලි කරණීය. අනුත්තරම් පුණ්‍යක් එත්තන් ලෝකස්සාත. අන්න සංඝ ගුණේ පිළිටන ඍජු වෙන්න වෙන්නේ. ඒ ඍජු වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර තිරස් ගති උඩට එන්නේ. නැතු නිකන් කොන්ද කෙලින් තියා හිරියට හරියන්නේ නැහැ. උජුපටිපන්න කියන්නේ ඒකයි. අන්න උජුම් කායට එනවා. නේද? දැන් මේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අන්නේ උජුං කායට එන්න නම් මොකද වෙන්න ඕනේ? පරිමුඛං සති උපට්ඨ සෙට්වා. යනු එහි සතිය කවරේදයත් ස්මෘතියත් අනුස්මෘතියත් සම්මා ස්මෘතිය මේ සතියයි කියනු ලැබේ. මේ සතිය මොකද කරන්නේ ඊළඟට කියනවා. අන්න මේක වෙන්න නම් මොකද කරන්නේ? ඔය පරිමුඛං සතිය උපට්ඨ සෙට්වා කියන තැනට එන්න නම් අන්නේ කෙනා මොකද්ද? ඔය ස්මෘතිය පිහිටන්න නම් නාසික අග්‍රේ හෝ මුඛ නිමිත්තේ හෝ එළඹ සිටියා වෙති. දැන් මෙන්න මෙයා මොකද වෙන්න ඕනේ? නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ පිහිටියොත් විතරමයි පරිමුඛං සති උපට්ඨසෙට්ටා වෙන්නේ පරිමුඛං සති උපට්ඨසෙට්ටා වුණොත් විතරයි උජුං කායයටපත් වෙන්නේ උජුං කායයටපත් වුණොත් විතරයි අරඤ්‍යගතෝ අරුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ වෙන්නේ දැන් මේක තියෙන්නේ යට ඉඳන් හරි දැන් ප්‍රශ්න එනවා මොකද්ද මේ කොහොමද අපි නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්ත එළඹ සිටියා කියන තැනට එන්නේ කියලා එහෙනම් නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ නැතුව පරිමුඛං සති උපට සෙට්ටාට වෙන්න බෑ. කවදාවත්. එහෙනම් නාසික අග්‍රය මුඛ නිමිත්තේ පිහිටන්න ඕනේ. දැන් මෙන්න මෙතන තියෙනවා නාසික අග්‍රේ හෝ මුඛ නිමිත්තේ හෝ. දැන් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ අපි ඔක්කොටම කලින්. අපිට එවනවා ගෙදරට ලියුමක් මෙන්න මෙහෙම ගෙදරින්. අපේ ඉස්කෝලේ ළමයාගේ පන්තියේ ටීචර් එවනවා මෙහෙම ලියුමක්. ලියුම් දෙකක් එනවා ටයිප් જાති. ලියුම් දෙක, જાති දෙකක්. එකක් එනවා මව හෝ පියා එන්න. ඉස්කෝලේට. හරි? තව ලියුමක් එවනවා මව සහ පියා එන්න. මම තේරුම් ගන්න මේ පොඩි උදාහරණයක් කියන්නේ. එක ලියුමක් එවනවා මව සහ පියා එන්න. හරිනේ? තව ලියුමක් එවනවා මව හෝ පියා එන්න. දැන් පළවෙනි එකට මව හෝ පියා එන්න. ආ එක්කෙනෙක් ගියාම ඇති. ඒ කියන්නේ දෙන්න එක්කෙනෙක් නියෝජනය කරන්නේ තනිත් එක්කෙනාම තමයි. මව හෝ පියායයි. ඊට පස්සේ කියනවා මව සහ පියායයි. දෙන්නම යන්නේ. එක්කෙනෙක් ගිහලා හරියන්නේ නැහැ. right. මෙතන තියෙන්නේ මව සහ පියාද මව හෝ පියාද? දැන් එතන තමයි ඉන්නවා දැන්. නාසික අග්‍රේ හෝ මුඛ නිමිත්තේ හෝ. ඒ කියන්නේ දෙක දෙකම ඕනද දෙකෙන් එකක්ද? දෙකෙන් එකක් ගත්තොත් අනිත් එකක් අදහස නෑ අදහස ඒකම වෙන්න ඕනද නැද්ද? ඒකනේ නියෝ එකම නියෝජනයක් නේ පෙන්වන්නේ. එනෝ දෙකම එක. ඊට පස්සේ එනවා නම් නාසිකාග්‍රේ. නාසිකාග්‍රේ ඉත තිබ්බහම මුඛ නිමිත්තත් ඒකම තමයි. අය වෙන එකක් එන්නේ නැහැ. එහෙනම් අපි හොයාගන්න වෙනවා මොකද්ද? නාසිකාග්‍රේ කියන්නේ කියලා. අන්න ඊළඟ ප්‍රශ්නේ එනවා දැන්. දැන් නාසිකාග්‍රේ නැතුව සම්මා ස්මෘතිය නැහැ සම්මා ස්මෘතිය නැතුව පරිමුඛං සති උපට්ඨ සෙට්ටා නැහැ ඒක නැතුව උජුං කාය නැහැ උජුං කාය නැතුව පල්ලං කාය නැහැ ඒක නැතුව අරඤ්‍යගතව රුක්ක මූලගතව ඔය එකක්වත් නැහැ හැබැයි නාසිකාග්‍රේ හරි ගියොත් මුඛ නිමිත්තත් හරි ස්මෘතියත් හරි පරිමුඛං සති උපට්ඨ සෙට්ටා කොහොමත් හරි අරඤ්‍යගතෝ තමයි හරි දැන් ඔයාගමු නාසිකාග්‍රේ කියන්නේ මොකක්ද කියන්නේ ඒක හොයාගන්න එපා ඔකොටම කලින්. මොකද්ද මේ නාසිකාග්‍රේ කියන්නේ? ඈ? නහය අග. නහය අග කියන්නේ? මේ මෙතන මේ වදින තැන. මෙතන නේ. ආ නහය අග. දැන් කොහොමද මේ? දැන් මේ නහය අග. හරි. එතකොට මුඛ නිමිත්තේ කියන්නේ? ඈ? නහය උඩ. මොකක්ද? දැන් හරි නාසිකාග්‍රය මෙතන යට. හරිනේ? හරි. ඒක මුඛ නිමිත්ත කියන්නේ. ඈ? මෙතන. තොල. ආ මෙතන. මෙතනයි මෙතන එක වෙන්නේ කොහොමද? දැන් හෝ නම් එක වෙන්න එපා. ඒකයි මම අහන්නේ. මේකේ තියෙන්නේ හෝ. සහ නෙමෙයි. සහ කිව්වනම් හරියට හරි. නාසිකාග්‍රය සහ මුඛ නිමිත්ත කිව්වනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන්නේ නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත. එතකොට මේ තැන් දෙකම එකක් වෙන්න එපා. ඇයි එකම අදහසක් වෙන්න එපා. ඈ දෙක එකට ගෑවෙන තැන. ආ එහෙම තව අදහසක් ආවා. දෙක එකට ගෑවෙන තැනක ෂෝට් කට් එක පොඩි. හරි එතකොට නිකන් එක වගේ එතකොට. ඔය එහෙමනම් ඉතින් ඔව් හරි. දැන් මේක වැඩේ තියෙන්නේ හොඳට මට කල්පනා කරලා කියන්න ඔය ආයි හිත තියලා තියෙන්නේ ලෝකෙටද නිවනටද? ලෝකෙට හිත තියලා තින්නේ ආයෙ. ආයෙ ලෝකෙට හිත තියලා තින්නේ. කොයි හරි ඇඟේ කෑල්ලකට නේ හිත තියලා තින්නේ. ඇඟේ කෑල්ලකටම කොයි හරි හිත තියලා තින්නේ. නේද? කොයි හරි. හරි. මෙන්න මේ නාසික අග්‍රය කියන තැන අර්ථකථනයක් තියෙනවා. මේකේ තියෙන අග්‍ර කරගන්නවා කියලා වචනය. අග්‍ර කරගන්න. අග්‍ර කරගන්නවා කියන්නේ නිතරම අපි ඒක මුදුන්පත් කරගෙන ඒ වැඩ කටයුතු කරනවා. ඒකට අග්‍ර යමක් අග්‍ර කරගන්න නිකම් බෑ. අග්‍ර කරගන්න නම් ඒක ආශ්‍රය කරනවා. දැන් අපි රූපයක් අග්‍ර කරගන්න නම් ඒ රූපය ආශ්‍රය කරගන්න ඕනද නැද්ද? ඒක ඇසුරු කරන්න ඕන. ඒ වගේ රාගය අග්‍ර කරගන්න නම් රාගය ඇසුරු කරන්න ඕන. එහෙනම් යමක් ඇසුරු කරොත් විතරයි ඒ ඇසුරු කරන්න නම් ඒක මේ මේ යමක් අග්‍ර කරගන්න නම් ඒක ඇසුරු කරන්නම ඕනේ. ඇසුරු කරන්නේ නැතුව අග්‍ර කරගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් නිතරම කරන්නේ මොකද්ද අපි? මෙන්න මේ ඇසුරු කර කර අග්‍ර කර කර යනවා. ඇසුරු කර කර අග්‍ර කර කර යන්නේ ඒවට කියනවා අග්‍ර කර කර කරන වැඩපිළිවෙල කරන්න කරන්න මොකද වෙන්නේ? අර ගිය සතිය විස්තර කරු මතක ඇති ආශ්‍රව කියන දේවල් හැදෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ඒවා හැදෙනවා. ඒතකොට අන්න ඒව ආශ්‍රව නිකන් හැදෙන්නේ නැහැ. හැදෙන්න නම් අනිවාර්යයෙන්ම අර ආශ්‍රම අග්‍ර කරගෙන ඇසුරු කරන්නම ඕනේ. අන්නේ අග්‍ර කර කර ඇසුරු කරන ඒ වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙනවට කියනවා න ආසික අග්‍රේ හේවත් නාසිකාග්‍රේ කියලා. දැන් මේ කතා කරන්නේ මොකක් ගැනද? නායක් ගැනද කෙලෙස් ගැනද? ආ කෙලෙස් කියන්නේ. වැඩි තින්නේ ලෝකෝත්තර වචනෙට හරියනම කෑල්ලක් අපිට එළිය තියෙනවා සෙට් වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? පැනපු ගමන් අර අල්ලගන්නවා. ඇයි අවු වෙන කෑල්ලනේ. අරක තේරෙන්නේ නැහැ. අරක දිනවා එලිසෝක් එකට ඒ වගේ ඒකට හරියටම නම යන තැන විදිහට. එහෙනම් න මේ න කියන්නේ නැහැ. ඔය න චේතනා කරණීය කියලා සූත්‍රයක් තියෙනවා. කියන්නේ මේ චේතනාවකින් නෙමෙයි නිවන් දකින්න කියන විස්තරේ තියෙනවා. න න කියන්නේ නිතරම නැහැ. වගේම නෝ කියන වචනේත් දානවා නොයන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු දෙක නෙමෙයි සිංහලෙන් නොයන්න කියලා දානවා. ඒ දාන්නෙත් ඒක කරන්නේ නැහැ කියන එකයි. ඔය නොචේ අස්සාද සූත්‍රය කියලා තියෙනවා. අන්න. ඒ අස්සාදේ ගොඩනගන්නේ නැහැ කියන එකයි. ඒ වගේ මෙතන තියෙන මොකද්ද? න. න අන්න දැන් මේක කැඩෙන විදියක් තියෙන. න ආසික අග්‍රය. අපි ආශ්‍රය කර කර තමයි මේව අග්‍ර කරගන්න යන්නේ. අන්නේ ආශ්‍රය කර කර අග්‍ර කරගන්න යන දෙයින් අයින් වෙනවට කියනවා න ආසික අග්‍රය. දැන් මොකද හිතෙන්නේ? ගැළපෙනවද නැද්ද? මං අහන්නේ නිවන් දකින්න. නහය ගැන හිත හිත ඉන්න නෙමෙයි. නිවන් දකින්න වැඩේට ගැළපෙනවද නැද්ද? ඕගොල්ලෝ බලන්න. මම කිව්ව පළියට බාර ගන්නත් එපා. වැඩේ ගැලපෙනවද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ එනවා මොකද්ද? එහෙනම් දැන් මේ න ආසික අග්‍රේවත් නාසික අග්‍රේ හිත පිහිටවනවා කියන්නේ මොකේද මේ හිත පිහිටවන්නේ? නිවනේ පමණයි. ඇයි? ඇසුරු කර කර ඉන්න එකකවත් නිවන නැහැ. එහෙනම් ඇසුරු කර කර අග්‍ර කරගෙන ගිහිලා තමයි අපිට ශෝක පරිදේ දුක්ඛ දෝමනස හම්බුනේ. එහෙනම් ඒ ඇසුරු කර කර ගියේ හොඳයි වටිනවා සාරහන්දා. නිත්‍ය සුඛාත්ත ලෝකයක් හන්දා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත දැනගත්තාට පස්සේ මොකද වෙන්නේ? ඒ ඇසුරු කර කර අග්‍ර කර කර යන එකෙන් අයින් වෙනවා. න ආසික අග්‍රේ හේවත් වෙනවා. අන්න එතකොට ඒ ඒ ඒ තියෙන්නේ ලෝකයේ තුල තියෙන හිතක්ද නිවනේ පිහිටන හිතක්ද? නිවනේ පිහිටන. එහෙනම් මේ නිවනේ පිහිටන හිතක් නම් ඔහුගේ පරම මුඛ්‍ය නිමිත්ත මොකද්ද? එහෙනම් මුඛ්‍ය නිමිත්ත කිව්වේ මොකක්ද? මුඛ්‍ය නිමිති කිව්වේ ආ නොයි තින්නේ ඒක තමයි. දැන් ඔය අර්ථ දෙකෙන් අරගෙන මට කියන්න උජුං කාය වෙන්න බැරිද? ඔය අර්ථ දෙකෙන් අරගෙන රුක්ක මූල වෙන්න බැරිද? ශුන්‍යාගාර වෙන්න බැරිද? එහෙනම් අපේ අපි ලෝකයේ මේ නිවන් දකින්න නිවන් දකින්න එන තාක්කල් නිවන් දකින්න දහමක් අහන තාක්කල් කවදාවත් නිවන මුඛ්‍ය නිමිත්ත වෙන්නේ නැහැ. එතකන් ලෝකයේ එක නිවන දෙක. කවදා හරි දවසක බණ ටික හරියට අහගෙන තේරුම් ගියාට පස්සේ තමයි ඔහුට ඔහුගේ පරම මුඛ්‍ය නිමිත්ත නිවන එකට එන්නේ. එතකන් එකට නෑ. අන්න ඊට පස්සේ ඔහුට ලෝකය දෙවෙනි වෙනවා නිවන එක වෙනවා. එතකොට ලෝකයට ලෝකයේ එක නිවන දෙක. එතකොට මොකද වෙන්නේ? තව කල් තිනවනේ. ඕ අහන්න තව කොච්චර කල් තිනවද? මේ තව කොච්චර වැඩ තියනවද? ගෙවල් හදලත් නැහැ, මොකවත් නැහැ. ඔකුනේ තාම බිත්ති කෑල්ල බැඳා විතරයි. වහලා දාගත්තේත් නැහැ. නිවන් ඒවට ඉතින් වෙලා තිබුණොත් බලමු මේ ටික තියෙනවනේ ඊට වඩා. ඒක මොකද්ද? ලෝකේ. නිවන දෙක. හරියට දහම තේරුණාට පස්සේ අන්න මුඛ්‍ය නිමිත්ත නාසිකාග්‍රේ එකට එනවා. ලෝකයේ දෙකට යනවා. එතකොට ලෝකේ ඉන්න උන්ට අපිව පේන්නේ පිස්සු වගේ. ලෝකෙින් උඩ අපි වෙන්නේ එහෙම් පිටින් පිස්සු රැලක් වගේ. ඇයි මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියන මුන් ටික ඇවිල්ලා අනිත්‍යයිලු දුක්ඛයිලු අනාත්මයිලු අසුභයිලු අනේ මන් දන්නේ මොනවා කියනවද කියලා මායයත් එරෙහි වෙනවා ඉන්නේ උනුත් එරෙහි වෙනවා නේ හැබැයි අර තුන් හතරවෙනි මුව කණ්ඩායම වගේ වැඩ කරොත් අන්තිමට කට්ටියට මැදහත් වෙන්නත් වෙනවා මතකනේ පෙන්නෝ. ඇයි? යන තැන හොයන්න බෑ, ඉන්න තැන හොයන්න බෑ, කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක මොකද කරන්නේ? ඉතින් මේ හැම වෙලාවෙම බුදුහාමරේ මොකද්ද මේ පෙන්නලා තියෙන්නේ? ඩිස්ප්ලේ නොකර යන්න කියලා තියෙන්නේ. ඔන්න අපේ වචන වලින්ම කිව්වා. ප්‍රදර්ශනය නොකර යන්න කියලා තියෙන්නේ ප්‍රදර්ශනය කරන්න ගිය ගම වැඩේ අපිට වඩා ෂෝක් එකකට මාරය අල්ලනවා අපිව. මේ අපිට වඩා හොඳට මාරය අල්ලනවා. ඒක අයියේ කියලා තියෙනවා. ඔන්න එහෙනම් නිසීදම් දැන් ඉතින් පරිමුඛං උපස්සෙට්වා කියන එක දන්නවනේ. නැත්තම් ඉතින් ගිහිල්ලා දැන් මේ දැන් මේ මේ කියන වැඩේට මට කියන්න කාට හරි මේ ධනිස් මේ ධනිස්ස දිගාරින්න බෑ. හරි? ධනිස්ස දිගාරින්න බෑ. ඒ මනුස්සයා කොහොමද මෙන්න මේ මේ මේ මෙන්න මේ උජුං කාය ඒ කියලා අර මේ මෙතිනේ නිසීදම් පල්ලංකම් අර එරමිනිය ගොතාගෙන මේ මනුස්සයා ඉන්නේ කොහොමද? ඈ ඉන්න පුළුවන්ද යාට බෑ හැබැයි දැන් මෙන්න මේ කියන අර්ථය අරගෙන ඉන්න පුළුවන්ද බැරිද පුළුවන්ද බැරිද දැන් කකුල නමන්න බෑ පංගානේ කකුල නමන්න බැරි වුණත් පුළුවන් මේ මේ මේ මේ බුද්ධ දේශනාවට තියෙන කාරණේට අඩු sorry ඉන්න පුළුවන්ද බැරිද ඉන්න පුළුවන් අනිවාර්යෙන් ඉන්න පුළුවන් හැබැයි අපි අර සාමාන්‍ය දැන් එහෙම ක්‍රමයකුත් තියෙනවා හොඳේ නැත්තේ නෑ හැබැයි ඒ ක්‍රමේ ආවන ඒ කරන්නත් ඕනේ මොකද්ද? ඒ කරන්න තින්නේත් මේකම තමයි. දැන් ඒකෙදි මුඛ නිමිත්ත වෙන එක ඒක නාසිකාග්‍රය වෙන එකක් වෙලා මොකක් හරි වෙන වෙලාවක තව එකක් වෙන්න බෑ. හතර ඉරියව්වෙන් කොයි ඉරියව්වෙන් කරත් නාසිකාග්‍රය මුඛ නිමිත්තයි. දැන් මම ඉස්සරහට ඕගලන්ට පෙන්නන්න බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මේ සතර ඉරියව් වලින්ම සතර දහන් වඩනවා. චතුත්ත්‍ය ධානයේ ඉඳගෙන ඉඳ ගන්න, හිට ගන්න, කතා කරන්න, ඇවිදින්න ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි අර මෙතන තියාගෙන ඇවිදින්න කියොත් මොකෝයි? මෙතන මොකක් නිමිත්ත තියාගෙන ඇවිදින්න කියොත් මොකෝයි? ආන ලෞකික දැහැන් වල කවදාකවත් සතර ඉරියව් වලින් වඩන්න බෑ. ගල් ගැහිලා වගේ එක තැන ඉඳගෙන කරන්න ඕන. හැබැයි ලෝකෝත්තර දැහැන් එහෙම නෑ. ලෝකෝත්තර දැහැන් වල ප්‍රශ්නේ තියෙන්නේ හිතක් අර අර ඉස්සලා මම ඉස්තු කරා හිතක් එක තැන කරගෙන ගල්ඩික් කරගෙන ඉන්නව නෙමෙයි රාගයයි දේශයයි මොහෙන් නිදහස් වෙනවා. අන්න ඒකට ඉරියව් තියෙනවා තමයි සක්මන් කරනව වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නව වෙන්න පුළුවන් හිටගෙන ඉන්නව වෙන්න පුළුවන් ඒ මොක මොන ඉරියව්ව කරත් රාගය දේශේ මොහය හිතට අදාළ දෙයක්ුත් නෙමෙයි බාහිර තියෙන දෙයක්ුත් නෙමෙයි සංකල්පනාවකින් ගොඩ නැගෙන දෙයක් බව දැනගෙන අන්න ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දැනගෙන එතනින් නිදහස් වෙන්න පුළුවන් මොන ඉරියව්වෙන් හරි මේ කියන්නේ භාවනාවක් වඩන මොන ඉරවෙන් කියන්නේ මේ තමන් කරන වැඩ කටයුත්ත කියන්නේ ඒ ඒකට අර එකම විදිහකට කියලා එකක් නෑ. ඉතින් එහෙම දැන් අපි දැන් එක තැනක වාඩි වෙලා කරනකොටත් එහෙම තමයි කරන්නේ. හැබැයි ඒක තමයිලට අර පසුතලයේත් එක මහා පහසුවක් වෙනවා. හරි. මෙන්න මෙතනදී දැන් අපිට ඕන ඉතින් දැන් සම්මා ස්මෘතිය ගැන ඇයි දන්න මම මෙතන කතා කරේ. මෙන්න මෙතන පොඩි වැඩක් තියෙන ඕගොල්ලෝ පෙන්නන්න මට අමතකුණා. මෙතන කතා කරන්නේ මොකද්ද? සම්මා ස්මෘතියක් වේද? ඒ කියන්නේ සම්මා සතිය ගැන කතා කරන්නේ. සම්මා සතිය කියන්නේ මොනවද? ආ එනේ දැන් ඒකත් පෙන්වන්න එපා ඊළඟට. සම්මා ස්මෘතිය කවරේදයක්? මෙසස්නේ මාන තමයි කයේ කයානෝ බලමින් කෙලස් තවන වැර ඇතුව සම්පදාය ඇති ස්මෘතියක් ඇති පංචස්කන්ධ ලෝකේ අවිජ්ජා දෝමනස්සේ දුරුකොට වාසය කරයි. වේදනා චිත්තේ ධම්මාණු කියලා. ඒ කියන්නේ මොකක් ගැනද මේ සම්මා ස්මෘතිය කියන්නේ? සතර සතිපට්ඨානය ගැන කියන්නේ. සම්මා ස්මෘතිය කියන්නේ මොනවද? සතර සතිපට්ඨානය. ඊළඟට දැන් සතර සතිපට්ඨානය මේක නම් එහෙනම් සම්මා ස්මෘතිය ඇත්ත උන්ට සම්මා සමාධිය පොහොණේ වෙයි. අන්න එහෙනම් දැන් සම්මා සමාධිය වැඩෙන්න ඕනේ. එහෙනම් සම්මා සමාධිය වැඩෙනවා නම් සම්මා සමාධිය කවරේදයක් මෙසස්නේ මහානතෙමේ කාමයන්ගෙන් වෙන්ව. අන්න සංකල්පනාවෙන් අයින් වුණා. අකුසල දහමෙන් වෙන්ව. අන්න අකුසල දහමෙන් අයින් වෙලා දැන්. මොකද්ද? විතක්ක සහිත ਵਿਚාර තමයි ඔය සවිතක්කන් සවිචාරම් කියන්නේ. ප්‍රීති සුඛ ඇති පළමු දැහැන උපය වාසය කරයි. ඔන්න සම්මා සමාධිය. මොන දැහැනද? පළමු දැහැන උපේ වාසය කරයි විතක්ක ਵਿਚාරයන්ගේ ූපසමයෙන් සෙඳින් ඇති චිත්ත ඒකාග්‍රතාව ඇති ဒုတိ ක ධානයේ උපේ වාසය කරයි සිව්ව තෙවන දහන උපේ වාසය කරයි සිව්වන දහන වාසයේ උපවාසය කරයි මහණෙනි මේ සම්මා සමාධියයි කියනු ලැබේ ඇවැත්ති මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ. එන්න මේක තමයි අතිශයින් වැදගත් කෑලි. මොකද්ද ඒක? ඒක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. බැරි වෙලාවක්වත් කවුරු හරි කෙනෙක් මේ සතර දහයන් ටික ප්‍රතික්ෂේප කරොත් මේ සතර දහයන් ටික ප්‍රතික්ෂේප කරොත් ඔහු ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය ප්‍රහීන කරන්නේ. එහෙමනම් මේක ප්‍රහීන කරලා මාර්යාගේ අගතියට මාර්යාව යවන්නේ කොහොමද? අර උදේ නිවාප සූත්‍රේ. පුළුවන්ද? බෑ. එහෙනම් මේක මේක මේක ප්‍රතික්ෂේප කරන සියලු ඉන්නේ කාගේ කාගේ ඔඩොක්කුවේද? මායාගේ ඔඩොක්කුවේ. ඒ හින්දා හරීම පරිස්සමෙන් යන්න මේ කාල වකවානුවේ අති බහුලව සිද්ධ කරන මාතෘකාවක් දැහැන් වැඩිම බමුණන්ගේ වැඩක් කියලා. මම වචනින්ම කියනවා. ඒ දන්නේ නැතුණාට පහර ගන්න කොහෙටද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට. මේ දේශනාව කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සත්‍ය විභංග සූත්‍රය. අන්න තියෙන පිටත් එක්කම දාලා අනිත් එක තමයි එතකොට මෙන්න මේ මේ සම්මා සමාධියකට ඉඳගෙන තමයි අපිට පුළුවන් වෙන්නේ තවදුරටත් විදර්ශනා කරලා තමන්ගේ ඊළඟ සම්මා විමුක්ති සම්මා ඥාන කියන ඊළඟ මාර්ගඵලයට යන්න. අන්න ඒක අපිට කරන්න බෑ අර මායයට අහුවෙන තැනක ඉඳගෙන. ඒ මායයට අහුවෙන තැනක ඉඳගෙන කරන්න බැරි හන්ද තමයි බුදුහාඳුරු කිව්වේ. ඔබට මායයට අහුවෙන්නේ නැති තැනක් තියෙනවා මෙන්න මෙතනට වෙලා මේක කරගනින් කිව්වේ ඒකයි. එන තැනක හිටියට කොහෙන් ගියත් අහුවෙ. එහෙනම් ඔයගොල්ලෝ කල්පනා කරන්න අර මුලින් කියපු එකේ අප මුඛ්‍ය නිමිත්ත තියාගෙන හිටියොත් බැරි වෙලාවක් අතර ඇඟේක කොයි හරි තැනක ලෝකේ තැනක නිමිත්ත තියාගෙන වඩනවා නම් බුදුහාමුදුරු කිව්වා එවැනි දැහන් වර්ණනා නොකලසේක. නිමිත්තක් අරගෙන වඩනවා නම් ඒක වර්ණනා නොකලසේක. ඇයි වර්ණනා නොකරන්නේ? ඒ දැහන මාරපාක්ෂික බලවේග වලට අල්ලන්න හරි ලේසි. හරි ලේසි අල්ලන්න. අපිම දන්නේ අපි ඉන්නේ ඒ විදිහට වඩන ගියොත් මායාගේ ගොඩේ නේද? අපි හිතන් ඉන්නේ ආ දෑනුත් පැටන ඔක්කොම හරි කියලා. හැබැයි එන්න හරියටම විස්තරي තියෙනවා. දැන් බලන්න අර මම පෙන්නගෙන ආවේ අර මොකද්ද? දැහන දැහන දැන පිරිහෙනවා. ඔව්. දැන් මෙහෙම මම පොඩි උදාහරණයක් කියන්නේ. කෝටු කෑලි දෙකක් ගන්නවා. කෝටු කෑලි දෙකක් අරගෙන චුට්ටක් උරච්චි කරනවා. පැත්තකින් තියෙනවා. හරි? ආයි සතියකින් විතරයි කෝටු කෑල්ල ගන්නවා. ආයි උරච්චි කරනවා විනාඩි 10ක් 15ක්. ආයි පැත්තකින් තියෙනවා. ආයි තව සති දෙකකින් විතර ආයි කෝටු කෑල්ල ගන්නවා. ආයි උරච්චි කරනවා. ආයි පැත්තකින් උරච්චි කරන එක අර දෙක එකට මෙහෙම ගන්න කෝටු කෑල්ල. කාද වගේ ගින්දර දකින්න පුළුවන් වේද? ආ මේක අරගෙන හොඳට අර රත් වෙන ජවලන උෂ්ණත්වය වෙනකන් අතුල. ඔන්න දැන් දැහන ලැබුණා. ආයි දැන් මොකෝ කරන්නේ? ආයි කෝටු කැලේ පැත්තකින් තියලා ඔහේ ඉන්නවා. දැන් මොකද ඉස්සරහ? හරි. ඒ ඒ කොහමද? දැහන ප්‍රගුණ කරගෙන මේක යනවා. ඒක හරි. හැබැයි මේක අර මාර උදාහරණයක් කියන්නේ ඒකයි දැන් බයිසිකලේ පොඩ්ඩක් පදින්න ගන්නවා. පදින්න ගත්ත ගමන් වැටෙනවා. වැටෙනවනේ. වැටිච්ච ගමන් කකුල් එලියන. තුවාල වෙලා හොඳටම. දැන් මොකද කරන්නේ? අනේ මට බෑ කියලා බයිසිකලේ පැත්තකින් ගේ අයිනෙන් හේතු කරලා දාලා ඉන්නවා. ආයි ටික දවසකින් බයිසිකලේ ගන්නවා. ගත්ත ගමන් ආයි වැටෙනවා. දැන් ආයි අනේ මට නම් බෑ බයිසිකල් පදින්න කියලා පැත්තකින් ඉන්නවා. ආයි බයිසිකල ගන්නවා තව ටික දවසක් ගිහිල්ලා. දැන් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා දැන් කවදද පදින්නේ? අන්න පළවෙනි දවසේ වැටුණා. කමන්නේ නැහැ. වැටුණත් කමන්නේ නැහැ පදිනවා. ලෙලි ගියත් කමන්නේ නැහැ පදිනවා. දැන් පදින්න. දැන් ටිකද ආයි වැටෙනවා ටිකක් දුර යනවා. ආයි කෙලින් එනවා. ආයි වැටෙනවා. ඕම ඔහොම ඔහොම ඔහොම වැටි වැටි වැටි වැටි වැටි වැටි ටික ටික ටික ටික ටික ටික පුරුදු වුණොත් මොකද වෙන්නේ? කොයි වෙලාවක හරි මේ බයිසිකලේ බැලන්ස් කරනවද නැද්ද? අන්නේ බැලන්ස් කරන මොහොතේ හොඳට හුලම් වැදීගෙන යනවද නැද්ද? එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ හිතෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටික බැලන්ස් කරගන්න. අන්නේ බැලන්ස් කරගත්ත ගමන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අර හුලම් වැදීගෙන යනවා කිසි අවුලක් නැති. නැත්තම් ඉතින් හැබැයි එතනට එකපාරට වෙන්නේ වැටෙනවා තමයි. භාවනා වඩන්න ගන්නවා ඔන්න විතක්ක ਵਿਚාර එනවා මල වර්ධේ මේකත් එක වැටෙනවා ආයි ආයි අනිච්චයි දුක්ඛයි අනත්තයි කියනවා ආයි නැගිටිනවා ආයි වැටෙනවා. ඉතින් මෙහෙම තමයි මේක. ප්‍රැක්ටිස් කරන්නේ. ආන්න හරි. එහෙනම් වන්දේ බයිසිකලෙන් බහින්නේ දවසක් එනවා කොහොමද? බය වෙන්න එපා. ඒක ඉතින් ඒකට හොඳට හුලම් වදින්න ඕනේ එතකොට. බයිසිකලෙට නෙමෙයි ඇඟට. බයිසිකල් ටයර් වලට නෙමෙයි. පොඩ හොඳට හුලම් වැදිලා ටිකක් එන්න ඕනේ පොඩි අර ගැම්මක් නේද? අන්න එතකොට බයිසිකලේ තියන්න කිව්වත් තියන්නේ නැහැ. අඩු ගානේ තිබ්බත් ටක් ගාලා අරන් ආයි පොඩ්ඩක් පුරුදු වෙන්න. පුරුදු වෙන නෙවෙයි පදිනවා. ඇයි ඒ? දැන් එතකොට ආයි ගන්නකොට දවසක් ගිහිල්ලා ගන්නකොට අච්චර බැලන්ස් කරගෙන එහෙම දඟලන්න ඕනද? නෑ නෑ ඇයි ඒ? ඇන්ටි හොඳට හුරුයි. ගතේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. පොඩි දවසක දවසක් සමහරට පදින්න බැරි වුණා. හැබැයි පදින්න බැරි වුණා කියලා ගත්ත ගම ආයෙ එනවා. දැන් ජීවිතේට බයිසිකල් පැදිලා නැති එකෙකුට ගෙනල්ලා මෙතන බයිසිකල් පදින්න උගන්වනවා. මොකක් වේද? ඔව් බෑනේ වැඩි කරන්නේ. එහෙනම් බයිසිකලේ බැලන්ස් කරගන්න විදිය මුලින් උගන්වනවා. දැන් මෙච්චර කාල කරලා තින්නේ දවස් ගානක්ම කරේ මේ බයිසිකලේ බැලන්ස් කරන එක තමයි. දැන් බැලන්ස් කරගන්න විදිය ටිකෙන් ටික ප්‍රැක්ටිස් කරලා තමයි ඊළඟට මොකද කරන්නේ? අන්න පදින විදිය පුරුදු වෙන්න ගන්න. පදින්න ගන්න ටික. ඉතින් පදින්න ගත්ත ගමන් බලාපොරොත්තු වෙන්න එපා බයිසිකලේ දාලා පැඩල් එකේ කකුල තිබ්බ ගමන් ඔන්න හුලම් වදින්න අයියෝ හුලම් වදිනකෝ ඒ වුණාට හුලම් වදින්නේ නැහැ නේ තාම ඉතින් දැන් වැටෙන්නේ ආ ඉතින් මොකෝ කරන්නේ ආයි නගින්න ඕන ආයි පදින්න නේ සමහරලාට කවුරු හරි පොඩි සපෝට් එකකුත් දෙනවා ඉතින් එහෙම කරනවා සපෝට් එකක් දීලා අල්ලලා කරලා පොඩ්ඩක් කරලා අර අර කොට හොඳ උපමාවක් කියන්න අර උන්චිල්ලා තියෙන දැන් උන්චිල්ලා පැදින්න යනවා තනියෙන් රුකුල් ගන්න බෑ එක්කෙනෙක් කරන්නේ පිටු හදිනම් පොඩ්ඩක් පොඩි තල්ලුවක් දෙනවා. තාම මදි යන්න පුංචිල්ලාව. තව තල්ලුවක් දෙනවා. ආයි පොඩ්ඩක් ඒ තාම යාට ගන්න බෑරකෝ. දැන් ඔහොම කරලා කරලා ටිකක් වෙලා ගිහිල්ලා මෑට පොඩ්ඩක් පුළුවන් වගේ හොඳට යනවා කියලා දෙන පොඩ්ඩක් අතාරිනවා. ඔන්න දැන් තනියම පොඩ්ඩක් try කරනවා. try කරලා ආයි පොඩ්ඩක් slow වෙන්න වෙනවා. ආයි පොඩි තල්ලුවක් දාලා දෙනවා. එකක් විතරක් දැම්මම ඇති එතකොට. ඔන්න ආයි දැන් අර යනවා අර. ඔහොම ගිහින් ගිහින් ගිහින් ගිහින් උනාට පස්සේ ඊළඟ දවසේ උංචිල්ලාවට නැග ගහන්න. තනියම රුකුල් අරගෙන පදින්න. හැබැයි මුලින් පොඩ්ඩක් තල්ලුවක් දාලා ආයෙ පොඩ්ඩක් බලන් ඉඳලා ආයෙ තල්ලුවක් දාලා ආයෙ ටිකක් බලන් ඉඳලා එයාටත් දෙනවා යන්න ආයෙ ටිකක් බලන් ඉන්න. අන්න තල්ලුව ටිකෙන් ටික ටිකෙන් ටික දදා දදා හුරු කරා. හුරු කරාට පස්සේ තනියෙන් පැදගෙන යනවා. ඊට පස්සේ ඉතින් උංජිල්ලාවෙන් බහින කිව්වත් බහින්නේ නැහැ උංජිල්ලාවෙම ඊට පස්සේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකත් ඊළඟට කියන්නේ උන්ජිල්ලාවේ උන්ජිල්ලාවට නැගි උන්ජිල්ලාවේ ඉන්න නෙමෙයි. ඔව් ඒක <laughs> ඊට පස්සේ තියෙන තව කොටසක්. උන්ජිල්ලාවට නැග්ගේ මෙතනින් එතර වෙන්න මිසක් උන්ජිල්ලාවේ ඉන්න නෙමෙයි. නැත්නම් හොඳ උන්ජිල්ලාවක් හම්බුනා කියලා ඒකේ හිටියොත් ඒක හරියන්නේ නැහැ. මේකයි. මොකද උන්ජිල්ලාවත් ලෝකෙට අයිති මේක. හැබැයි ඒක පාවිච්චි කරන්නත් වෙනවාමයි. මේකේ තියෙන හරියට ධානයට සමවදින්නේ කුමක් සඳහාද? ඔන්න වැදගත් මාතෘකාව. මොකටද අපි දැහැනකට කාමයන්ගෙන් වෙන්න අකුසල දහමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් ගිය අරගේ ඔරලෝසු වෙලා හරියති නේද? මගේ මෙතන ඔරලෝසුව නැහැ. හරි නේද? ආ එහෙනම් කමන්නේ නැත්තම්. ඒක නැවතිලා නම් බෙල්ලලා 6 6ක් දන්නෙත් නැහැ නේ වෙලාව. මම ඔහෙ කරගෙන යනවා. ඒක ධානයට සමවදින්නේ කුමක් සඳහාද? යන්න දැන් අපි මේක දැනගන්න ඕනේ මොකටද අපි දැහැනට සම්වාදින්නේ? නැත්තම් මේ දැහැන් වැඩනවා දැහැන් වැඩනවා කියනවා මොකක් සඳහාද දැහැනට සම්වාදින්නේ කියලා? නේද? නැත්තම් ඔහේ දැහැනේ ඉන්නේ නෙමෙයි. දැහැනට සම්වාදින්න හේතුවක් තියෙනවා. ඇයි බුදුහාමුදුර දැහැනට සම්වාදින්න කිව්වේ කියලා තියෙනවා. මොකටද සම්වාදිය? අතන කිව්වා මොකද්ද? උදේ පෙන්නපු අර නිවාප සූත්‍රය කිව්වා. මාර්යාගේ අගතිය මාර්යාව අගති කරන්නයි ඔබලා දැහැනට සම්වාදින්න කිව්වා. එහෙනම් එතන ඉඳගෙන මොකද කරන්න ඕනේ අපි? මායාව මායාට අපිව පේන්නේ නැති හන්දා එතන ඉඳගෙන මායාව සදහට අගති කරන්න ඕන. මායාව සදහට අගති. අගති කරන්න කරන්න අපි පොඩි අපිට පොඩි ආරක්ෂාවක් සහිත පොඩි පසුතලයක් දීලා තිනවා මෙතනට වෙලා අපලට නිදහසේ මේක කරගන්න. අනිත් තැන ඉඳගෙන මේක කරන්න බෑ. අපි අන්න එතන ප්‍රයෝජනෙට ගන්නවා මොකටද? අපේ වැඩේ කරන්නේ. අපේ වැඩේ කරගන්න. එතකොට මේ දැහැන අපි ප්‍රයෝගී කරගන්නේ මොකටද? දැහැන කියන්නේ කොයි වෙලාවකත් නිවන නෙමෙයි. නිවන කිව්වේ රාගක්කය, දේශක්කය, මෝහක්කය. අපිට නිවන උපයෝග කියන්නේ නිවන ලබන්න දැහැන අපි උපකාර කරගන්නවා. හරියට නිකන් අපිට කොළඹට යන්න ඕන නම් අපි කොළඹට යන්න ඕන බස් එකක් තෝරගෙන බස් එකේ යනවා මිසක් අපිට ඕනේ බස් එකේ ඉන්න නෙමෙයි. අපිට ඕනේ කොළඹට යන්න. හැබැයි කොළඹට යන්න නම් අපි බස් එක පාවිච්චි කරන්නම වෙනවා. හැබැයි බස් එක පාවිච්චි කරන්න හම්බුනායි කියලා හොඳ බස් එකක් හම්බුනා කියලා බස් එකටලා හිටියෝ. ඉතින් කොළඹ යන්න වෙන්නේ නැහැ එතකොට. හැබැයි බස් එක නැතුව කොළඹ යන්නත් බෑ. ඒක ඊළඟ ප්‍රශ්න. බස් එක නැතුව යන්නත් බෑ. බස් එකේ තමයි යන්නත් වෙන්නේ. හැබැයි බස් එකේ නම් යන්නේ බස් එක අපි පාවිච්චි කරන මොකටද? කොළඹට යා ගන්න. නේ. ඉතින් කොළඹට ගියාට පස්සේ බස් එකකින් ඇති වැඩකුත් නැහැ. ඒ කියන්නේ බස් එක පුච්චනවද? ඔව්. ඒ බස් එක තව කෙනෙකුට බස් එකට නගින්න කියලා දෙන්න. හැබැයි බස් එකේ වැඩේ ඉවරයි. ඉතින් බස් එකේ වැඩේ සම්පූර්ණයෙන් ඉවරෙන්නේ කවදාද? කොළඹට ගියාට පස්සේ. බැරි වෙලාවකත් කෑගල්ල හරියෙන් බස් එකෙන් බස් එක ඉවර කරනවා. අනේ බස් එක කියන්නේ මර කරදරයක් කියලා. තව යන්න ඕනේ. ඉතින් ටිකක් වෙලා ගියාම හිතෙනවා ඔය තව ටිකක් එහාට ගිහිල්ලා නිට්ටඹු හරියට ගියාම හිතෙනවා දැන් නම් නියම් බස් එක ඇති වගේ. ඉතින් තාම කොළඹට ගිහිල්ලා ඉවර නැහැ. තව ඉන්න වෙනවා. ඊට කඩවත හරියට යනකොට දැන් නම් සෑහෙන කොළඹට ළඟ ඒත් බස් එකේනේ. මේ හැබැයි අර ඒ ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා සමහරලාට මේ අර කැලණි පාලම් පව් වෙලා පෑලිය ගොඩ හරියට යනකොට අමු ඉන්නම බෑයි. දැන් නිකන් පිනිපේ. කවදා හරි බස් එකෙන් සම්පූර්ණයෙන්ම බහින්න වෙන්නේ කවදටද? කොළඹට ගියාට පස්සෙම තමයි. එතකම් බස් එකේම යන්නේ මගින් බහැලා වෙන මගින් බහැලා කියලා කරන්න දෙයක් නැහැ මොකද යන්න වෙන්නේ ওই බස් එකේ. මගින් බහැලා වෙන බස් එකේ යන්නේ නැහැ. කොළඹට යන බස් එකේම තමයි යන්නත් වෙන්නේ. හැබැයි මෙහෙම ඒවා තියෙනවා. සමහර කට්ටිය ඉතින් කෑ ගල්ලෙන් බහැලා කොණි විනෝද ගමනක් තව ගිහිල්ලා අරෝමියෝ ගිහිල්ලා සතියකින් විතර ආයි බස් එකට ඇවිල්ලා නගින්නේ. එහෙමත් තියෙනවා. මේ ඔය අවුරුද්දකින් විතර වගේ ගිහිල්ලා හිටපු ගමන් ඔය බ්‍රහ්ම ලෝකෙත් ගිහිල්ලා ඇවිල්ලා මේ නැත්තම් දිව්‍ය ලෝකෙත් ගිහිල්ලා පොඩ්ඩක් එහෙන් ආයි බස් එකට ගොඩ වෙන අයත් ඉන්නවා. හිටපු ගමන්. එහෙම ඇත් ඉන්නවා. සමහර අය කෙලින්ම මෙහෙම්ම ඩිරෙක් බස් එකේම යනවා. මේ සමහර අය ඉතින් පෑලිය ගොඩට ගිහිල්ලාම වෙන බස් එකක පස්සේ අර චුට්ට පස්සේ එන්නම් කියලා යනවා. පෑලිය ගොඩටම ගිහිල්ලා. දෙහිමත් තියෙනවා නේ. ඒ කියන්නේ අනාගාමී සුද්ධාවාසයන්නේ. ආ අර අවසානයේ කොළඹට මුචිර ටික යා ගන්න බැරි වුණා. සමහර කට්ටිය ඉතින් තාම නුවරට ඇවිල්ලත් නැහැ. නුවරෙන් බස් එකට නගින්න හිතලත් නැහැ. මේ අර මං ගිය සතියේ නුවරට එන්න ඕන විදිය කිව්වනේ. නුවරට ඇවිල්ලත් නැහැ. නුවරෙන් බස් එකට නගින්න ඕන විදිය හිතලත් නැහැ. කොයි බස් එකේද නගින්නේ කියලා දන්නේත් නැහැ. ඔන්න වගේ තමයි මේ. ඉතින් හින්දා මේ ධානයට සම්වදින්නේ කුමක් සඳහාද කියලා මාතෘකාවක් තියෙනවා. ඒකට හරියටම උත්තරේ තියෙනවා රාග රාගාදී පාළේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි රාගයාගේ අභිඥාණය පිණිස. ඒ කියන්නේ රාගයේ ප්‍රහීණය පිණිස 11000 කෙනෙක් වැඩි යුතුයි. එහෙනම් මේ මොකද්ද වඩන රාගය ප්‍රහණය කරන්න 11000 වැඩි යුතුයි. කවර 11ක් දෙයක් ප්‍රථම අධ්‍යානය, ද්විතීක අධ්‍යානය, තෘතීක අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය, මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය, ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආගිඤ්ඤායතන මේ රාගයාගේ අභිඥානය පිණිස මේ 11 දහම් වැඩි යුතුයි. හරි. දැන් අපි ඕකෙන් ඔය අග ටික පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. අපි 1 2 3 4 ටික ගමුකෝ මුලින් තේරෙන තැනින් නේද? එහෙනම් අපි ගත්තේ මොකද්ද? ප්‍රථම අධ්‍යයනය ගමුකෝ අපි. ප්‍රථම අධ්‍යයනය, ද්විතීක අධ්‍යයනය ඔය ටික ගමුකෝ අපි. එහෙනම් මේ ප්‍රථම අධ්‍යයනයට සම්බන්ධින්නේ මොකක් සඳහාද? ඈ රාගය ප්‍රහාණය පිණිස. එතකොට ඇයි අපිට කාම ලෝකී ඉද්දදී රාගය ප්‍රහීන කරන්න බැරි? රාගය කියන්නේ මාස්වාදය. එහෙනම් ආස්වාද ලෝකයක ඉන්නකොට ආස්වාදය ගින්නක් ලෙස තේරෙන්නේ නැහැ. ඒතර කාමයක ඉන්නකොට කාමයේ ගින්නක් වගේ තේරෙන්නේ නැහැ. රාගයක ඉන්නකොට රාගයේ ගින්නක් හැටියට තේරෙන්නේ නැහැ. එන රාගයෙන් අයින් වුණාම තමයි රාගයේ ගින්නක් හැටියට තේරෙන්නේ. අන්න එකෙන් අයින් වෙලා තථාගතයන් වහන්සේ කියනවා එහෙනම් ඔබලා මෙන්න මේ ප්‍රථම ධානයට සංවැදී යුත්තේ මොකටද? රාගය ප්‍රහීන කිරීම. අන්නේ හිඳ තථාගතයන් වහන්සේ කියනවා යමෙක් ප්‍රථම ධානයට සංවදිනවා නම් ඔහුට සතර ආහාර වලින් කබලිකාර ආහාරය නිරෝධ කරනවා ඔහුට අනාගාමී ඵලය පූර්ණ කරන්න පුළුවන් කිව්වොත් ඔන්න හේතුව. එහෙනම් කාම ලෝකේ සදහටම සමු දෙන්න පුළුවන් ප්‍රථම ධානයට සමවැදිලා. කියන්නේ සමවැදින වැදිච්ච ගමන් නෙමෙයි. ඒක දිගින් දිගටම පුරුදු පුහුණු කරන්න ඕනේ. ඇයි ඒ? අන්න ඒක දිගින් දිගටම පුරුදු කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? අර රාගේ ඉස්මතු වෙන එක සහ මුලින් නැති වෙන්න ගන්නවා. මොකද හේතුව මේක වඩන්නේ ලෝකේ යථාර්ථයක් දැක්ක ආර්ය ශ්‍රාවකෙක් ඔහුගේ ඒකායන මුඛ්‍ය නිමිත්ත වෙන්නේ නාසිකාග්‍රේ වෙන්නේ නිවන පමණයි. දැන් නිවන අග්‍ර කරගෙන නිවන පමණක් මානසිකාර කරන ආර්ය ශ්‍රාවකයාට මොන ලෝකයට අයිති නිමිත්තකවත් හිත තියන්නේ නෑ. ඒ එකක්වත් ගන්නෑ. ඒ හින්දා ඔහුට වැඩෙන්නෙම නිවන් මඟක් පමණයි. එහෙනම් ඔහුට අර කබලිකාර ආර නිරෝධ කළා තෘෂ්ණාව මුසපත් කරගෙන අර මුතේ කියන එකට ගත්ත වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්න ගන්න. එහෙනම් ඔන්න ඕකෙ හින්දා ධානයයකට සම්වදින්න ඔන්න ඔය හන්දා. නැතු බ්‍රහ්ම ලෝකේ යන්න නෙමෙයි. රූපාවචර බ්‍රහ්ම ලෝකේ යන්න නෙමෙයි ධානයට සංවදින්නේ. හැබැයි අපේ කාට කවුරු හරි කෙනෙක් ප්‍රථම ධානයට සංවැදිලා අරියත් ඵලයේ සමවැදිලා විතරයි ඒ ටික ඒ කටයුත්ත විතරයි කරන්නේ. ඔහුට අරියත් ඵලයේ ප්‍රහීන කරගන්න පූර්ණ කරගන්න බැරි වුණොත් අරියත් ඵලය ඔහු රූපාවචර බ්‍රහ්මතලයේ උප්පත්තිය ලබයි. එතන ඉඳගෙනත් අනාගාමී ඵලය පූර්ණ කරොත් ප්‍රථම ධානයේ ඉඳගෙන අන්න සුද්ධාවාස බ්‍රහ්මතල යනවා කිව්වේ ඒකයි. එතකොට නොපිරියන ප්‍රථම ධානයක් වැඩුවොත් සෝතාපන්න ආර ශ්‍රාවකේ අනාගාමි නොවි. ඒත් යන්නේ රූපාවචර බ්‍රහ්මතලෙමයි. ඒ දැහැනේ ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් රාග දේශ මොහ ටික ප්‍රහීන කරගන්න ඕන කබලිකාරාහාර ප්‍රහීන කරා නම් අනාගාමි ඵලය ලැබල යන්නේ සුද්ධාවාස බ්‍රහ්මතලෙ. දෙකක්. සෝතාපන්න කෙනෙක් රූපාවචර බ්‍රහ්මතලය කියන්නේ අනාගාමී නොවි. ප්‍රථම ධානයේ ඉඳගෙන අනාගාමී ඵලය පූර්ණ කරපු කෙනා යන්නේ සුද්ධවාස බ්‍රහ්මදත්ත. ඒකයි ඔය දැහන් ඔය දාම් කරනකොට කියෝගෙන යනකොට ඔය අවස්ථා දෙකක් කියවෙනවා සමහර තැන්වල. ඒකයි මේ මේක ආපු වෙලාවෙම පෙන්නගෙන යන්නේ. හැබැයි හරි හරි මොකක් හරි වේවා අපි ප්‍රථම අධ්‍යයනට එන සංවදින්නේ මොකටද? රාගය. ဒုတိ ය අධ්‍යයනට සංවදින්නේ. තෘතිය අධ්‍යයන මේ සංවදින්නේ මොකටද? ධානයකට සංවදින්නේ. ආන්න අපිට නිදහසේ කොළඹට යන්න ඕන නම් අර බස් එක පාවිච්චි කරා නිදහසේ යන්න. අපිට හම්බුනේ හොඳ සුව පහසු බස් එකක්. හැබැයි බස් එකේ හොඳට සුවේ තියෙනවා තමයි. හැබැයි අපි බස් එකේ නැග්ගේ කොළඹට යන්න මිසක් බස් එකේ ඉන්න නෙමෙයි. එහෙනම් බස් එකේ ඉඳන් අපි කරන්න ඕන වැඩක් තියෙනවා. ඒක තමයි මෙතන පෙන්වන්නේ මොකද්ද? රාගය ප්‍රහීන කළ යුතුයි. රාගය ප්‍රහීන කර ගැනීම නම් මේකට සම්මාදින්නේ. ඒ වගේම කියනවා මේකේ ඕක සූත්‍ර ඉතුරු ටික කියනවා දේශයාගේ මෝහයාගේ ක්‍රෝධයාගේ මෙන්න මේ වගේ මොකද වෙන්නේ ප්‍රහීණය කිරීම පිණිස අභිඥානය පිණිස ඔන්න ඔය ටික වැඩි ත්‍යාගයේ පිණිස පරිඥානයේ පිණිස පරීක්ෂණයේ පිණිස ප්‍රහාණයේ පිණිස පය පිණිස විරාගයේ පිණිස ත්‍යාගයේ පිණිස පටිනාස් පටිනිස්සග්ගේ පිණිස මේ 11000 වැඩි යුතුයි එහෙනම් මෙන්න මේ 11000 වඩන්නේ මොකටද අපි අපේ කෙලස් ටික දුරු කර කර කර කර යන්නේ. එතකොට අන්න එහෙම යනකොට අපේ හිත මොකද වෙන්නේ? විරාග හිතක් බවට පත් වෙනවා. පටිනිස්සග්ග හිතක් බවට පත් වෙනවා. නිදහස් වෙන පැත්තට යන්න ගන්න. එහෙනම් දැහැනක් දීලා තින්නේ අපිට නිකන් දැහැනට වෙලා ඉන්න නෙමෙයි. එතකොට අන්නේ කර්මස්ථාන ඉස්සරහට විස්තර කරලා දෙනවා. අන්න එතකොට ඒක ඒ කර්මස්ථාන වල අදහස් අරගෙන ඒව විදර්ශනා පැත්ත තම තමන් ප්‍රගුණ කරන්න තියෙනවා ඊළඟට. භාවනාවයි. ටිකෙන් ටික තමයි කරගෙන සමාලාට එක සෙක්ෂන් එකකින් භාවනාවකින් දැන් දවස් හතක් තියෙනකොට යම් මට්ටමක් වැඩෙනවා. තමාට ඊට පස්සේ ආපහු තියෙන ඒවා ඔන්ලයින් යන ඒවා හරි කොහොම හරි ඒක තම තමන් තම තමන් ඊට පස්සේ පුළුවන් පුළුවන් හැම වෙලාවෙම කරලා ආයි මේ වගේ සම්පූර්ණ භාවනා වැඩසටහනක් තියෙනකොට ඒවලටත් ඇවිල්ලා වඩාගෙන යන්න පුළුවන්. ඕගොල්ලන්. හරි. එහෙනම් ධානවලදී ඇතිවන ආබාධ හඳුනා ගන්න. මේවත් විස්තර කරලා දෙන්න. නැත්නම් දැන් ධානයට සම්බන්ධුන කාගෙන් දහන්නේ ආබාධය? ඇහැසරල එහා පැත්තේ කෙනාගෙන් අහන්නේ නැහැ. මේ මට මෙහෙම ආබාධයක් එනවා මොකෝ කියලා අහන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ ඔක්කොම පෙන්නනවා. වැඩේ තින්නේ අපි මේවා මොනවත් දන්නේ නැහැ. ඒකයි වැඩේ. වෙන සමවදිනව නම් සමවදින ඉතියයි කියනවා සමවදින්න ගියාම බාධාවක් එනවා නම් මොකද්ද බාධාව කියලා කියනවා ඒ බාධාව निराකරණය කරගන්න මොකද්ද කළ යුත්තේ කියලා කියනවා මේ එන්නේ දැහැන් වලට සමවදින්න ගියාට පස්සේ එන බාධා පෙන්නනවා. හැබැයි මුලින්ම ඕගලන්ට පෙන්නවා දැහැනකට සමවදින්න බැරි වෙනවා පංච නීවරණ ආදීන දැක්කේ නැත්තම්. අන්න ඊට සමවදින්නට පස්සෙත් එනවා යම් යම් බාධා ටිකක් එනවා. අන්නේ බාධා ටික තමයි දැන් මේ කියන්නේ යන්නේ. තපස්සුග්‍රපති සූත්‍රයේ මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාගතුන් වහන්සේ මලත ජනපදයේ උරුවෙල් කස්සප නම් මලදන්ගේ නියංගමේ වැඩවසනසේක. එකල්ලි භාග්‍යතුන් වහන්සේ පූර්වාංග හැඳ පෙරවරු පාසිවුරුගෙන උරුවෙල් කස්සපට පිඩු පිනිස පිඩු පිනිස වන්සේක. උරුවෙල් කප්පේ පිඬුසිඟා හැසිරුණු පසුබතෙයි පිඩුවායේ වැලකුණාහු. ආයුෂ්මත් ආනන්ද තෙරුන් නැමතුසේක. ආනන්ද මම දිවා දිවා විහාරයේ පිනිස මහ වනයේට යම්තාක් වඳින්නම් තෙපි ඒ තාක් මෙහිම රඳව. කාටවත් එන්න එපා කියනවා. වහන්සේ එසේයයි ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාගතුන් වහන්සේට පිළිවදන් නැස්තුව. ඉක්බිති භාගතුන් වහන්සේ මහවණයට වැඳ එක්තරා රුක් මූලක දිවා විහරණය සඳහා වැඩ වුන්සේක. දැන් මේ බුදු පියාණන් වහන්සේ වනයේට යනවා කියනවා ආනන්දාමඳුරට කියනවා කාවක්වත් එවන්න එපා කියලා උන්වහන්සේ ගිහිල්ලා වැඩ වාසය කරනවා. ඉක්බිති තපස්සු ගෘහපති ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් කෙනෙක් කෙතෙක්ද එහි එළඹියේය. ඔන්න ආනන්ද හාමුදුරුවෝ හම්බෙන්නේ නෝ කවුද? අර තපස්සු ගෘහපති. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරුණුව වැඳ එකත් පසක ඉන්න. එකත් පසක වුන් තපස්සු ගෘහපති ආයුෂ්මත් ආනන්ද තෙරුණුන්ට මේ කීය. ඔන්න කියනවා. ඔව් සෝරි. වහන්ස ආනන්දේනි. ගෘහස්ත වූ අපි. ඔන්න අපි ගැන කියන හොඳ අහගන්න. ගෘහස්ත වූ අපි කම්සුව විඳුනාහු. මොනවද විඳින්නේ? පංචකාම සුවේ විඳිනවා. කාමේ ඇලුනාහු. කාමේ වෙසසින් ඇලුනාහු. කාමෙන් තෘෂ්ණාව තෘෂ්ණාව වම්හ හිමියනි කාම භෝගී වූ කාම රාම වූ කාම රත වූ කාම සම්මිත වූ ගිහියෙන් වසන්න ඒ අපට නෙක්කම්මයක් වේනම් ඒ එය ප්‍රපාතයක් මෙන් වැටේ. මේ මේ පංචකාමයේ භුක්ති විඳගෙන ඉන්න අපිට මේ තපස්සු ගෘහපති කියනවා නෙක්ඛම්මේ කියලා එකක් තියෙනවා. ඒක මහා ප්‍රපාතයක් වගේ. කියන්නේ හිතන්නත් ප්‍රපාතයක් කියන්නේ. හරිම ගැබ් දාගන්නත් බෑ. නාවන මහා ප්‍රපාතයක් නම් අම්මෝ කොහොමද මේක කියලා බලන්න. ප්‍රපාතයක් මේ වැටේ. වහන්ස ඊට පස්සේ කියනවා මේ ධර්ම විනේහි තෙල නෙක්කම්මේ ශාන්තයි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෙක්කම්මේ නෙක්ඛම්මේ ශාන්ත දාන පැවිද්දන්ගේ තියෙන නෙක්ඛම්මේ නොබැස ගනී පහදී පිහිටයි මිදෙයි යන තෙල කරුණ මා විසින් අසන ලදී වහන්ස මේ ධර්ම විනේ මහණුන්ගේ යම් මේ නෙක්ඛම්මයක් වේනම් එය බොහෝ දෙනා සමග සංෘත නොවන්නේයයි කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙම මෙයා අහනවා අපි මෙච්ච අපිත් මෙන්න මේ කාම සම්භෝගී ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. හැබැයි මම අහලා තියෙන මේ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෙක්ඛම්මයක් එක බැසගෙන ඉන්නවා කියන්නේ අරමුණ වශයෙන් නෙක්ඛම්මේයිම නොබැස ගනි පහදී පීඨයි කියලා ඔන්නෝම් විස්තරේ කියනවා ඊට පස්සේ මෙන්න මේ කතාව බුදුහාමුදුරන්ට දැන් ආනන්ද හාමුදුරුව කියනවා තවස්සුගුරුපති අහපු එක ඒ කියන්නේ තවස්සුගුරුපති ඇහුවෙත් මෙහෙම නවක පැවිද්දෝ ඇවිල්ලා මේ නෙක්ඛම් මේක වඩාගෙන ඉන්නවා මේක අහන්නත් හරි පුදුමයි කියලා කියන්නේ එතකොට මේ තපස්සුගුරුපති කියන කට්ටිය නිකන් වයසක කට්ටියක්ද තරුණම කට්ටියක්ද ඈ ඈ ඕ දැන් වයස කට්ටිය අහනවා බැලු බැලුමට එන වයස තමයි හේතුව ඇයි දන්නවද මෙච්චර වයසට ගිහිල්ලත් පංචකාමයේ භුක්ති විඳින අපිට මේ නෙක්ඛම්මයේ මහ ප්‍රපාතයක් වගේ වැටහෙනවා මේ තරුණ තරුණ කට්ටිය පැවිදි වෙලා නෙක්ඛම්මයට මේකේ අනුසස් දකින්න මේකේ ඉන්නවා මේක නම් මහ පුදුමයක් ඒ මොකද්ද කියන්නේ අපිට බැරි ඒක අනිත් කොහොම කරනවාද කියන්නේ තරුණ කට්ටිය කොහොමද මේක අතෑරලා ඉන්නේ අපිටවත් අතෑර ගන්න බැරි එක. ඊට මේ අහන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවෝ දැන් කාටද කියන්නේ? බුදුහාමුදුරන්ට ඕක කියන ඔය කතාව. කිව්වට පස්සේ කියනවා වහන්ස මේ තපස්සු ගැහැවිය මෙසේ කියයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා වහන්ස ආනන්දේනි අපි කාමභෝගී කාමරත කාමරත සම්මුත ගීයන් වෙන වහන්ස කාම රාගී කාමභෝගී කාමරාම කාමරත කාමසම්මිත ගිහිව් අපට මේ නෙක්ඛම්මේ ප්‍රපාතයක් මෙන් වැටෙයි මේ ධර්ම විනේයි තෙල ශාන්තයයි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ නෙක්ඛම්මේ බැසගනි පහදී පිහිටයි සතුරු මිදෙයි තෙල පුවත මා විසින් මෙසේ මා විසින් අසන ලද්දේය වහන්ස මේ ධර්ම විනී මහණුන්ගේ යම් නෙක්ඛම්මයක් වේනම් ඒ තෙල කරුණ බොහෝ දෙනාගේ අසත් සමග අසද්දුසයි කියලා කියනවා. ඒ කියන්නේ අහන්නත් හරි බුදුමයි කියලා කියනවා. දැන් ඔන්න ඒ කතාව බුදුහාමුදුරන්ට කියනවා මෙයා. හරි ඊට පස්සේ ඔන්න දැන් බුදුහාමුදුර දෙන උත්තරේ. ආනන්දය තෙල කරුණ එසේමය. මොකද කියන්නේ? අර තපස්සු ගෘහපති කියන එක එහෙම්මමයි කියලා බුදුහාමුදුර කියනවා. ආනන්දය තෙල කරුණ එසේමය තෙල කරුණ එසේමය. සම්බෝධියෙන් පෙරම අபிසම්බුද්ධ නොව් බෝධිසත්ව වූ මට නෙක්ඛම්මේ මැනවි ප්‍රවිවේකේ මැනවි තෙලසිත විය. කාටද මේ ඉන්නේ මේ සිතුවිල්ල? සිදුවත් කුමාරයාට. නැත්නම් මේ බෝසතාණන් වහන්සේට එන්නේ. බුද්ධත්වයේ ලැබලා නැහැ. හැබැයි උන්වහන්සේටත් හිතෙනවා මේ ප්‍රවිවේකේ මැනවි නෙක්කම් මේ වැණෙහි තෙලසිත මට විය. දැන් මේ බුදු පියාණන් වහන්සේලා කීනමකකින් විවරණ අරගෙන දෙන්නේ. මේ බුදු වෙන්න. ආ 29 නමකින් විවරණ අරගෙන අසංකේය කල්පලක්ෂ ගාන පෙරුම් පුල්ල පෙරුම් පුල්ල දාන පාරමිතා උපපාරමිතා පරපත්ත පාරමිතා කියන සියලු පාරමිතා ටික පුරා ගන්න එනවා බුරාගෙන එනවා සම්මා සම්බුදු වෙන්න. අන්නේ සම්මා සම්බුදු වෙන්න ආපු අද්භවයේ වෙච්ච දේ කියනවා. අබු සම්බුද්ධ නොවුමට. හැබැයි මොකද්ද හිතිලා තින්නේ? නෙක්ඛම්මේ ප්‍රවිවේකයි, නෙක්ඛම්මේ වඩා ගන්න එක මහත් හොඳයි කියලා හිතලා නෙක්ඛම්මේ ශාන්තයි දක්නා වූ මාගේ නෙක්ඛම් නෙක්ඛම්මේ කෙරෙහි නොපාදී නොපාණී නොපාදී නොපිහිටයි නොමිඳේ මෙච්චර පාරමිතාවක් පුරාගෙන බුදුවරු 28 ගෙන් විවරණ අරගෙන එන බෝසතාණන් වහන්සේට මොකද වෙලා තින්නේ? නෙක්කම් මේ හිත පිහිටව ගන්න බැරි වෙලා. නෙක්කම් මේ හිත පිහිටව ගන්න බැරි. දැන් අර තපස්සු ගුරුපති ඇවිල්ලා අහන්නේ අපිට මේක මහා ප්‍රපාතයක් වගේ. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දාමනට තෙල එසේම. ඒක එහෙමම තමයි. මටත් ඔහොමමයි වුනේ. ඔන්න කොටිම කියන්නේ ඒක. දැන් අපිට අම්ම වාඩි වෙච්ච ගමන් එක්කම්මයි. එහෙම. බුදුහාම බෝසතාණන් වහන්සේම කියනවා මටත් ඔහොමමයි. ඔය විදිහමයි. කියන කෙනා නොපීටේය, නොමිදේය, ආනන්දය ඒ මට තෙලසිතවිය. හැබැයි වැඩක් තියෙන මෙන්න මෙහෙම. මේ බෝසතාණන් වහන්සේලාට හිතෙනේව අපිට හිතෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. අපිට හිතෙන්නේ වෙන දෙයක්. උන්වහන්සේලාට හිතෙන්නේ තව දෙයක්. එතකොට කියනවා මට මෙන්න මෙහෙම හිතුණා මට තෙලසිත විය. නෙක්ඛම් මේ ශාන්තයි දක්නා වූ මාගේ සිත යම් හේයකින් නෙක්ඛම් මේ නොපනීද නොපහදීද නොපීඨාද නොමිදේද එයට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද අන්න එනව වචනයක් මොකද්ද නිතරම හොයන්නේ බුදු පියාණන් වහන්සේ මොකද්ද ඇයි මේක මට ලබා ගන්න බැරි හේතුව කියන. දැන් අපිට ප්‍රශ්නේ උනේ අපි හැම වෙලාවෙම උත්තර හොයන්නේ ඵලයට. අපි හැම වෙලාවෙම උත්තර හොයන්නේ ඵලයට. ජරාවටපත් වෙවි මරණයටපත් වෙවි ජරා මරණය තුලම උත්තර හෙව්වා. ජරා මරණයට හේතු හෙව්වේ නැහැ. ඒ හේතු නිරෝධ නම් ජරා මරණ නිරෝධ වෙන්නේ නැහැ. අපිට වැරදුනේ කොහෙද? අපි හැම වෙලාවෙම උත්තර හොයන්නේ ඵලයට. පළවෙනිම දවසේ කිව්ව උදාහරණය. දියවැඩියාවට උත්තර හෙව්වා මිසක් පැන් රස කන එකට උත්තර හෙව්වේ නැහැ. මතකයි පළවෙනි දවසේ කිව්ව උදාහරණය. ඇයි ඒක හරි ආසාදයි. ඒකට මොන උත්තරද? හොයන්න. ඒකට උත්තර හොයන්න හොයන්නෙත් නැහැ හොයන්න උමනාවකුත් නැහැ. හැබැයි උත්තරේ හොයන්නේ දිය වේලියාව. ඒක හරි අමාරුයි. ඒකට උත්තර හොයනවා හොයනවා හොයනවා හොයනවා උත්තර නැහැ. ඇයි උත්තර නැත්තේ? උත්තරේ හොයන්න ඕනේ එතන නෙමෙයි. අන්න මෙතන කියන මොකද්ද? ඇයි මට නෙක්කම් මේ හිත පහදා ගන්න බැරි වුණේ? ඒකට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? ඇයි මට බැරි වුණේ කියලා හේතුව හොයනවා. අන්න ඊළඟට කියන බුදුහාමර මොකද්ද කියන්නේ? නෙක්ඛම්මේ නොපයද නොපයද ඒට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? තෙලශාන්තයි දක්නව මාගේ සිත යම් මේකින් නෙක්ඛම්මේ නොපණීද නොපයිද නොපිහිටියේද නොමිදේද එයට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දය ඒ මට තෙලසිත විය මා විසින් කාමයන්හි ආදීනවේ නොදක්නා ලදමේ අන්න මොකක් හින්දාද පිහිටියේ නැති කියන්නේ ආදීනද මොකේ ආදීනවද අකාමයාදීන හොඳේ. බඩගින්නේ එහෙම නෙමෙයි. වතුර තිබැහැ එහෙම නෙමෙයි. හන්දිපත් රුදාවල නෙමෙයි. උණ කැස හෙම්බිරිසාවල එහෙම නෙමෙයි. නැත්නම් ආදීනෝ කියලා ඒ ටිකත් ගන්නවනේ. ඒ ටිකත් ආදීනෝ තමයි. ඒ ටිකේ නෙමෙයි. මොකේ ආදීනෝද? අන කාමයේ ආදීනෝ දැක්කේ නැති හන්දයි කියනවා. පිහිටන්න බැරි වුණා. එහෙමනම් අපිට පිහිටන්න බැරි නම් පිහිටන්න බැරි වෙන්නේ කොහොමද? ඇයි ගුරුවරයාට එක විදියකුයි ගෝලයන්ට තව විදියකුයි නෑ. ඒ බුදුහාමරමලා කියන්නේ මටත් එසේ ඔබලටත් එසේ. ඇයි ධර්ම එකයි? ධර්ම දෙකක් වෙන්නේ නෑ. එහෙනම් අපිටත් ඔච්චරම තමයි. හරි. ආදීන නොදක්නාලද හෙද මා විසින් අබහුලී කෘතය. අන්න එන වචනේ. දැන් මොකද කරලා තියෙන්නේ? අබහුලී කෘත කරලා තියෙනවා. ආ නෙක්ක නෙක්කම් මේ අනුසස් අවබෝධ නොකරන ලද මා විසින් ආදරයෙන් සේවනය නොකරන ලද්දා. එතකොට දැන් මේ අබහුලීකృత කරලා තියෙන්නේ මොකද්ද? ආදීනෝ මෙනෙහි කරන එක. එහෙනම් බහුල කරලා ඇත්තේ මොකද්ද? ආස්වාදේ හේවත් කාමෙන්. ඒක තමයි බහුල කරලා තියෙන්නේ. එතකොට එහෙනම් ආදරෙන් ආදීනෝ මෙනෙහි කරන එක තමයි ආදරෙන් සේවනය කරලා නැත්තේ. එහෙනම් ආදරෙන් සේවනය කරලා ඇත්තේ මොකද්ද? ආස්වාද. දැන් අපි ওই විදිහමද වෙන විදියක්ද? ඔය විදිහම තමයි ආයේ. ඔය විදිහම තමයි. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ මටත් මටත් බෝසත් කරනවා බෝසත් අවදීදී ඔහොමමයි කියලා කියන්නේ. අපිටත් කවදා හරි දවසක හොඳට මේක අවබෝධ වෙන්න යනකම් අපි සියලු දෙනාටම ඕක පූර්ණ වෙනකම්ම ඕක තමයි. හැබැයි එහෙනම් අපි දැන් මේ බුදුහාමුදුරු කියන උපදේශ ටික ගන්න වෙනවා. හෙද මා විසින් අබෞලිකව නෙක්කම් අනුසාරට අවබෝධ නොකරන ආදරෙන් සෙවෙන්න නොකරයි. එහෙයින් තෙල ශාන්තයි දක්නව මාගේ සිත පිහිටියේ නෑ කියනවා. නෙක්කම් මේ පිහිටියේ නෑ. ඔන්න පිහිට පිහිටියේ නැත්තේයි කියලා දන්නවා. දැන් පිහිටපු නැති එකට හේතුවක් දන්නවා. දැන් හේතුවක් දන්නවා නම් ඵලයක් දන්නවනම් දැන් මොකද කරන්න ඕනේ? මේක හරියට තේරුම් අරගෙන වැඩේ කරන්න වෙනවා. බලමු මොකද්ද ඊට පස්සේ කියන්නේ කියලා. ආනන්දය ඒ මට තෙලසිත විය. ඉතින් මම කාමයන්හි ආදීනව දැක බහුල කරන්නේ නම්, නෙක්ඛම්මේ අනුසස් ලැබෙයි අවබෝධ කරගන්නේ නම් තෙල ශාන්තයි දක්නා වූ මාගේ සිත නෙක්ඛම්මේ යම් මේකින් බැසගන්නේද පහදින්නේද පිහිටන්නේද මිදෙන්නේද තෙල කරුණ ඇත්තේ. ඔන්න ඕක තියනවා කියලාම කියනවා. ආනන්දේ එමන් පසු කාලේ කාමයේ ආදීනෝ දෙක බහුල කරමින් නෙක්ඛම්මේ අනුසස් අවබෝධකට ආශේවණේ කලෙමි තෙලසාන්තයි දක්නා වූ මෙන්න මෙතනදී නෙක්ඛම්මේ අනුසස් දෙක අවබෝධ කොට එය ආශේවණේ කලේ. එතකොට මේ නෙක්ඛම්මේ තමයි ආශ්‍රය කරලා තියෙන්නේ. එතකොට අර අපි ආශ්‍රය කර කර හිටියා නේද මං කිව්වේ? ආශ්‍රය කර කර අග්ග කර කර හිටපු දේවල් වලින් අයින් වෙන්න ඕන නේද? එතකන් ආශ්‍රය කර කර අග්ග කර කර හිටියේ මොනවද? කාමය. අන කාමයේ ආශ්‍රය කර කර අග්‍ර කර කර හිටපු දේවල් වලින් අයින් වෙනව නම් කියනවා න ආසික අග්‍රේවත් නාසික අග්‍රේ කිව්වේ ඒකයි. මෙන්න තියෙන මෙතන ආ කතාව. යන්නාස කියනවා. ඒතර නෙක්කම් මේ තමයි දැන් ආශ්‍රය කරන්නේ. කලින් ආශ්‍රය කරේ මොකද්ද? කාමය. ඒකේ ආදීනව දැකලා නෙක්කම් මේ අසුරු කරන්න ගන්නවා. අන්නේ නෙක්ඛම්ම ඇසුරු කරන්න ගත්තට පස්සේ නාසිකාග්‍රේ වෙන්නේ නිවන පමණයි. වෙන එකක් වෙන්නේ නැහැ. තෙලමාගේ නාගේ සිත නෙක්ඛම්මේ පණේ පහදී පිහිටයි මිදෙයි. ආනන්දේ මම පසු කාලේ කාමයන්ගෙන් වෙන්න ප්‍රථම ධානයට එළඹ වෙසිමි. ආනන්දේ ඒ විහෙරෙනේ. ඔන්න දැන් මම එකින් එක කියනවා. හොඳේ. ඔන්න දැන් ප්‍රථම ධානයට පැමිණෙන්න බැරි වුණේ ඇයි? කාමයේ ආදීනව දැක්කේ නැති හන්දා. ඒක තමයි පහකට කඩලා අතන පෙන්වුවේ පංච නීවරණ මුල් කරගෙන ආදීනව මෙනෙහි කරන්න බැරි නම් ධානයකට සමවදින්න බෑ. පංච නීවරණ උදා වෙනකොට ආදීනව මෙනෙහි කරන්න පුළුවන් නම් ධානයකට සමවදින්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. ඒක මෙතන දෙනවා පොඩි ෂෝට් නෝට් එකකින්. ඒක අර ඔක්කොම දාලා තියෙන එක වචනයකට මොකද්ද කාමය කියන්නේ. අර පහම. එහෙනම් අන්න අර මේ කාමය කියන්නේ මොකද්ද? නිරුක්තියෙන් අර්ථය පෙන්නනවා. අම කාදාන යමක් ඇද්ද? ඒ සියල්ල කාමයි. අම කිව්වේ නිවන. නිවන කාදමන යමක් ඇද්ද ඒ සියල්ලම කාමයි. එතකොට කාමච්ඡන්දේ ඒකට අයිතිද නැද්ද? ව්‍යාපාදේ. තීන මිද්ද. උද්ධච්ච කුච්ච. විචිකිච්ඡා. ඔක්කොටම කියනවා ඒත් කාමයේ කියලා. ඒකේ ආදීනව නොදක් නොදක්නවා. අන්න ඒකේ ආදීනව නොදක්නා කමින් මොකද උනේ? අ සමවදින්න බැරි බව තේරුම් ගත්තා. ඊළඟට කරේ මොකද්ද එහෙනම්? අන්නේ කාමයේ ආදීනව දැකීම බහුල කරා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න එක බහුල කරා කියලා කියනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආනදේම සුඛානේ කාමයෙන් ඉන්න ප්‍රථම ධානයට එළඹ වෙසින්. එතකොට මේ ප්‍රථම ධානයට එළඹ වුණා. දැන් ප්‍රථම ධානයට එන්න බැරි වුණේ ඇයි? අර කාමයේ ආදීනව දැක්කේ නැති හන්දා. දැන් යන්තම් ප්‍රථම ධානයට එළඹෙනවා. ඔන්න ප්‍රථම ධානයට එළඹුණාට පස්සේ මොකද වෙන්නේ කියලා කියනවා. ඒ විහරණයෙන් වෙසෙන මට මොන විහරණයෙන්ද? ප්‍රථම අධ්‍යාය. විහරණයෙන් මාත්‍ර කාම සහගත සංඥා මනස්කාරයව හැසිරෙත්නම් ඒ මට ආබාධයක් වෙයි. ඔන්න ප්‍රථම අධ්‍යානයේදී එන වැඩි. මොනවද එන්නේ ප්‍රථම අධ්‍යානයේදී? කාම සහගත සංඥා මනස්කාර ඉඳලා හිටලා එනවා. ඇයි ඒ? අර පඩියේ ඉඳලා තාම උඩට නැග්ගා විතරයි. ඒතකොට අර යට පඩියේ තියෙන ඒවා තාම පොඩ්ඩක් ගහනවා හිටපුවා. ළඟම පඩියනේ. ඒකේව ගහනවා. ඇයි ඒ? සාර අසාරයි කියලා උඩට කකුල තිබ්බා. ආයි සාරයි කියලා මතක් වෙනවා. ආයි අරක ගහනවා. ඔව් දා ඔව් මේ හිතුලි සිතුවිලිනේ මේ කතාව තියෙන්නේ. එනවා ගැට් වෙනවා. ඉතින් ආයි ඔන්න ඉතින් මේ දැන් මෙතනට සම්වැදිලා අර චුට්ටක් කියලා ඉන්නකොට තේරෙනවා මේ කාමසහගත සංඥා මනස්කාරයේ මහා ආබාධයක්. අන්න තථාගතයන් වහන්සේ උපමාවක් කියන මෙතනදි මොකද්ද? ආනන්දනේ යම්සේ සුව ඇතියෙකුට. කියන්නේ හොඳින් ඉන්න උදු ආබාධයේ පිණිස දුකක් උපදේ. අන්න මොකක් හරි දුකක් ආවනම් ආබාධයක් පිණිස. ඒ කියන්නේ මේ විපාක හොඳින් ඉන්න මිනිස්සෙක් ඉන්න ලෙඩක් දුකක් නැතුව. ඒ මනුස්සයට ලෙඩක් දුකක් හැදෙනවා. ඒක මහා ආබාධයක් නේද? අන්න ඒ වගේ කියනවා අර ප්‍රථම ධානයේ සුවසේ ඉන්නකොට කාමසහගත සංඥා මනස්කාරයක් එන එක හරියට අර සුවසේ ඉන්න කෙනෙකුට ලෙඩක් හැදෙනවා වගේ ටිකක් හිතට හරිය අවුල්. ඒක හරි අවුල් ඉතින් ඇත්තටම. අන්න කාමසාගත සංඥා මනස්කාරය එනවා. එහෙනම් ඒ කාමසාගත සංඥා මනස්කාරය එනකොට දැන් ආයි මොකද්ද කරන්න කිව්ව බුදුහාමුදුරුවෝ? ආදීනෝ මෙනෙහි කරන. එහෙනම් ඔය ආදීනෝ මෙනෙහි කරන එක මොකද කරන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික. බාහුලව කරන්න ගන්නවා වැඩි වෙන්න ගන්නවා. අන්න ඒක වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒ කාමසාගත සංඥා මනස්කාරයෙන් අයින් වෙලා මොකද වෙන්නේ? ආනන්දේ මට සිතවි කියලා අර විතක්ක ਵਿਚාරයන්ගේ ඌපසමයෙන් දෙවෙනි දැහැනට එළඹ වෙසෙන්නේ නැයි එහෙකයි කියලා හිතෙනවා. ආනන්දේ තෙලශාන්තයි දන්නා මාගේ සිත අවිතක්කා ਵਿਚාරේ නොපාදී නොපීඨේ අන දෙවෙනි දැහැන පිහිටියේ නැහැ කියනවා. මෙන්න මේ දෙවෙනි දැහැන පිහිටන්නේ නැති වෙනකොට තමයි අර මං කිව්වේ දෝමනස්ස හිතක් එනවා කියලා. ඒ දෝමනස්ස හිත එන්නේ මොකටද? ඇයි මේ ප්‍රථම ධානයේදී අර කාමසන්නාගත සංඥා මනස්කාර එනවා. මේට වඩා පොඩ්ඩක් උඩට ගියා නම් අරකට නැති වෙනවා. අනේ ඒ ටික වඩා ගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද මේකත් එන එක නවතිනවනේ එතකොට. අන්න පොඩි දෝමනස්සයක් එන්න ගන්න. ඒ දුනස් ඒතකොට හරියන්නේ කොයි වෙලාවටද? ဒုတိ යික ධානයේ වැඩිච්ච දවස. ඔන්න ဒုတိ යික ධානයේ යට වැඩෙනවා. ඔහොම ගිහිල්ලා වැඩෙනවා. දෙවෙනි ධානයට එළඹ වෙසෙන්නේ නම් කියලාද? ආනන්දේ මට තෙලසිතවිය තෙලශාන්තයි දක්නා වූ මාගේ සිත අවිතක්ක ਵਿਚාරේ යම් මේකින් නොපාදීද නොපෙදීද ඒට හේතු කවරේද පාඩු ආනන්දේ මට තෙලසිතවිය මා විසින් විතක්ක විතක්ක ਵਿਚාරයන්ගේ ආදීන වෙනොද මෙන්න මෙතන දෙන්නේ කාමසහගත සංඥා මනස්කාර නෙමෙයි අර නිකම් විතක්ක ਵਿਚාර ආවට පස්සේ ඒවැ ආදීනව මෙනෙහි කරේ නැහැ කියනවා. අන්න ඒකේ ආදීනව මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? ඔහුගේ හිත ද්විතීක ධානයේ පිහිටන්න ගන්නවා. හරි. අරක අර අර එන සිතුවිලි මොකද කරන්නේ? අනිච්ච දුක්ඛ දැන් ඔය කියන්නේ ඕගොල්ලෝ මෙන්න මෙහෙම. ඕක කියන ඕගොල්ලෝ එක විදියට. අනේ මන් දන්නේ කවදාවත් මතක් වෙච්ච නැතිව මතක් වෙනෝනේ මේ භාවනා කරන වාඩි වුණා. ඒව නිකන් කාමයේ උපද්දනේවත් නෙමෙයි. හැබැයි ඒ වුණාට හරි විතරයි වාදයක් ඒක නිකන් මහා නිකන් බාධාවක්. අන්න එතකොට හිතෙනවා ඒකත් නැතුව ඉන්න තියෙනවා කොච්චර දෙයක්ද. ඔව් ඒක තමයි දැන් විතක් ਵਿਚාර එන්නේ ඒකනේ. අයි තමයි උඩට දැන් යා ගන්න බෑනේ. අන්න ඒකේ ආදීනව බහුල කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක කරන්න කරන්න තමයි දෙවිනි දැහැනටපත් වෙන්න ගන්නෙ. ආනන්දය ඒ විහරණයෙන් වසන්නා වූ මට. මොන විහරණයෙන්ද? දෙවි. ඔන්න දෙවෙනි දැහැනේ දෙන බාධා. හොඳේ. අර කලින් කිව්වේ පළවෙනි දැහැනේ. ඒතර පළවෙනි දැහැනට යන්න බැරි වෙන්නේ පංච නීවරණ වල ආදීනෝ දැක්කේ නැති හන්දා. ප්‍රථම ධානයට සමවැදුනට පස්සේ එන්නේ කාමසාගත සංඥා මනස්කාර. ඒකේ ආදීනෝ දැකලා දැකලා දෙවෙනි එකට යනවා. දෙවෙනි එකේදී එනවා මොකද්ද? ඒ විහරණයෙන් වසන මට විතක්ක සාගත සංඥා මනස්කාරය හැසිරේ. මොන මනස්කාරද? කලින් එකේ ආවේ කාමසාගත සංඥා මනස්කාර. මේ තියෙන්නේ විතක්කසාර. දැන් උදාහරණයක් ඇරෙලා අපි හිතමු ඕම ඉන්නලාට මේ මොන්ටිසෝරිය මතක් වෙනවා ගියේ ඒවා. මේ මොනවත්වත් නැති අමුතු පරණ ඒවා නිකන් මතක් වෙනවා. ඒක කාමයට යන්නේත් නැහැ. ඒ උනන්නේ ඒව මතක් වෙවි තියෙනවා. දැන් මේක හරි. අන්න හරි වාදයක් නෙමෙයි. දැන් කාමයක් නෙමෙයි. ඔය සමහර අය ඇවිල්ලා කියන්නේ ඒකයි. මේ මන් දන්නේ වාඩි වෙච්ච වෙලාව කවදාවත් මම හිතපු නැතිව මතක් වෙනවනේ. මම කවදා මගේ හිතේවත් එහෙම ඒව නැහැ. හිතේ නැතුණාට කොහෙද තියෙන්නේ? අන්න ඒකේ ප්‍රශ්නේ හිතේ නැහැ තමයි මොනක්වත්. අන්න දැන් මොකද වෙන්නේ? අර උඩ ලේයර් එකට එහා තව ධම්ම අන්න පොඩ්ඩක් ඇයි එදිනෙදා ජීවිතේට වඩා දැන් මොකද වෙන්නේ? එදිනෙදා කාමයේ අසුරු කරපු ටික දැන් අයින් වෙලා අර පොඩි කාලේ අර එහෙම මේ කෑව හෝම් පිට්ටු ගාපු අර මේ හෙල්ලම් කරපු කෑලි ඔන්න දැන් ගහනවා අන්න අර වගේ. දැන් මම යකෝ මේ මොකද මේ වෙලාවේ මතක් වෙන්නේ. දැන් ඒ කාලෙත් පැනලා අන්න එනවා අරව. නේ දැන් ඔබ වයසයි ඔක්කොම බැලුවම කාම භුක්ති විඳිනේවත් නැහැ. ඒත් මතක් වෙනවා. කාම සහගත සංඥා මනස්කාරත් නෙමෙයි. හැබැයි විතක්ක ਵਿਚාරම තමයි. විතක්ක ਵਿਚාරම තමයි. රාගයේ පැත්තට බර නැති වුණාට හිතක්ක ਵਿਚාරම තමයි. ඉතින් මෝහය මුල් කරගත්ත මේ කියන්නේ සිතුවිල්ලක් ඇවිල්ලා ඒකත් එක්ක අර ඝට්ටණය වෙන්න ගන්නවා. උපවිචාරත් කරන්න ගන්නවා. ඔන්න ඕක ආබාධයක් වෙනවා. එතකොට ඔන්න දෙවෙනි දැහනේ ඉන්න කෙනාට වෙන දෙයක්. ඊළඟට ආනන්ද තෙලම සිතවිය දැන් මෙතනදී ප්‍රීතියකුත් දැනෙනවා. මේ ප්‍රීතියේ විරාගයෙන් තෙවන දැහැනට එළඹ වෙසෙන්නේ නම් හොඳයි කියලා. දැන් හිතෙනවා දෙවන දැහැනට වෙනවා. හොඳට බලන්න හැම වෙලාවෙම මේ මොකද්ද කරලා තින්නේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඉන්න තැන අසාරත් උඩේකට යන්න නම් ඉන්න තැන අසාරත්වය දකින්න කියන. හැම වෙලාවෙම කරන්නේ ඕක. ඒතර අර ප්‍රථම ධානයේට එන්න අසාරත්වය දැක්කේ මොකේද? පංච නීවරණවල. එතකොට එතනට ආවම උඩට යන්න බෑ කාමසහගත සංඥා මනස්කාර එනවා. ඒකේ ආදීනෝ දකින්න. දකින්න දකින්න උඩට යනවා. එතකොට දකින්නේ උඩේ කේද ඉන්න තැනද? ඉන්න තැන. ඊට පස්සේ විතක්ක ਵਿਚාර ටිකක් එනවා. අන්නේ විතක්ක ਵਿਚාර ටික එන එකේ ආදීනෝ දකින්නකොට මොකද වෙන්නේ? උඩට යන්න පුළුවන්. හැම වෙලාවෙම ඉන්න තැන එකේ තමයි ආදීනෝ දකින්නේ. ඉන්න තැන එකේ ආදීනෝ දකින්නකොට යට අත ඇරෙනවද අත අරිනවද? අර අර ට්‍රිප් එක ගියක මතක් කරගන්න. අර පර්ස් එකයි පෑනයි අසුචි ගොඩයි කියන්නේ. ඉන්න දැන් අසුචි ගොඩක් නම් අතහැර. අය සාර නැහැ. දැන් එහෙම වෙලා තින්නේ අපිට දැන් එහෙම අතාරින්න බැරියයි. අසුචි ගොඩ පේනවා සාරයි වගේ. ඉතින් උඩ යන්න හදනවා හදනවා අර බැලුමේ ලණුව කපන්න නැතුව. කපන්නම වෙනවා. කැපුවොත් විතරයි උඩට යන්න පුළුවන්. නැත්නම් යන්න බෑ. යන්න බෑ නැත්නම් නේද? ඉතින් මෙන්න මේකෙදී ဒုတိ ය ධ්‍යානට එනවා. ආවට පස්සේ වෙන්නේ මොකද? අන්න තුන්වෙනි ධ්‍යානට යන්න ආසාවිත වෙනවා. දැන් මෙන්න මේකෙදී මොකද ආනන්දය තෙල ශාන්තයි දක්නා වූ මාගේ සිත නිෂ්ප්‍රීපීත ධානයේ පිහිට. يعني මේ ප්‍රීතියෙන් අයින් වෙච්ච සුඛයේ ධානයේ පිහිටන්න බැරි වුණා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ? බලන්න ප්‍රීතියේ තමයි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්නේ. අන්න ප්‍රීතිය ආදීනව බහුල කරනවා. දැක්කද හැම වෙලෙම ඒ දැහැනට අදාළ මොකද්ද කියලා බලන්න ඕන. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට යන්නද? ඔව් ඒක තමයි කියන්නේ. දැන් දෙවෙනි එකේ තියෙන්නේ මොකද්ද? ප්‍රීතියයි සුඛයි. එතකොට යට ප්‍රීතිය තමයි යතයරෙන්න ඕනේ සුඛයට යන්න නම්. ප්‍රීතියයි සුඛයයි දෙකම අල්ලන් ඉද්දැද්දි කවදාකවත් උඩේකට යන්න බෑ. එහෙනම් නිතරම අතාරින්නේ ඒකේ තියෙන ඕලාරික එක. ඒක ප්‍රීතිය තමයි ඕලාරික. අන්න ප්‍රීතිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ. මොකද්ද? ඒ ඒ වෙන්නේ මෙහෙමනේ. ඒ දෙවෙනි දැහැනට ඒ ගන්න බැරි වෙනවනේ. අර පළවෙනි දැහැනෙ ඉද්දැද්දි කාමසාගත සංඥා මනස්කාර වෙනවා. ඒකේ ආදීනව දකින්නකොට ඒක හොඳට මේ වෙනවා. ඊට පස්සේ එනවා විතක්ක විචාර. ඒ ටිකත් එක දෙකට යා ගන්න බැරි වෙනවා. අන්න ඊට පස්සේ දෙකට යනවා. දෙකට ගියාට පස්සේ දෙකේ තියෙනවා ප්‍රීති සුඛ. එතකොට දැන් ප්‍රීතියට හරි කැමති. සුඛයට හරි කැමති. දැන් අර බාධා නැහැ. දෝමනස්ස හිත නැහැ. දැන් සෝමනස්ස හිත. එතකොට මොකද? ඒ සෝමනස්සයට කැමති. අන්න ඒ සෝමනස්ස එන එකට දැන් මොකද කරන්න ඕනේ? ඒකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයම දකින්න. එතකොට ප්‍රීතියෙන් අයින් වෙලා සුඛයට යන්න නම් ඒ ප්‍රී ඉන්නතිකේ තියෙන ප්‍රීතිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න. හැබැයි වැඩේ තින්නේ මේක වැඩෙනකොට මේ ප්‍රීතිය අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා දකින්න මෙනෙහි කරන්න හිතෙන්නේ නෑ. මොකද හේතුව නුවර යන්න හම්බුනේ හොඳ කම්ෆර්ටබල් බස් එකක්. වයිකින් එකක් එහෙම නෙවෙයි. ඉතින් ඒ හින්දා AC තියෙනවා. සීටුත් කම්ෆර්ටබල් නේද? කාංකරච්චලත් නැහැ මොනවත් නැහැ කෑ ගැහෙලිත් නැහැ පොඩ්ඩයි යනකොට ඉතින් ඒ බස් එක මාරු කරලා වෙන බස් එකට යන්න නිකන් බෑත් වගේ හොඳයිනේ පොඩ ඉන්න තමයි හිතේ ඒක තමයි ඇති හැබැයි ඉතින් මේවා මම පස්සේ තව විස්තර කරන්නම් ඉස්සරහදී මේ දැන් ටික එකපාරට මාරු කරගෙන මාරු කරගෙන යනවා නෙමෙයි දැනක් හොඳට ප්‍රථම ධානය හොඳට වැඩුණාට පස්සේ තමයි දෙකට යන්නේ. දෙක හොඳට වැඩුණාට පස්සේ තමයි තුනට යන්නේ. තුන හොඳට වැඩුණාට පස්සේ ඒක පාටම ඩු ඩු ඩු ගාලා නගින්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. එහෙම කරනකොට අත්දැකීම් ගන්න බැරි වෙනවා. එකක හොඳට අත්දැකීම් ගන්න. ඊට අනිත් එකට. එහෙමයි යන්නේ. එතන වෙන ප්‍රීතිය දකින්නේ මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනාත්ත විදිහටම දකිනවා. අන්න කියන ආනන්දේ මම පසු කාලයේ ප්‍රීතියක් ප්‍රීතියන්ගිසේ දැක බෞල කරමි ප්‍රීති විරාග ධානයේ අනුසස් අවබෝධ කොට ආසනය කළෙමි අන්න ඒතොට අර ප්‍රීති ආශ්‍රවය කරන්න ගිය එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් අයින් වෙනකොට ප්‍රීතියාගෙන් අයින් වෙච්ච තුතික ධානයට එළඹ වෙසින්නේ හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේක මේ එකයි මම කිව්වේ මේකේ ටෙක්නික් එක අහුවෙන්න ඕන ඒක අපි පඩියක ඉන්නවා නම් ඒ පඩියෙන් කකුල ගන්න ඕනේ උඩ පඩියට අඩිය තියන්න. පඩිය කකුල ගන්න නැතුව ඒ පඩිය සාරයි කියලා හිතන තාක්කල් උඩ පඩිය කකුල තියන්න බෑ. ඉන්න පඩිය අසාරයි. ඉන්න පඩිය අසාර වෙච්ච ගමන් අපිට එතන අතෑරෙනවා. අතෑරිච්ච ගමන් උඩට යනවා. මම තව ඉස්සරහට පොඩ්ඩක් පෙන්නන්න ආර්යෝ දැහන් වඩන විදියයි අනාර්යෝ දැහන් වඩන විදියයි වෙනස්. අන්නේ ඉඳ තමයි අනාර්යයට කවදාකවත් නිරෝධ සමාපත්තියට යන්න බැරි. ඉනිමගක් තියෙනවා. ඉනිමගේ තියෙනවා නේද අර මෙහෙම පුරු. ඔන්න ඉනිමගේ යන දෙවිදිහක් තියෙනවා. එකක් තමයි අර දැන් අපි කකුල තියෙනවා කියන්නේ මහ පොළවේ. මහ පොළවෙන් කකුල ගන්නවා. කකුල ගන්නකොට උඩ එකේ තියෙනවා. ඊළඟ පුරුකට නගින්න නම් මොකෝ කරන්න ඕනේ? ඉන්න පුරුක අතාරින්න ඕනේ. ඒතකොට උඩ එකේ ඉන්න. තව කට්ටියක් ඉන්නවා උඩ පුරුක එල්ලිලා නගිනවා. හරි? උඩ පුරුකේ එල්ලිලා නගින්නේ. යට පුරුකේ අතාරින්න නෙමෙයි. අරක එල්ලිලා තමයි මේක අතාරින්නේ. ඒක ක්‍රමයක්. තව කට්ටිය යට එක අතාරිනකොට උඩ එකේ හිටින්නේ. දැන් ඔන්න ඔහම ඔහම ඔහම එනවා එනවා එන ඇවිල්ලා ඇවිල්ලා දැන් තියෙනවා අටවෙනි පුරුක. හරි මගේ අටවෙනි පුරුක තියෙනවා. දැන් එක කට්ටියක් ගියා උඩ පුරුක එල්ලිලා. එක කට්ටියක් යනවා ඉන්න පුරුක අතහැරලා. හරි? අපි හිතමු අර උඩ පුරුකේ එල්ලිලා ගිය කට්ටිය ඉන්නවා. ඇවිල්ලා ඇවිල්ලා දැන් උඩම පුරුකට ඇවිල්ලා. අටවෙනි පුරුකට. දැන් මෙයා මොකක් එල්ලිලාද මේක අතාරින්න. අද මෙයාට පුරුද්ද තියෙන්නේ උඩේක එල්ලිලා. දැන් අවසාන පුරුකේ ඉන්නේ. මෙයා කොහොමද මේ පුරුකෙන් කකුල ගන්නෙ? ඈ කකුල ගන්න කකුල ගන්න බෑ. ඇයි? මෙයාට එල්ලෙන්න තැනක් නැහැ. මෙතනින් එහාට තියෙන්නේ මොකද්ද? සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත නිරෝධේ කාටවත් අල්ලන්න බෑ. ඔන්න ඕක තමයි අනාර්යයට වෙන්නේ. ඒකයි නේව සංඥා නා සංඥා දක්වා කියලා නැවත සතර පායට යන්න වෙන්නේ. ඊළඟට ආර්යෙක් එනවා. නිතරම ඉන්න තැන අතාරිනවා. උඩේකේ ඉන්න තැන අතාරිනවා. කොහොම අතාරලා අටවෙනි එක අතාරිනවා. අතාරියා උඩ එකේ පිහිටිනවා. ඒකයි බුදුහාමුදුර කියන්නේ කවදාක සංඥා වේද ඇත නිරෝධ සමාපත්තියට අනාර්යයකට කවදාවත් සමවදින්න බෑ කියලා. අෂ්ටඵල සමාපatti සමවදින්න පුළුවන්. වැඩක් නැහැ. නිරෝධයට යන්න බෑ කවදාවත්. ඒකයි ওই වෙනස. අන්න දැන් මේ හැමතැනම මොකද්ද මේ කරේ? හොඳට බලා ගන්න. ඉන්න තැන ඉන්න තැන ආදීනව දැකලා අපේ ඇරියා. ඒතකොට උඩ එකේ පිහිටන. මේ හැමදේම කරන්නේ ඒකයි. දැන් අපි භාවනා කරන්න කියලා අපිට උනේ මොකද? කොහේ හරි නිමිත්තක් අල්ලගෙන හිටියා. ඒකයි උනේ. අල්ලලානේ පුරුද්ද තියෙන්නේ. ඉතින් අල්ලගෙන කොහේ හරි එල්ලෙන්න ඕනේ. වැඩේ කරගෙන යන්න. දැන් බුද්ධ ශාසනය කරන එල්ලිලා කරන එකක් නෙමෙයි. ඉන්න තැන අතාරිනවා. අතාරින්නේ දුකෙන් පිරිච්ච එකක් නෙමෙයි. නිවනට අයිති එකක් නෙමෙයි. එහෙනම් හැබැයි මේ බස් එකේ යන්න වෙනවා හොඳේ. මේ බස් එකේ යන්න තුමේ කරන්නත් බෑ. එහෙනම් ඔන්න තුතික ධානයට එනවා. තුතික ධානයට එනකොට ඉතින් එන්නේ මොකද්ද? එතන සුඛය තමයි ඊළඟට එන්නේ. ඒ විහරණයෙන් වසන මට ඔන්න දැන් මේ බලන්න වෙන දේ අර නිසා ප්‍රශ්නෙත් එක්ක. තුතික ධානයේ ඉන්නකොට නිතරම ආබාධය ගෙන දෙන්නේ යට එකේක. ඇයි යට එකේ ඉඳලා න්යාවි උඩට. දැන් යට එකේ ඉඳලා උඩට ආවට පස්සේ මේ තුන්වෙනි දැහැනට ආවට පස්සේ කාමසහගත ඒවා ආබාධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒවා තියෙන්නේ පළවෙනි පඩියටත් එහා. දැන් ළඟම පඩිය තමයි මේ මොකද්ද මේ උපමා ගන්න? දැන් අර මේ උඩ පඩියකට නගින්න යනවා කෙනෙක්. මොකක් උඩම පඩියට නගින්න ගියාම වැටෙන්න ගියාම ටක් ගාලා කකුල තියන්නේ කොයියේ කියලා. ඒ ළඟම එකේ. ඒතකොට එයාට ටක් ගාලා ආයි හිත යන්නේ කොතනටද? ප්‍රීතියට යනවා. ආයි මොකද කරන්න ඕන? ආයි ආදීනෝ දැකලා දැකලා අතන්ට එන්න. ඔන්න ආදීනෝ මෙනෙහි කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? සුඛ ඒකාග්‍රතාව තුන්වෙනි දැහැන සම්පූර්ණයෙන්ම ඉන්න ගන්න. එයාට. ඔන්න සුඛ ඒකාග්‍රතාව තුන්වෙනි දැනෙන ඉන්න කෙනාට කියන මොකක්ද ඊළඟට වෙන ඔයාට? මේකෙන් අයින් වෙලා උපේක්ඛා ඒකාග්‍රතාව චතුත්ථ ධානයට යන්න තියෙනවා හොඳයි. එහෙනම් දැන් කියන්න චතුත්ථ ධානයට යන්න හදන කෙනාට දැන් ඔයගොල්ලෝ දැන් මේ chart එක හොඳට බලාගෙන හිටියනම් තේනවා මොකක්ද එන්න පුළුවන් ආබාධය? ඈ හරියට හරි සුඛ. ඇයි ඒ? ඊට යටපඩිය තිබ්බේ? සුඛනේ. ඒක අයින් කරලා උඩට ආවේ. උඩට ආවට පස්සේ උපේක්ඛාව තියෙනකොට මොකද වෙන්නේ? ආයෙත් සුඛ දැනෙන්න ගන්නවා. ආයෙ අර පඩියට යනවා. ආයෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්න ගන්නවා. ආයෙ උඩේකට යනවා. ඕම් වෙලා වෙලා වෙලා වෙලා කොයි වෙලාවක හරි උපේක්ඛායකේ පිටෙනවා. ආදීනව මෙනෙහි කරලා අන්නේ සිව්වන දහණයෙන් එළඹ වෙසෙන්නයි එහෙ කියයි කියලා හිතනවා. ඊට පස්සේ කියනවා මොකද ආනන්ද තෙල මට සිත වේ තෙල ශාන්තයි දක්නාව මාගේ සිත අදුක්කම සුඛේ නොපාණී නොපයදී නොපීඨේ මිදේ ඒට හේතු කවරේද කාටද ආනන්දේ තෙලමට සිද අන්න තියෙන මොකද උපේක්ෂා සුඛේ උපේක්ඛාව නෙමෙයි හොඳේ උපේක්ඛා සුඛේ ඒක කොහෙද තිබෙන්නේ තුන්වෙනි එකේ ඒ සුඛයක් එක්කනේ අන්න සුඛේ ආදීනව මා විසින් නොදක්නා ලද මේ එහෙනම් මොකද එතනදී අපි ආදීනව මෙනේ කරන්න ඕනේ අර උපේක්ඛාවක් එක සුඛයක් දැනෙනවා අන්නේ සුඛේ ආදීනව විසින් නොදක්නා ලද මේ මා විසින් අබෞලීකృత වෙයි අදුක්කම සුඛ වේදනාවේ අවබෝධය නොකරන ලදේ මා විසින් එය එලා ඔන්න ඔය අදුක්කම සුඛ වේදනාව මේ උපේක්ඛා සුඛ වේදනාව අනිච්ච සේම දැකලා මොකද කරන්නේ ආදීනව දැකලා අන්න එතනින් චතුත්ථ ධානයේට එළඹ වෙසෙනවා කියලා පෙන්වනවා ඊට පස්සේ චතුත්ථ ධානයේ ඒමම පහසු පසු කාලේන සුඛයාගේද ප්‍රහාණයෙන් සිවවන ධානයට එළඹ වෙසිනි. ආනන්දේ මේ විහරණේ වසන්නා වේ මට උපේක්ඛා සහගත සංඥා මනස්කාරය හැසිරේ. ඒ මට ආබාධ වෙයි. ඔන්න එන තැනක් තියෙනවා දැන්. දැන් මොනවද එන්නේ? උපේක්ඛා සහගත සංඥා. ඇහැට රූප කනට ශබ්ද දිවට එර කැම නැහැ කියමුකෝ. නාස ගන්ධ කය කතා ඔක්කොම ඉවරයි. මනට ධම්ම දැන් ඔන්න ඔය උපේක්ඛා ටික එනකොට එහෙනම් තථාගතයන් වහන්සේ කිව්වා අන්න ඔබලා උපේක්ඛා වේදනාව අනිච්චසේම දැනගත යුතුයි නැත්නම් උඹලා චතුත්ථ ධානයේදී උපේක්ඛා වේදනාවේ සියුම් ලෙස අවිද්‍යාවෙන් බැඳෙනවා කිවි ඔන්නයි. ඔන්න චතුත්ථ ධානයේදී රියල් උපේක්ඛා වෙන තැන. මොනවාක්වත් නැහැ. හැබැයි ඒකත් අනිච්ච දුක්ඛ අනාත්මේ මෙන්න මේ උපේක්ඛාව තමයි නිරාමිස උපේක්ඛාව කියලා කියන්නේ. හැබැයි මේ අරියත් ඵලයේද? නෑ. මේ අරියත් වෙන්න මේ මාර්ගඵලයක් ලබන්න පසුතලෙ. මේ පසුතලෙ විතරයි. එහෙනම් මෙතන ඉඳන් තමයි අපිට ඊටු ටික කරගෙන යන්න වෙන්නේ. එහෙමනම් අපි ඒ දැහැන ඉඳගෙන මොනවද මෙනෙහි කළ යුත්තේ කියලා බලමු දැන්. ඔන්න දැහැනටපත් වෙන්න බැරි එක කිව්වා. ආබාධ ටික කිව්වා. පත් වෙනකොට එන පත් වෙනවා නම් පත් වෙන්නේ පත් වෙලා කරන්නේ මොකද්ද කියලා කිව්වා රාගය ප්‍රහීන කිරීම. එහෙනම් පත් වෙන්න පත් වුණාම එන ආබාධ ටික කිව්වා. ආබාධ ටික සංසිඳව ගන්න විදිය කිව්වා. සංසිඳවගෙන ආබාධයෙන් අයින් වුණාට පස්සේ මොකද්ද මෙනෙහි කරන්න ඕනේ කියලා කියනවා. ඊදර ගිහිල්ලා බලන්න අනුපිළිවෙලට කියලා කියනවා. අනුපිළිවෙලට කියලා කියනවා. ධ්‍යානට සම්බන්ධ වෙනවා මොකද කරන්නේ? නැත්නම් දැන් උඩමින් බලන්නේ නේද මොකද කරන්නේ? සූත්‍රයේ මානසිකාර සූත්‍රය. වහන්ස යම් පරිද්දකින් මේ සූත්‍රය ටිකක් දිගයි මම ඕනම කෑල්ල ගන්නවා. වහන්ස යම් පරිද්දකින් චක්කීෂේ මෙනෙහි නොකරේනම්. ඒ කියන්නේ ඇහැ මෙනෙහි කර නොකරේනම්. රූපය මෙනෙහි නොකරේනම්. සෝතය මෙනෙහි නොකරේනම්. සද්දය මෙනෙහි නොකරේනම්. ගාණය මෙනෙහි නොකරේනම්. ගන්ධය මෙනෙහි නොකරේනම්. ජීවා මෙනෙහි නොකරේනම්. රස මෙනෙහි නොකරේනම්. කය මෙනෙහි නොකරේනම්. ස්පර්ශය මෙනෙහි නොකරේ නම්, පඨවිය මෙනෙහි නොකරේ නම්, ආපෝ මෙනෙහි නොකරේ නම්, තේජෝ මෙනෙහි නොකරේ නම්. වායෝ මොකද කියේ? ආ මෙනෙහි නොකරේ නම්. දැන් මෙනෙහි කරොත් මොකෝ වෙන්නේ? වායුව මෙනෙහි කරන්න කියලා තියෙන එපා කියලා. එපා කියලා තියෙන. නොකරේ නම්. ආකාසඤ්ඤායතනේ මෙනෙහි නොකරේ නම්. විඥානංචායතනෙ මෙනෙහි නොකරේ නම් ආකින්ඥායතනෙ මෙනෙහි නොකරේ නම් නේව සංඥා නා සංඥා මෙනෙහි නොකරේ නම් ඉහළෝ මෙනෙහි නොකරේ නම් පරලෝ මෙනෙහි නොකරේ නම් යම් බඳු ප්‍රාප්ත වූ පරිත සිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤතයක් වේනම් එයද මෙනෙහි නොකරේ නම් මෙනෙහි කරන්නෙක් වේනම් ඒ මහානහට ඒබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේද කියලා දැන් හොඳට බලන්න මෙනෙහි කරන්න ඕන් එපා කියපු ගොඩේ කොච්චර තියෙනවද? මෙනෙහි කරන්න ඕන එක තාම කිව්වේ නෑ. හැබැයි මෙනෙහි කරන්න ඕන නැතිව මුලින් කියනවා. මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය. නේද? රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම තියෙනවා. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අපි මොකද කරේ? අපි මොකද කරේ? ඈ? වායුව මෙනෙහි කරාද නැද්ද? වායුව මෙනෙහි කරා. බුද්ධාන පිළිපැද්දද බුද්ධාන පිළිපැද්දේ නැද්ද? ඒ පැහැදිලිවම කියන මානසිකාරය. හේතුව ඇයි? වාතය කියන එක නිවනටයි තියකද ලෝකෙටයි තියකද? ලෝකෙටයි තියකද? හරි ඊළඟ තැන. ඕම ඇවිල්ලා ඔන්න ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආගින්ඥා නේ සංඥාවම කියලා මෙතන කියන මොකද? දිට්ඨ සුත මුත. දිට්ඨ කියන්නේ දකින්නේව. සුත කියන්නේ අහණේව. මුත කියන්නේ දැනෙනේව. දැනෙනේව කීයක් තියෙනවද? දිව කය නාසය. මෙතනට වදින එක දැනෙන්නේ කොහෙටද? මේ හිත තිබ්බේ කොහෙටද? නාසිකාග්‍රේ කියලා. මුතේට නේ. මුතේට නේද හිත තිබ්බේ. එතකොට අරහෙන් වාතය මෙනෙහි කරන්න එපා ගුවා. ඒක මෙනෙහි කරා. මෙහෙන් මුතේ මෙනෙහි කරන්න එපා ගුවා. ඒක මෙනෙහි කරා. දැන් වැඩේ ගොඩේ ඇයිද මොකද? එතෙම එපා කියපෝනි කරලා තියෙන්නේ. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන භාවනා තියෙනවා. හැබැයි බුද්ධ ශාසනය නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ඒවා තියෙන ඕන්තරම්. ඇයි? ලෝකේ නිමිති අරන් භාවනා කරන්නේ ඕන්තරම් තියෙනවා. බ්‍රහ්මතලේ යන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ නිවන් දකින්න බෑ. ඒකයි වෙන්නේ. බ්‍රහ්මතලේ යන්නත් පුළුවන්. නේ? නිවන් දකින්න බැරි එක විතරයි තියෙන්නේ. නැත්නම් මේ දැන් එහෙම භාවනාවක් කරයි කියලා සතර පාය යන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ ගිහිලා භක්ම ලෝකෙ ගිහිලා සතර පායයි. ඒක වෙනම කතාවක්. මේ සැරේ වැඩුවයි කියලා එහෙම යන්නේ නැහැ. යෝන්න ඉතින් වඩාගෙන යන්නත් ඕ මට දැම්ම නිවන් දකින්න ඕනේ. එහෙත් ගිහිල්ලා පොඩ්ඩක් ඒ සැපකුත් විඳලා එහෙත් පොඩ්ඩක් කාලා ඇඳලා බීලා මොන වගේද දන්නේ නැහැ. මේ පැත්ත චුට්ටක් බලලා ඇවිල්ලා ඔන්න මෙතේ බුදුන් දැක පස්සේ ඉතින් වෙලාවක් තිබ්බොත් ඔන්න කියලා එහෙම ඉන්නත් පුළුවන් ඕන. ඒක ඔව් පටලව ගන්න අනිවාර්යයෙන්. ඔව්. ඒක තමයි. එතන තමයි දැන් මම එන්න දන්නේ. ඒක මොකද නිමි මොකද ලෝකෙටයිද කිසිව නිමිත්තක් මෙනෙහි කරන්නේ නැහැ. එහෙනම් ditta sutta mita කිසිවක් මෙනෙහි නොකරයි කියලාම තියෙනවා. හරි. අපි ඊළඟට බලන්න ඕනේ මොකද්ද මේකේ මෙනෙහි කරන්නක් කරන්නේ වේ නම් ඒ මහානට මෙබඳු මොකද්ද ප්‍රතිලාභය තියෙන්නේ කියලා අහනවා. ආනන්ද මෙසස්නේ මහාන දෙමේ. ඒ කවුද? ඔන්න මෙසස් මේ මහාන මෙනෙහි කරන්නේ කියනවා. මොකද්ද? මෙසස් මේ මහාන මෙසේ මෙනෙහි කරන්නේය. මේකේ පාලි කොටසලාම තමයි හොඳටම තේරෙන්නේ. මේ සිංහලෙන් අමාරුයි. මේ කියන්නේ මොකද්ද? යම්මදු මේ සර්වපකාරයෙන්ම සමතයක් සර්ව ස්වර උපදීන්ගේ පටිනිස්සග්ගයක් තණ්හාක්කයක් විරාගයක් නිරෝධයක් නිර්වාණයක් වේද තෙල ශාන්තයි ප්‍රණීතයි කියා. ඒ කියන්නේ මොකද්ද මේකේ පාලි වාක්‍යයේ තියෙන්නේ? ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඒක තමයි අන්න ඒක තමයි කියනවා මොකද්ද ආනන්දේන මේ මෙසස්නේ මහන මෙසේ මෙනෙහි කරන්නේය. එහෙනම් මේ මහන මෙසස්නේ මහන මෙනෙහි කරන්නේ මොකද්ද? නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. මොකද්ද මේ ශාන්තයි ප්‍රණීතයි කිව්වේ? කොහොමද ඒ ශාන්ත ප්‍රණීතත්වේ ලබා ගන්නෙ? යදිදන් සබ්බ සංකාර සමත කරලා. උදේ ඉඳන් රෑ වෙනකන් යදීව සියලු දේවල් සබ්බ සංකාර ටික සමත කරමි. සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු උපාදානයන්ගෙන් බැඳි බැඳී යන වැඩ පිළිවෙල අසාරයි කියලා දැකලා අන්න ඒක සංසග්ග කර ගිය ගිය ගියා ගමන නිස්සග්ග කළා. තණ්හාවෙන් නිදහස් වෙච්ච එකක් තණ්හක්කයෝ. විරාගෝ නිරෝධෝ නිබ්බාණන්ති. බාණෙන් නිදහස් වීම. එහෙනම් ආර්යගේ මානසිකාර ආපෝ තේජෝ වායෝ පඩවි ආකාශ විඥාන කියන ඒවාක්වත් නෙමෙයි අසකරණාසය දිව ශරීරේවත් නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔය එකක්වත් නෙමෙයි එකම මානසිකාර්ය තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ එහෙනම් ඔය මුළු වාක්‍යෙම කියන්නේ නිවන ගැන පමණයි වෙන කිසි දෙයක් නෑ ඔක දැන් මේක අවසානයේ කියනවා නිබ්බානಂತಿ කියලා ඇහැ රූපයට කවදාවත් බාණක් වෙන්නෙත් නැහැ. රූපය ඇහැට බාණක් වෙන්නෙත් නැහැ. කන ශබ්දයට බාණක් වෙන්නෙත් නැහැ. ශබ්දය කනට බාණක් වෙන්නෙත් නැහැ. දිව රසට බාණක් වෙන්නෙත් නැහැ. රස දිවට බාණක් වෙන්නෙත් නැහැ. නාසය ගන්ධයට බාණක් වෙන්නෙත් නැහැ. ගන්ධය නාසයට බාණක් වෙන්නෙත් නැහැ. කය ස්පර්ශයට බාණක් වෙන්නෙත් නැහැ. ස්පර්ශය කයට බාණක් වෙන්නෙත් නැහැ. මන ධම්මයට බාණක් වෙන්නෙත් නැහැ. ධම්මේ මනට බාණක් වෙන්නෙත් නැහැ. ඇසත් රූපයත් මුල් කරගෙන යමෙක් චන්දරාගයෙන් ගොඩනගයිද එය බාණයි. එම චන්දරාග බන්ධනයෙන් නිදහස් වීම නිබ්බාණයි. කලුගුණා කලුගුණාගේ පාඩුවේ ඉන්නවා සුදුගුණා සුදුගුණාගේ පාඩුවේ ඉන්නවා. මිනිස්සෙකුට ඕන වෙනවා මෙන්න මේ කුඹුර මඩ කරගන්න. මිනිස්සයා මොකද කරන්නේ? මෙන්න මේ සුදුගුණාවයි කලුගුණාවයි එකට අරගෙන රැහණක් අරගෙන දෙන්න එකට බඳිනවා. ඊට පස්සේ කියනවා හරක් බාණක් කියලා. මෙන්න මේ හරක් බාණක් මිනිස්සෙක් ගොවියෙක් හදාගන්නේ මොකටද? මේ මේ කුඹුර මඩ කරගෙන මේ කුඹුර හොඳට මඩ කරගන්න තමයි මේ මේ මේ වැඩපිළිවෙල කරන්නේ. එහෙනම් ඔන්න ඔය වැඩපිළිවෙල කරන වගේම අපි මොකද කරන්නේ? ඇහැ ඇහි පාඩුවේ හිටියා, රූපේ රූපේ පාඩුවේ හිටියා. ඒ දෙක පාඩුවේ ඉන්න නොදී මොකද කරේ? අන්න චිත්තය අන්ධ කරගෙන ආස්වාදයක් උදුසා අන්න අර චන්දරාග නැමැති රැහෙනෙන් මෙන්න මේ දෙක බැන්දෙව්වා. මොකටද? අර පංචකාම නැමැති මඩවලේ දඟලන්නේ. අන්නේ පංචකාම නැමැති මඩවලේ දඟලන්න මේ බැඳපු රැහන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන අවබෝධයෙන් අර රැහන කපලා දානවා කපපුවට පස්සේ සුදුගුණා සුදුගුණාගේ පාඩු ඉන්නවා කළුගුණා කළුගුණාගේ පාඩු ඉන්නවා වගේම ඇහැ ඇහි පාඩු ඉන්නවා රූපේ රූපේ පාඩු ඉන්නවා බාණෙන් නිදාසුණා නිබ්බාණං අන්න ඒක තමයි කියනවා ආර්යයේ එකම මානසිකාරය එහෙම නැතුව ලෝකේ තියෙන දේවල් මෙනෙහි කර කර ඉන්නවා නෙමෙයි එහෙනම් නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. අන්න එකම මානසිකාරය. අන්න ඊළඟට තථාගතයන් වහන්සේ කියනවා අන්න ඒක මෙනෙහි කරනවා ඒත් මෙසේ වනාහි යම් පරිද්දෙන් චක්විෂය මෙනෙහි නොකරේනම්. එහෙනම් මෙනෙහි කරන්න ඕනේ කොයි තියෙන්නේ? කහ පාටින්. පට කළා. මෙනෙහි කරන්න ඕනේ නැති එක දැන් තියෙන්නේ. මොනවද? යම් පරිද්දෙන් චක්කුෂය මෙනෙහි නොකරේ නම් රූපය මෙනෙහි නොකරේ නම් සෝතය ගාන જીවවා ඔය ඔක්කොම කියලා කියනවා. දිට්ඨ සුත මුත විඤ්ඤත යමක් ඇද්ද එයද මෙනෙහි නොකරේ නම් අන්තිමට කියන මොකද්ද මෙනෙහි කරනුවේ වේද ඒම භික්ෂුවට එබඳු සමාධි ප්‍රතිලාභයක් වේ එහෙනම් මොකක් මෙනෙහි කරලාද මේ සමාධි ප්‍රතිලාභය එන්නේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ එහෙනම් මේ ලෝකේ යදපු රූප ශබ්ද ගන්ධ මෙනෙහි කරලාද ගන්නෙ පඨවි මෙනෙහි කරලාද තේජෝ මෙනෙහි කරලාද ආකාශ මෙනෙහි කරලාද මේ මොකද වායෝ මෙනෙහි කරලාද එකක්වත් මෙනෙහි කරලා නෙමෙයි එහෙනම් ලෝක විශ්ව ධාතුවට අයිති නැති කිසිවක් මෙනෙහි කරලා නෙමෙයි නිර්වාණය ලබන්නේ ඒ කිසිවක් මෙනෙහි නොකිරීමෙන්මයි ලබන්නේ එහෙනම් හොඳට කල්පනා කරලා කියන්න නිවන් දකින්න මොකද කරන්නේ නිවන් දකින්න මොකද කරන්නේ නිවන් දකින්න මොනවත් කරන්න දෙයක් නැහැ කරන්න තියෙන එකම දේ තියෙන්නේ කරන ගොංකම් ටික නතර කරන එක විතරයි වෙන එක දෙයක් නෑ නිවන් දකින්න කරා. ඇයි? නිවන අපි ළඟ තියෙනවා. අපි නිවන ගොංකම් ටිකක් හින්දා වහ ගන්නවා. ඒ ගොංකම නොකරන තැන නිවන විවෘත වෙනවා. මේකට ඇඟෙන් කරන එකක් නෙමෙයි. ධනගාල කරන එකක් නෙමෙයි, බඩගාල කරන එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් කරන එකක් විතරයි. අත ළඟ නිවන තියෙනවා කිව්වේ ඒකයි. නැත්තම් වෙන්නේ මොකද? එහෙ දුවනවා මෙහෙ දුවනවා රට වටේ දුවනවා අරව කරනවා මේව කරනවා නිවන් දකින්න තියෙන හේතු ආසනාලිය පින්කම් ටික ඕනේ ඒක හරි නමුත් මේක හොඳට තෝරගන්න එහෙනම් ඒ තමන්ම කල්පනා කරලා බලන්න මේවා මෙනෙහි කර කර ඉන්න එකම කොච්චර පදයක්ද අර හිරගේක වැටුණා කිව්වා බුදුහාඳුර කිව්වා නේද අර හිරගේක වැටුණා 16ක් උණයි කිව්වා අර කිව්වේ කෑම නැති තැනකටපත් උණයි කිව්වා ණයකාරයෙක් උණයි කිව්වා. එහෙනම් මේ ණයෙන් නිදහස් වෙන්න තියෙන්නේ මොකද්ද? ඒ කිසිවක් මෙනෙහි නොකර සිටීමමයි. හැබැයි මේ මෙනෙහි නොකර ඉන්නවා කියන්නේ මොනවද? හොඳට මතක ගන්න කාමයේ පැත්ත හොඳේ. දැන් ගෙදරේ දිනලා තියෙන වැඩ ටික නෙමෙයි. දැන් මේක අරන් ගිහලා ඊට පස්සේ අම්මා අතු අපු අතු ගෑවොත් කෙලෙස්. ඒක මෙනෙහි කරන්න හොඳ නැහැ. ඔන්න අල්ලගත්ත නියම ෂෝට් කට් එකක්. රෙදි හේදුවොත් ආ කෙලෙස් අම්මෝ හොදන්න අරක ඒ කවුරු හරි හොදලා දීපු දෙයක්. ඌටි කාලේ වැඩි දවසක් යන නිසා ගෙදරින් එළුවනවා. කිව්වේ මොකද්ද කියලා සෝරගන්න. අන්න මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ අර මුලින්ම පටන් ගන්න තැන. කාමයේ ආදීනව දකින්න කිව්වේ. මම ඒක හිතන කියාගෙන වෙනේ ආදීනව හරියන්නේ නැහැ. දැන් ගෙදර බත් එක උයනකොට මොකක් කරුණ රෙදි හොදනකොට මහන්සි. ඒක නෙමෙයි කිව්වේ. කාමයේ ආදීනව. දැන් කන්න උයා ගන්න වෙනවා. නේද? ඒක කරන්න වෙනවනේ. හැබැයි කාමයේ ආදීනව තමයි අන්න කාමයේ ආදීනව පිණිස මේ තියෙන ඒවාන් එකක් හරි මෙනෙහි කරනවා නම් ඒකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි ඇහැට රූප ඝට්ටණය වෙනවද නැද්ද? කනට ශබ්ද ඝට්ටණය වෙනවද නැද්ද? ඒ ඝට්ටණය වුණා කියලා කාමයේද? නෑ අන කාමයේ මෙනෙහි කරන්න යන්නේ. එන එකම මානසිකාර්යය මොකද්ද? ඒතං සත. මෙන්න ඒකේ තියෙන pāli වාක්‍ය. මේ පැත්ත. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඕගලන්ට මම ගිය සතියේ ගිරිමානන්ද සූත්‍රය කියනකොට සංඥා දෙකට කැඩුවා. මොකද්ද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානಂತಿ කියන එක විරාග සංඥාවටත් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති කියන එක නිරෝධ සංඥාවට. හැබැයි කර්මස්ථානයේදී කරන්නේ මොකද්ද? මේ දෙක එකට ගන්න. පිරිතේ ওই දෙක තියෙන්නේ දෙවිදිහකට. සංඥා දෙකක් හැටියට. හැබැයි අපි කර්මස්ථානයේදී කරන්නේ මොකද්ද? එකට ගන්න. මේ දෙක එකට ගන්න. හරි. දැන් මෙන්න මට කියන්න මෙන්න මේක මෙනෙහි කරන කෙනෙකුට ඒතන් සන්තන් ඒතන් පණීතන් මේක මෙනෙහි කරන කෙනෙකුට කර්මයක් සැකසෙනවද නැද්ද? ඈ කර්මයක් සැකසෙන්නේ නැහැ. මේ අර කියපු නැති අර මෙනෙහි කරන්න එපා කියපේව මෙනෙහි කරොත් කර්මයක් සැකසෙනවද නැද්ද? චේතනාම් භික්කවේ කම්මම් වදාමි. හරි? එතකොට දැන් මෙන්න මේ ඒතං සන්තං ඒතං පනීතං කියන එක මෙනෙහි කරනකොටත් චේතනාවක් තියෙනවා. හැබැයි ඒ චේතනාව ලෝකෙට තියෙන චේතනාවක්ද නිවන මුල් කරගත්ත නිවන් දකින්න තියෙන චේතනාවක්ද නිවන් කියන්නේ නිවන් දකින්න නිවන වැහෙන වැඩ ටිකෙන් අයින් වෙච්ච ස්වභාවයක්ද ආ නිවන වැහෙන ටිකෙන් අයින් වෙච්ච ස්වභාවයකට අලුතෙන් චේතනාවක් නැහැ එහෙනම් එතන අපි කර්මයක් හදන්නේ නැහැ එහෙනම් කර්මයක් හදන්නේ නැති කියනවා කර්මය අස්ථානගත කරනවා කර්මස්ථාන වඩනවා කියලා එහෙනම් කර්මස්ථාන වලින් නිවන් දකින්න පුළුවන්. නිමිති අරගෙන නිවන් දකින්න බෑ. ඔබතුමිය ඇහුවේ ප්‍රශ්නේ නේද? ආ. කර්මස්ථානෙන් නිවන් දකින්න පුළුවන් වුණාට නිමිති අනු නිමිති අරගෙන නිවන් දකින්න බෑ. ඒකට තමයි කර්මස්ථානයක් එන්නේ. අන්න හරි විපාක අරගෙන නව හේතු හදන එක. ඉතින් විපාකයේ විපාකයේ විදිහට ඉන්න දිලා නව හේතු හදන්න නැතුව හිටියනම් කර්ම නැහැ. ඉතින් එතකොට ඒක කරේ නැත්තම් මොකද වෙන්නේ? කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැත්නම් කර්ම භවේ නැහැ. කර්ම භවේ නැත්නම් උප්පත්ති භවේ නැහැ. ඒක නිවන් දකින්න මොකක්ද ආයි කරනවා කියලා ඇහුවොත්. අලුතෙන් කරන දේකුත් නැහැ. කරන්නේ මොකද්ද? හදන එක නතර කරනවා. හදන එක නතර කරන එක විතරයි කරන්නේ. ඉතින් හදන එක නතර කරන තැන නිවන් දකින්න කියලා අලුතෙන් දෙයක් කරන්නේ නැහැ. අන්නේ හින්දා කිව්වා නිකන් නිවන් දකින්න කෙනාට න චේතනා කරණීය. චේතනාවෙන් කරන්න දෙයක් නැහැ කිව්වා. හැබැයි චේතනාවෙන් කරන්නේ මොනවද? කර්ම සකසන එක. අන්න කර්ම සකසන එක නතර කරන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරනකොට නිවන් දකින්න කියලා අලුත් චේතනාවක් නැහැ. වෙනම වැඩක්. අරක නැති දැන් මේ මේ හිතන්නව තවත් මම සරලව කියන්නේ. කෙනෙක්ගේ තියෙන හොඳ. කෙනෙක්ගේ තියෙන නරක. එයා නරක නතර කරනවා. දැන් හොඳ කරන්න මොනව කරන්නේ? දැන් කෙනෙක්ගේ හොඳයි නරකයි තියෙනවා. එයා නරක නතර කරනවා. එයා එයාගේ හොඳ වඩා ගන්න මොනවද ආයි කරන්න ඕන? මොකක් කරන්නේ නැහැ. හොඳ තමයි ඉතුරු වෙන්නේ. ඒ වගේ නිවන අපි ළඟ තිබ්බා. අපි කර්ම ටිකක් හදා හදා නිවන වහගත්තා. අන්න ඒ වහගන්න එක නතර කරනවා. ඉතින් ඒ වහගන්න එක නතර කරනකොට නිවන් දකින්න මොකක් හරි ආයි කරනවාද? මොකක් කරන්නේ? ඒක උඩට එනවා. මඩේ නෙළුම් මල තිබ්බට මඩ නොගෑවි එළියට එනවා. ඉතින් හැබැයි නිලු මල තිබ්බේ පොහට්ටුව තිබ්බේ මඩේම තමයි. පොහට්ටුව තිබ්බේ මඩේම තමයි. එන එකම මානසිකාරයේ ඔන්න ඔච්චර. ඊට මෙන්න මේකේ නෑ ඒත් නෑ. දැන් අපි අපි හිතමු මොකක් හරි අපි බැඳෙන්න යන වෙලාවක නිවනම ශාන්තයි නිවනම ප්‍රණීත මේක බඩ කොට කර්මස්ථාන වලට පෙන්වන්න. වෙනකොට මොකද වෙන්නේ ඉතින්? අර නිවනේ හිත පිහිටනකොට මොකද වෙන්නේ? නාසිකාග්‍රේ මුඛ නිමිත්තේ එතනට යනවා. ගිය ගමන් මොකද වෙන්නේ? මේකේ හිත පිහිටෙව්වා. ඉතින් ඒ වෙලාවේ කර්මය හැදුවේ නෑ. කර්මස්ථානයක් තමයි. ජීවිතේ කර්මස්ථානයක් කරගන්නවා කියන්නේ ඒකයි. එද අලුතෙන් වෙන දැන් අලුතෙන් වෙලාවල් අරගෙන භාවනා කරනවා කියලා කරන්නේත් ඒකම තමයි. එදිනදා ජීවිතේ කරන්නේත් ඒකමයි. ඉතින් ඕක අර මම උපමාවක් කියන්නේ ඒකයි. කැටයක් තියෙනවා. කැටේට හම්බෙන හම්බෙන වෙලාවේ රුපියල් දෙක හරි දාගන්න ව්‍යාපාර හරි දාගන්න හම්බෙන අවස්ථාවකදී 50000ක් විතරක් දාගන්න. දවස් 7ක් විතර තියෙන 50000 ලක්ෂයක් දාගන්න. අනිත් වෙලාවට රුපියල් දෙක හරි දාගන්න. ඒක කැටේ පිරෙනවා. මේක පාලියෙන් කියන්නත් පුළුවන් සිංහලෙන් කියන්නත් පුළුවන්. සිංහලෙන් කියනකොට ඉතින් මොකද වෙනස් නැහැ හදලා තියෙන්නේ. ඒතකොට දැන් මේ මේකෙන් නම් කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා කියනවා. සිංහලෙන් කියනකොට කියන්නේ නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි. සියලු අபிසංකාර සමතයි. සියලු උපදි පටිනිස්සග්ගයි. තණ්හාවෙන් කය නොවේ. රාගයෙන් විරාගයි. අස්සාදේයෝ නිරෝධයි බාණෙන් නික්මෙන්න. අර අදහසම ගන්නවා. දෙකේ පොඩි වෙනසක් තියෙනවා ඒකයි. ඔව්. ආය දැනීම හරින් කරනවා. ඒ ලබන සතිය මම මේ කර්මස්ථාන ඔක්කොම විග්‍රහ කරලා දෙනවා තාම. හරි. එතකොට මෙන්න එකම මානසිකාරය ඔච්චරයි. ඒතර වෙන මානසිකාර කරයි කියලා නිවන් දකින්න හම්බෙන්නේ නෑ. පැහැදිලිවම තියෙන එක. ඉතින් මෙන්න මේකේ තචූට්ටයි තියෙන්නේ සමාධි සූත්‍රය මෙන්න මේ සමාධි සූත්‍රය කියනවා මෙන්න මේක වැදගත් වෙන්නේ මේක අරකම කියනවා මොකද්ද වහන්ස යම් වේ පඨවි කසිනේ පඨවි සංඥා ඇති නොම වේනම් ඒ කියන්නේ මොකද්ද මේ පඨවි කසිනේ පඨවි සංඥාවක් ඇති නොම වේනම් ඒ මහානහට සමාධි ප්‍රතිලාභයක් වන්නේද ඒ කියන්නේ මොකද්ද පඨවි කසිනේ පඨවිය වඩන්නේ තේජෝ කසිනේ තේජෝ වඩන්නේ ආපෝ කසිනේ ආපෝ වඩන්නේ වායෝ කසිනේ වායෝ වඩන්නේ ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒ එකක්වත් නිමිති හැටියට ගන්නෙ නෑ. අන්න එහෙම වඩන කෙනෙකුට ඒක ඒව නොකරන කෙනෙකුට සමාධි ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා අහනවා. කොහොමද අපිට මේක ප්‍රතිලාභෙ ලැබෙන්නේ කියලා අහනවා. මෙන්න මෙතනදී කියනවා මොකද්ද? ඒ පඨවි කසණය යම්සේ පඨවි කසණේ පඨවි සංඥා නොවේ නම් එබඳු මානට සමාධි ප්‍රතිලාභයක් වන්නේය. එහෙම සමාධි ප්‍රතිලාභයක් වෙනවා කියලා කියනවා. බලන්න කොහොමද වෙන්නේ කියලා කියනවා. වහන්ස කෙසේයින් පටවි කසිනේ පටවි සංඥා නොම ඇති වේද කොහොමද ඒක වෙන්නේ කියලා අහනවා දැන් පටවි කසිනේ පටවිය නැතුව සමාධිය ලැබෙන්නේ කොහොමද කියලා අහනවා ආනන්දය මෙසස්නේ මහානතෙමේ අර කතාවමයි තියෙන්නේ මොකද්ද ඒතං සන්තං ඒතං පණීතං කියනවා පටවි කසිනේ පටවි කියන්නේ එතකොට මානසිකාරය මොකද්ද ඒතං සන්තං ඒතං පණීතං ඒක තමයි මානසිකාරය පටවි කසිනයක් නෙමෙයි. පටවි කසිනේ පටවි සංඥා ඇතිව නොම වේනම්. ඔන්න ඔය විදිහට තමයි කියන සමාධි ප්‍රතිලාභයක් වන්නේ. මේක තව චුට්ටක් කියනවා මෙන්න මෙහෙම. අර ඔය තියෙන පාලි කෑල්ල ඒතං සන්තං ඒතං පන්නතං. එතකොට කියන්නේ මොකද්ද? අන්නේ කෙනා පටවි කසිනය සමකොට බවුන් කියන්නේ පටවි කසිනය මුල් කරගෙන බවුන් වඩන්නේ නැහැ. හැබැයි ඔහු ඔහුට සමාධි ප්‍රතිලාභයක් ලැබෙනවා. මොකද්ද ඔහු වඩන්නේ? ඒතං සන්තං ඒතං පණිතං. එතකොට තේරෙනව නේද? අර මුඛ්‍ය නිමිත්තයි නාසිකාග්‍රයයි කියන එක වැරදුනොත් අර මුඛ්‍ය නිමිත්තයි නාසිකාග්‍රයයි වැරදුනොත් මෙතනදී මානසිකාරයත් වරදිනවද නැද්ද? ඇයි ඒ? අතනදී අර මුඛ්‍ය නිමිත්ත නාසිකාග්‍රයට හිත තිබ්බා මෙතනට. එතකොට ඒකට හරියන එකක් මෙහෙන් හම්බුණා වාතය. හරිනේ. එතකොට ඒ හිත තියලා තියෙන්නේ ලෝකෙටමද නිවනටද? ඒ කිසිවක් මෙනෙහි නොකර ඒතං සන්තං ඒතං පණීතං කියන තැන ආපෝත් නැහැ තේජෝත් නැහැ වායෝත් නැහැ පඩවිත් නැහැ මොකක්වත් නැහැ. තියෙන්නේ මොකද්ද? රාගයෙන් නිදහස් වීම, දේශයෙන් නිදහස් වීම, මෝහෙන් නිදහස් වීම විතරයි. ඔන්න ඕකෙදී මේ සඳ කියන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සඳ සූත්‍රයේදී කියනවා සන්දේනි ඔය මේ එක ළඟ තියෙන ටිකක් මේ වැදගත් දෙයක් හින්දා මේක පෙන්වන්නේ. ඔන්න මම ඔය අන්ඩර්ලයින් කරලා තියෙන තියෙන්නේ. ඔයගොල්ලෝ මේක ගෙදර ගියාම YouTube එක ගත්තත් කියව ගන්න පුළුවන් වෙයි. මොකද්ද කියන්නේ සෝරි කියන්නේ පටවිය නිසා නොම ධාන කරයි පටවිය නිසා සෝරි නොම ධාන කරයි ආපෝ නිසා නොම ධාන කරයි තේජෝ නිසා නොම ධාන කරයි වායෝ නිසා නොම ධාන කරයි දිට්ඨ සුත මුත විඤ්ඤතයක් වේද නොම ධාන කරයි එතෙකුදු අධ්‍යාන කරයි මොකද්ද කියන්නේ මේ එකක් නිසාවත් ධාන කරන්නෙත් නැහැලු හැබැයි ධානයක් වඩනවා මේ එකක් නිසාවත් දැහන් වඩන්නේ මොකක් නිසාද? පටවිය නිසා දැහන් වඩන්නෙත් නැහැ. තේජෝ නිසා දැහන් වඩන්නේ නැහැ. වායෝ නිසා වඩන්නේ නැහැ. මේ එකක් නිසාවත් වඩන්නේ හැබැයි දිට්ඨ සුත මුත විඤ්ඤතයක් වේද? ඒ නිසාද නොම ධාන කරයි. ඒව හන්ද ධාන වඩන්නෙත් නැහැ. අහනවා එතෙකුදුව ධානය කරයි මෙන්න මේ සන්දේිනී බද්ධ වූ පුරුෂ පජාග්නේ ඉන්දියන් සහිත මේ මේ කතා කරන්නේ කවුරු ගැනද? සතරවරන් දෙවිවරු ගැන. සතරවරන් දෙවිවරු දුර සිටම নমස්කාර කරමු. කාටද? අර එකක්වත් නැතුව ධානයක් වඩනවා මෙන්න මේක මුල් කර. එතෙක දුවක් ධානය වඩයි. හැබැයි කිව්වා මොකද්ද ඒ වඩන්නේ? එන්න තථාගතයන් වහන්සේ පෙන්වලා මොකද්ද? යම් මේ මේ සතරවරන් දෙවිවරු දකිනවා යම් අරමුණක් නිසා ධාන කරහු නම් තොපගේ ඒ අරමුණ නොදකින්න. එහෙනම් අපි නිමිත්තක් ගත්තොත් අරමුණු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ඒ සතරවරන් දෙවිවරු පවා දන්නවා. ඒ නිමිත්තක් අරගෙන දැහැන් වඩන එකත් සතරවරන් දෙවිවරුන්ට පේනවා. මම ඒක කොහොමද කියලා කියන්නම්. ඒ වගේ තව දැහැනක් වඩන කට්ටියක පේනවා. හොයනවා හොයනවා හොයනවා හොයනවා නිමිත්ත අහුවෙන්නේ නැහැ. ගත්ත. නිමිත්ත අහුවෙන්නේ නැහැ. හැබැයි දැහැනක් වඩන බව පේනවා. අන්න කියනවා මොකද කියන්නේ? යම් අරමුණක් නිසා ධාන කරනුත් කරනවා. හැබැයි අපිට තොපගේ අරමුණ පේන්නේ එහෙනම් නිවන කිසි දවසක නිවන අරමුණු කරන්න බෑ. නිවන මානසිකාර විතරයි කරන්න පුළුවන්. අරමුණු කරන්න අපිට තැනක් තියෙන්න ඕනේ. නිවන කියන්නේ නිවීම. ඒකට ඒකට නිමිත්තක් දෙන්න බෑ. බෑ. හැබැයි අර අපි දැන් කොහෙට හරි හිත තියාගෙන වඩනකොට අන්න අරමුණ ගන්න පුළුවන් අපිට. අන්න එහෙම වඩන දැහනකුත් තියෙනවා. දැහනකොට මේ සතර දෙවියන්වරු මේ දෙගොල්ලම දකින්න. හරි? මෙන්න මේ සතර දෙවියන් දෙවිවරු මොකද කරන්නේ? දුර සිට නමස්කාර කරනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න ආර්ය දැහන් වඩනකොට දෙවිවරු ළඟට ඇවිල්ලා කොඳුරන්නේ නැහැ. මට අර දෙවියෝ කිව්වා මේ දෙවියෝ කිව්වා අරම කරන්න කිව්වා මෙහෙම කරන්න කිව්වා ඒ ඔක්කොම මනස්ගාත. දෙවිවරුන්ගේ ආශිර්වාදය තියෙනවා. බක්මන් වහන්සේලාගේ ආශිර්වාදය තියෙනවා. ඒ හින්දා මොකද කිව්වේ? දුර සිටන් নমස්කාර කරොත්. ඒක තමයි කිව්වේ. හරියටම හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කිව්වේ. දෙවිවරු බලන් ඉන්නවා ආර්යයන්ට වඳින්න. මෙහි ඉන්න කට්ටිය පොර කරනවා දෙවියන්ට වඳින්න. දෙවිවරු බලන් ඉන්නවා මිනිස්සයන්ට වඳින්න. ඇයි ඒ? මිනිස්සු ප්‍රඥාවෙන් වැඩි. දේවරු ප්‍රඥාවෙන් අඩුයි. රූප සම්පත්තියෙන් වැඩි. මිනිස්සු රූප සම්පත්තියෙන් අඩුයි. දේවරු දන්නවා නිවන් දකින්න උපරිම වාසනාව තියෙන්නේ මනුස්සතල්. එහෙනම් දෙවිවරුත් වඳින. අන්න ඒකට අපි පින් අනුමෝදනුත් කර ඇත්ත. එහෙනම් මෙන්න මේ කොහොමද මේ දෙවිවරුන්ට මේක පේන්නේ? මම පොඩි උපමාවක් කියන්නම්. කළුවර කාමරයක් තියෙනවා. කළුවර පැත්තක් තියෙනවා. මුළු නගරයක්ම. අපි උතනින් පාරෙන් යනකොට අපි දැකලා තියෙනවා තනින් දැන මෙහෙම මෙහෙම චූටි චූටි ටියුබ් ලයිට් දාලා වගේ පොඩි පොඩි ලයිට්ස් තියෙනවා. වෙන ඝන වනාන්තරයක. අපිට අග්ගාලා අපේ හිත යන්නේ කොහෙටද? අර එළියේ තියෙන චූටි තැන් වලට නේද? අයි ඝන කරවරේ. එහෙනම් දෙවිවරුන්ට මේක පේන්නේ මොකක් වගේද? ඔව් අපි පෑස් ලයිට් දැම්මත් ක්‍රිස්ටල් ලයිට් දැම්මත් මොන ලයිට් දැම්මත් සෝලර් ලයිට් දැම්මත් මොන ලයිට් දැම්මත් දෙවියන්ට මේක පේන්නේ මොන විදියටද? අන්ධ ගුහාරයකද ඇයි අවිද්‍යාවෙන්ම මිරිකි මිරිකි ඉන්නහම. ඔන්නෝම අවිද්‍යාවෙන් මිරිකි මිරිකි ඉන්න ලෝකයක තනින් තනින් පේන පොඩි පොඩි ක්‍රිස්ටල් ලයිට්. දෙවිවරු බලනවා අච්චර ඝන අඳුරක් තියෙන තැනක කොහෙන්ද මේ අන්න යොමු කර කර බලනකොට සමහර අයගේ නිමිති පේනවා. අරමුණු පේනවා. තව කට්ටියක් ඉන්නවා අරමුණ හොයාගන්න බෑ. හැබැයි උතුම් දැහැන. නැත්තම් එහෙම ප්‍රභාස්වර විදිහට පේන්නේත් නෑ. උතුම් දැහැන. හැබැයි අරමුණ පේන්නේත් නෑ. ඒ හින්දා කියනවා උතුම් වූ දැහැනක් වඩන බව පෙනේ අපට තොපගේ අරමුණ නොපෙනේ අරමුණක් නොපෙනෙන උතුම් වූ දැහැන වඩන ඒ පුරුෂ ප්‍රජාවට දුර සිට নমස්කාර කරනු ලැබේ කියලා নমස්කාර කරලා යනවා මෙන්න බුදුහාඳුර සඳට කියන එක. නේ. දැන් අපිට තියෙන්නේ මොකද්ද කරන්න? අපේ වැඩේ කරගෙන යන්න. මේකට තවත් මම උපමාවක් ඔයගලන්ට කියන්නම්. අපි හිතමු නෙළුම් කොලයක් උඩ තියෙන වතුර. නෙළුම් කොලයක් උඩ වතුර තියෙනවා. අර වතුර බින්දු තියෙනවානේ. අද නෙළුම් කොලේ එක පැත්තක් වතුරේ ගෑවි ගෑවි තියෙනවා. නෙළුම් කොලේ උඩක් තියෙනවා පොඩි වතුර ඩොට් දෙක තුනක්. නේද? එතකොට අර නෙළුම් කොලේ ගෑවි ගෑවි තියෙනව නේද බිම? අර යට. ඒ ගෑවෙන තැනත් වතුර ගෑවෙනව නේද? එතනත් වතුර තියෙනව නේද? එතනත් අර නෙළුම් කොලේ උඩ වතුර තියෙනව නේද? අර උඩක් තියෙනව නේද වතුර ඩොට් වගේ ඒවා. එතකොට එතන තියෙන ඩොට් වතුර ඩොට් එකයි අර නෙළුම් කොලේ ගෑවිලා තියෙන වතුර ටිකයි සමානයිද? සමානයිද කියලා දැන් ওই දෙකෙන් ක්‍රිස්ටල් දිලිසෙන්නේ කොයි ටිකද? හැබැයි ඒකෙත් වතුර තියෙනවා අරකෙත් වතුර තියෙනවා. මෙතන දිලිසෙනවද? එතන දිලිසෙන්නේ නැහැ. මං අහන්නේ ඇයි එතන දිලිසෙන්නේ නැත්තේ? ඇයි අතන තියෙන වතුර දිලිසෙන්නේ? අතන වතුර දිලිසෙන්නේ වතුර ඩොට් එක දිලිසෙන්නේත් ඇයි? මේ අර වතුර ගෑවි ගෑවි තියෙන තැන එතනත් වතුර. ඇයි එතන දිලිසෙන්නේ නැත්තේ? ආ එහෙනම් උඩ තියෙන වතුර කොලේ අල්ලලා නැහැ. එහෙනම් ප්‍රභාස්වරයි දිලිසෙන. අල්ලල්ල තියෙන තැන අඳුරේ. පේන්නේ නැහැ. සේවල බැඳිලා. එලියක්වත් නැහැ. එකම නෙළුම් කොලේ. එහෙනම් නෙළුම් කොලේ නැමැති ලෝකයේ උඩ අනාර්යෝ ඉන්නවා අර විදියට ගෑවි ගෑවි වතුර වගේ තෘෂ්ණාවෙන් තෙත් වෙලා තෘෂ්ණාව පහින කරන්න යන ආර්ය ශ්‍රාවකයා නෙළුම් කොලේ උඩ ඉන්න ජල බිඳුව හා සමානයි. එහින්දා ඒක කට්ටියට හොඳට පේනවා ක්‍රිස්ටල් ක්ලියර්. අයි අරක දිලිසෙනවනේ. හැබැයි අතන වතුර පේන්නේ. එහෙනම් අපි ලෝකේ කොයි හරි තැනක අර නෙළුම් කොලේ කොහෙට හරි හිත තියාගෙන හිටියොත් බැරි වෙලාවකත් අනේ අර යටට වතුරට වෙච්ච දේම තමයි වෙන්නේ. එහෙනම් නෙළුම් කොලේ ඇලිලා නෑ වගේ ලෝකයට අයිති කිසිවක් මෙනෙහි නොකර නිවන පමණක් මෙනෙහි කරන ආර්ය ශ්‍රාවකයාට අන්න ප්‍රබාස්වර චිත්තේ බඳු ආලෝකය එන්න ගන්නවා කිව්වොත් නෝකන් හේතුඵලයේ හැටියට. නිකන් එන්නේ නැහැ. ලෝකෙට බැඳිලා නැති එක. ඉතින් මෙන්න මේක විස්තර කරනවා අන්නේ මේ විදා මේ වගේ කිසිම දෙයක් හන්ද දැහනක් වඩන්නේ නැහැ ලෝකෙට ඇති කිසිම නිමිත්තක් අරගෙන දැහනක් වඩන්නේ නැහැ එතකදුවත් දැහනක් වඩනවා මොකක්ද ඒ වඩන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණන්ති කියන මේක වඩ. යත්ති නැත්ත. අම්මා. දෙක තුනයි තියෙන්නේ. ඉවර කරලම දාන්නන්නේ. කමක් නැද්ද? ස්ලයිඩ් දෙක තුනයි තව තියෙන්නේ. එතකොට අද භාවනා පාතබ්බ දෙක ඉවරයි සම්පූර්ණයෙන්ම ඊළඟට කෙලින්ම තුන්වෙනි එක පටන් අරගෙන ඉවර කරන්නම් පුළුවන්. තා චූට්ටයි තියෙන්නේ. ලෝකෝත්තර සම්මා සමාධිය සියලු ඉරියව් වලින් වැඩි හැකිද? ලෝකෝත්තර සම්මා සමාධිය සියලු ඉරියව් වලින් වැඩි හැකිද? ඒ කියන්නේ ඇවිදින හිටගෙන පුළුවන්ද කියලා අහන්නේ. එහෙනම් ලෝකෝත්තර සම්මා සමාධිය වඩන ලෝකෝත්තර සම්මා සමාධිය දැනගන්න ඕනේ. එහෙනම් සම්මා සමාධිය කිව්වේ මොකද්ද? ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයයි. මේක තමයි සම්මා සමාධිය. බවත් ගෞතමීනි මෙකල බවත් ගෞතමයන් වහන්සේ යමක් ඍෂිසේ ලබන්නේ නම් නිදුකින් ලබන්නේ නම් මාත්සේ ලබන්නේ නම් සුළුවෙත් ලබන්නේ නම් දිව්‍ය උච්චාසයන මහාසයන කවරේද? ඔන්න ආයි එන තැන. උච්චාසයන ඕ මහාසයන එන තැන. ආයි දැන් අර එදා ශික්ෂාපද වගේ තමයි. උච්චාසයන මහාසයන. ඒත් අපි හිතන් ඉන්නව එකක්. මේ තව එකක් තියෙනවා. වෙන එකක්. ලෝකෝත්තර අර්ථය. අහනවා මේ බවත් ගෞතමයන් වහන්සේ යම් කිසි දෙයක් ඍෂිසේ ලබනවා නම් එතන දිව්‍ය උච්චාසයන මහාසයන මොකද්ද කියලා අහනවා. බමුණ මෙහි යම් මම ගමක් නියංගමක් හෝ ඇතුළු කොට වෙසෙන්නේ නම් ඒ පෙරවරුවේ හැඳ පෙරවරු පාසිරුගෙන ඒ ගමට හෝ නියංගමට පිඩු පිනිස එඩ මම පස්බත්ති පිඩුවෙන් වැලකුණේ මේ වනයේට පිවිසෙන ඒ මම ඒ තන හෝ ඒ කියන්නේ එතන උජුං කායෙන් ඉඳගෙන පාඩලා හිටියා කියලා කියනවා. ඒ මම කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්ව විතක්ක සහිත ਵਿਚාර සහිත විවේකයේ උපන් මොකද්ද ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ යික අධ්‍යානෙ, තෘතීක අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙට එළඹ වෙසෙමින්. මොන මොන ධ්‍යානයටදපත් වෙන්නේ? පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යානටපත් වෙනවා. හරිද? අන්නේ දැහැන ඉඳගෙන කියනවා ඒ බඳු ඒ මම ඉදි මොකද මේ බඳු වූයේ මේ සක්මන් කෙරෙන්නේ නම් මොකෙන්ද කොතනින්දන්ද හතරවෙනි දැහැන ඉඳන් සක්මන් කෙරෙන්නේ නම් ඒ මාගේ දිව්‍ය සක්මනයි බමුණ ඉදින් මම මෙබඳු වූයේ මේ සිටීනම් එක තැනක ඉන්නවා. ඒ මාගේ දිව්‍ය සිටීමයි. බමුණ ඒ බදු ඉතින් මම මෙබඳු වූයේ නම් සමය තෙල මාගේ ඒ කියන්නේ හිඳගෙන ඉන්නවා. හිඳීනම් තෙල මාගේ දිව්‍ය හිඳුමයි. බමුණ ඉදින් මම මෙබඳු වූයේ ශාසනය කෙරෙන්නා නම් එස එසමෙහි තෙල මාගේ දිව්‍ය උච්චාසයනයි දිව්‍ය මහාසයනයි වේ කියලා කියනවා. දැන් උතර අපිට ප්‍රශ්නයක් එනවා උච්චාසයනයි මහාසයනයි කියන්නේ මොකක්ද කියන්නේ? දැන් අපි ශික්ෂාපද වලටත් කියනව නේද ඔය? ආ. මේ උච්චා සයන, මහා සයන. සයන කියලා වචනයක් තියෙනවා. මේ සයන කියන්නේ නිතරම අපි මොකක්ද දන්නවද? යමක් යමක් යමක් යමක් ඇසුරු කරන්න යනවා. අන්න අර යමක් යමක් ඇසුරු කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ අනුව කටයුතු කරනවා. උච්ච මාන්නෙන් ඇසුරු කරන්න යනවා. උච්චාර. මහාන් තත්ත්වේ ඇසුරු කරන්න යනවා. ඒ ඇසුරු කරන්න ගියාම මොකද වෙන්නේ? කෙලෙස්ද නැද්ද? කෙලෙස්. මෙතන එහෙනම් මේ උච්චාසයන සයන කියන්නේ අපි ඇසුරු කරන්න යන එක එක වැඩ පිළිවෙල. නැත්නම් දැන් අපි ගන්නවා ඕකට මොකද්ද? මේ ඉඳ ගන්න ආසනය. එහෙමනේ අරන් තියෙන්නේ. සයන කියන්නේ ඒතර අපි ගන්නේ පුටුවක් කියලා. සයන කියන්නේ පුටුවක් නෙමෙයි. එහෙනම් පුටුව නම් මෙතන දාන්න පුළුවන් වෙන්නේ බෑ. අන්න මේ මොකද කිව්වේ? කාමයන් ගෙන්නෙන්න අකුල දා වෙන වෙලා ප්‍රථම අධ්‍යානයේ, ද්විතීක අධ්‍යානයේ, තෘතීක අධ්‍යානයේ, චතුර්ථ අධ්‍යානයේ වඩාගෙන අන්නේ චතුර්ථ ධානයේ ඉඳගෙන ඇවිදීමක් කරා නම් ඉඳ ගැනීමක් කරා නම් හිට ගැනීමක් කරා නම් ඒ සියල්ලම දිව්‍ය උච්චාසයනයි මහාසයන. එහෙනම් කාමයෙන් වෙන්ව ඇසුරු කරා. ඒකටත් කියනවා උච්චාසයන මහාසයන. දිව්‍ය හැබැයි නිකන් එකක් නෙමෙයි දිව්‍ය උච්චාසයනයි. ඒතර මේක ඕන එකද නැද්ද? ඒක අවශ්‍ය එකක්. ඊළඟට මේකේ කියනවා තව එකක්. ඕවා ගේම කියනවා මම ඉක්මනට කියන්න. බ්‍රහ්ම උච්චාසයන මහාසයන කවරේද කියලා අහනවා. අතන කිව්ව දිව්‍ය උච්චාසයන. මේ කියන්නේ බ්‍රහ්ම උච්චාසයන. අර වගේම බුදුහාමුදුර වඩිනවා ගමකට. වැඩලා අර වගේම ඉඳලා ඊට පස්සේ කියනවා මොකද්ද? අර වගේම තන අර වගේම මේ අර පලක් බැඳගෙන ඉඳලා අන්නේ ව්‍යාපාද නැතිව ඉන්න මොකද කමටනක්ගෙන මොකද කරන්නේ මෙත් සහගත සිතක් මුදිතා මෙත්තා මුදිතා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සහගත සිතකින් ඉන්නවා නම් අන්න ඒකට කියනවා මොකද්ද බ්‍රහ්ම උච්චාසයනයි මහසයනයි එහෙනම් මේ බ්‍රහ්ම උච්චාසයන මහාසයන්ට එන්න පුළුවන් උනේ ආර්ය උච්චාසයන මහාසයන ඇසුරු කරපු හින්දා. එහෙනම් ආර්ය උච්චාසයන මහාසයන ඉඳගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයටපත් වෙනවට කියනවා මොකද්ද? බ්‍රහ්ම උච්චාසයනයි මහාසයනයි. ඊළඟට තව එකක් කියනවා. අන්න ඒක ඉඳගෙන එහෙනම් මෙත්තා ගුණෙන් ඇවිදිනවා. මෙත්තා ගුණෙන් ඉඳ ගන්නවා. මෙත්තා ගුණෙන් හිට ගන්නවා. ඒ බ්‍රහ්ම උච්චාසයනයි මහාසයනයි. එහෙනම් මෙත්තා ගුණයෙන් ඇවිදින්න පුළුවන්ද බැරිද? ඒතකොට මෙත්තා ගුණයෙන් ඇවිදිනකොට මෙත් කැඩෙනවද? ඈ? දැන් බැරි වෙලාවකත් අපි අර මුඛ නිමිත්තයි නාසිකාග්‍රයයි වරද්දගෙන එතන ඉඳගෙන මෙත් වඩන්න කියොත් මොකෝ වෙන්නේ? ඇවිද්දෝ. එක්ක මුඛ නිමිත්ත කැඩෙනවා. එක්ක නාසිකාග්‍රය කැඩෙනවා. ඒක කැඩිච්ච ගමන් මෙත් කැඩෙනවා. එහෙම වැඩුවොත් මං අහන්නේ. හැබැයි අර මුඛ්‍ය නිමිත්තේවා නාසිකාග්‍රේ නිවන කරගත්තා. සාන්ත ප්‍රණීත වූ නිවන අග්‍ර කරගෙන ඒක මුල් කරගෙන ඇවිද්දා කියලා මෙත් කැඩෙනවද? ආන්න කැඩෙන්නේ නැහැ. එහෙනම් බ්‍රහ්ම උච්චාසයනයි මහාසයනයි. ඊළඟට තව එකක් තියෙනවා ආර්ය උච්චාසයන මහාසයන. බලන්න තුන එන්නේ පිළිවෙලට. දිව්‍ය උච්චාසයන, බ්‍රහ්ම උච්චාසයන, ආර්ය උච්චාසයන. අර වගේම කියනවා. කියලා මොකද්ද වෙන්නේ? මාගේ රාගේ ප්‍රහීණය. දේශේ ප්‍රහීණය, මෝහය වෙහිමි. අන්න රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නැතුව යමෙක් තථාගතයන් වහන්සේ කියනවා අන්නේ විදියට යමෙක් සක්මන් කරනවා නම් ඉඳගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා නම් අන්න මාගේ ආර්ය උච්චාසයනයි මහාසයනයි එන හොඳට මතක තියාගන්න ඇවිද්ද ඇවිද්දයි ඉඳගත්තයි සක්මන් කරයි කිව්වයි කියලා සිල් කැඩෙන්නේ නැහැ බුද්ධ ආගමේ වෙන ඒවා මම දන්නේ නැහැ. බුද්ධ ශාසනය වෙන්නේ. හරි. එහෙමනම් ඔන්න ඔය ටික හොඳට තේරුම් ගත්තනම් වැඩේ තේරෙන්න ඕන. මේ දිව්‍ය උච්චාසයනයි මහාසයනයි. දැන් ඉතින් ප්‍රශ්නයකුත් නැහැ කොහොම වහිනවා? මේ වහිනවා කියලා කොලම් දෙයක් නැහැ නේ. මොකද අපි ඉච්ඡාව ගොඩ නැගුවා කියලා වැසනවතින් නැහැ. එල ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම්පි ඉච්ඡාන ලැබෙති තම්පි දුක්ඛ. මේ හවස පහට නොහසීවා කියලා ඉච්ඡාවක් ගොඩ නැගකොට හරියන්නේ ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන් නැලබති සාම්පි දුක්. ඉතින් මෙන්න මේක හරියට තේරුම් අරගෙන මෙතනින් නිවන් දකින වැඩේ කරගන්න. නේද? අපි අර මාත්‍ය අර ලබන සතිය සිංහල ඒක තුම ඇහුවනේ අර ඒතන් සන්තන් ඒතන් පණීතන් එකේ. ඒක පොඩක් ඒක කරලා මේ බලමු. එතකොට ඉතින් තව තව තේරුම් ගන්න පුළුවන්. ලබන සතියේ වෙලා තියෙනවානේ දවසම එතකොට කර්මස්ථාන ටිකත් විග්‍රහ කරලා සම්පූර්ණයෙන් ඒ ටික විස්තර කරලා දෙන්න. එහෙමනම් අපි පුණ්‍ය අනුමෝදනාව කරලා අද සාකච්ඡාව අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දින ධාම් සාකච්ඡාව පවත්වාගෙන යාම සඳහා දායකත්වයේ දක්වන පින්වතුන්ගේ නාම ලේඛන ඉදිරිපත් කරනවා පුණ්‍යානුමෝදනාව සඳහා. අද දින ශාලාගාස්තු සඳහා දායකත්වයේ දක්වනවා නිමල් විජේසිංහ මහතා, ඒ වගේම ජේ.ඒස් කුමාරි ජයකොඩි මහත්මිය, ඒ වගේම චමිල වරුණ පරාතැන්න මහතා විසින් නිවන් මගම පූර්ණේ කර ගැනීමට මේ වන උපනිශ්‍රේ වේවා යන අරමුණු පෙරදරි කර ගනිමින් එවැගේම අද උදේ දාණය සඳහා දායකත්වයේ දක්වනවා සෙනරා සිරිවර්ධන මහතා චිත්‍රා සිරිවර්ධන මහත්මිය සහ චරිතා සිරිවර්ධන දිනේ විසින් නිවන් මාර්ගට ඇති බාධා දුරු වේවා යන අරමුණු පෙරදරි කර ගැනීමෙන් ඒ වගේම ඒ සඳහා දායකත්වයේ දක්වනවා ඒ.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම සුකුන් මාධව මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම අජිත් බස්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම වසන්තා සරණමාලී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම නුවන් විජේකෝන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම ලසන්ත ජයවර්ධන මහතාත් ඒ වගේම සුචිත්‍රා ගුණවර්ධන මෙනවිය ඒ වගේම අජන්තා සෙනරත් මහත්මිය විසින් ඒ සියලු දෙනාටම මේ පුණ්‍ය කුසල ශක්තියින් නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහාම උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද උදේ තේ පානය සඳහා දායකත්වයේ දක්වන්නේ ජපානයේ සුකුබාහේ පදිංචි මනෝජ් රණසිංහ වගේම ඉරේෂා ජයතිලක සබුදික ඉරාජ් රණසිංහ පුතා ඒ වගේම ටෙවින් මෙත්සුක රණසිංහ පුතා විසින් දායකත්වය දක්වනවා තම තම තමන්ට නිවන් පූර්ණයේ පිණිසත් ඒ වගේම මේ පුතුන් දෙදෙනාට දීර්ඝායුෂ මෙන්ම නිවන් මගට ප්‍රත්‍ය පරිසරයේ සැකසේවා යන අරමුණු පෙරදරි කර ගැනීමෙන් ඒ වගේම අරමුණු කරනවා චන්ද්‍රානි විතාන වන් මව එවැගේම රංජිත් ජයතිලක පියා එවැගේම හේමා නිස්සංක මෑණියන් RADK රණසිංහ මහතා එවැගේම ජයමිනිකේ මහත්මිය එවැගේම නාලක දිනේෂා නිලුපුලි යන සහෝදර සහෝදරියන්ටත් එවැගේම කෝසල මහතාටත් සියලු ඇතුළු සියලුම දූ දරුවන්ට උතුම් නිවන් මඟ පිණිසම මෙපෙන උපනිශ්‍රේවායන අරමුණත් ඒ වගේම නමේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන දායකත්වය දක්වලා තියෙනවා. ඒ වගේම ආද දහවල් දාණය සඳහා දායකත්වය දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ගයාන් දිසානායක මහතා, සාවිත්‍රී රණවීර මහත්මිය, ඒ වගේම චන්න රණවීර මහතා, තිසරි රණවීර දියණිය, පැතුම් කාවින්ද මහතා ඒ වගේම කවීෂ සුභාග්‍ය මහතා, පුලස්ති නාඔටුන්න මහතා, ලක්ෂණා කිරිඳිවැල මහත්මිය, ඒ වගේම දිලිනි මොහන්දිරම්ගේ මහත්මිය, ගම්පාස් පුඤ්ඤා මදුමා මදුමති රත්නායක මහත්මිය, ඒ වගේම ගුණපාල දිසානායක මහතා, AC සිරිසේන මහත්මිය, නන්දා වික්‍රම ගුණරත්න මහත්මිය යන අය විසින් නිවන් මගටම ප්‍රත්‍යපරිසරයේ සැකසේවා යන අරමුණත් එවැගේම ඔවුන් නම් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන මේ දායකත්වය දක්වලා තියෙනවා. ඒ වගේම තව විශේෂ දායකත්වයක් සිහිපත් කරන්න තියෙනවා. මෙම ධර්ම සාකච්ඡාවේ ශබ්ද විකාශන සඳහා අවශ්‍ය උපකරණ සහ වයර් කෝඩ් ලබා ගැනීමට දායකත්වය දක්වලා තියෙනවා. KMM කරුණාරත්න මහතා ඒ වගේම විනීතා සේනානායක මහත්මිය දෙබලටත් නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහාම මේ පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවාය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් සිහිපත් කරනවා. මෙම ස්ථානයේ මේ ශබ්ද විකාශන කටයුතු කරගෙන යාම සඳහා අපේ මේ මෙම ස්ථානයේ මේ රැඳේ ඉඳලා නිතරම උදව් උපකාරණ පියධර්ම කොතරාවල මහතා තමන්ගේම ශබ්ද විකාශන උපකරණත් උපයෝගී කරගනිමින් උපයෝගී කරගනිමින් බොහොම නිස්සාරණ අධ්‍යාසී මේ කටයුතු මේ ශබ්ද පරිපාලන කටයුතු මේ දින 11 පුරාම කරගෙන ආවා. එතුමාටත් උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහාම මෙම පින උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින ශාසනික ආධාර ලබා දුන් පින්වතුන් අපේක්ෂා වීරසේකර මහතා එතුමා වීරසේකර මහත්මිය දායකත්වය දක්වනවා තම මව සහ පියාට මෙන්ම බේබිනෝනා ආච්චිට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙන්ම මියගිය සරණපාල වීරසේකර මහතා මේනිස් මහතා සහ සොපිනෝනා මහත්මියට සහ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම ශ්‍රියානි ජයවීර මහත්මිය WG විමල රත්න මහතා ලීලා සිරිවර්ධන මහත්මිය, WA සිරිවර්ධන මහතා, KP ධම්මිකා මහත්මිය, මල්ලිකා සමරනායක මහත්මිය, මල්ලිකා වීරබාහු එවැගේම HMS වික්‍රමසිංහ, නාලනී කුමාරි හාමි, SK රත්නායක මහතා, KBI අනෝමා මහත්මිය, රංජිත් කොළඹගේ මහතා, KRW MY කරුණාතිලක එවැගේම නිමල් විජේසිංහ මහතා ඩී.එස්. දයාරත්න මහතා වසන්තා දයාරත්න මහත්මිය ආනන්ද තෙන්නකෝන් මහතා එවැගේම සී ඕපනායක මහත්මිය නන්දා කුමාරි මහත්මිය මාලා පෙරේරා මහත්මිය ඒ සියලු දෙනාම උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමටම මෙම පින උපනිශ්‍රේ වායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නන්දික අනුරාධ මහතා විශේෂ දායකත්වය දක්වලා තියෙනවා. හෙට දින සල්ල කර්මයක් සඳහා භාජනය වන තම මව වන කුමාරි කුමාරි කුමාරසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් එවැගේම මෙම සියලු දෙනාටත් මෙම ධර්මශාලා මෙම ශාලා පරිශ්‍රය වෙන් කර දීමට මූලික වූ ඒ තපල් ස්ථානාධිපතිතුමාතුළු සියලු දෙනාටත් එවාගේම මෙම කටයුතු සංවිධානය කිරීමට මූලික කරන මූලිකව කටයුතු කරන ඒ සංවිධායක පින්වත් සියලු දෙනාටත් නිවන් මඟ පූර්ණේ කර ගැනීම සඳහා මම ධර්ම සාකච්ඡාවෙන් ලබන්නා වූ පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරමින් අද දින මේ වැඩසටහනේ පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවයෙන් යුතුව දේශකතුමන්ට ආරාධනා කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි හොඳයි තිරුවන් සරණයි සියලු දෙනාටම අපේ හෙට දින එනම් තුන්වෙනි මාසයේ 20 දිනය එනම් ශල්ල කර්මයක් සඳහා භාජනය වන කුමාරී කුමාරසිංහ මහත්මියට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරලා තිනවා ඒ පුණ්‍ය ශක්තියත් එතුමිය කරා අනුමෝදන් කිරීමටත් ඒ වගේම මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා YouTube ඔස්සේ සියලු ලෝකවාසීන් ශ්‍රවණය කිරීම සඳහා මාත් උදව් උපකාර කරන පානදුරේ පදිංචි මොරිස් මහතාටත් ඒ වගේම මහතාගේ බිරිඳ මල්කාන්ති මහත්මියටත් ශ්‍යාම් පුතණුවන්ටත් ඒ වගේම ඒ සූම් තාක්ෂණය ඔස්සේ ලෝකයට විකාශනය කිරීම සඳහා උදව් උපකාර කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල්නී මහත්මිය සහ ස්වයං පුරුෂයාවන ශාන්ත මහතාටත් ඒ වගේම මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා ඒ සංවේදනය කිරීම සඳහා අවශ්‍ය පාසුකම් සපයන එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල මහත්මියටත් ඒ වගේ මීට පෙර මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මූල්‍යමය වශයෙන් උදව්පකාර කරපු පිරිස හැටියට වගේම දමිද්ද සිල්වා මැලේසියාවේ සිට උදව්පකාර කරලා තිනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල පදිංචි ඉමේෂ් ගුණරත්න මහතාටත්, ඒ මාතාගේ පවුලේ අයටත් සියලු දෙනාටමත්, ඒ වගේම දමිද්ද සිල්වා මහතාටත්, ඒ මාතාගේ මව්පියන්ටත් ඒ සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ බිස්බේන් වල පදිංචි නුවන්දික නිරෝෂන් කත්තේ ආරච්චි මහතාටත්, ඒ වගේම සචිනි සමරසේකර මහත්මියටත් ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා කැමරා පද්ධතියක් සහ ඒ සියලුම උපකරණ ලබා දුන්නා වූ ඇමරිකාවේ කෙන්ට් ප්‍රාන්තයේ පදිංචි නිරෝෂන් මද්දුමගේ මහතාවත් ඒ මහතාගේ සියලුම ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන මේ උතුම් වූ පුණ්‍ය ශක්තියක් විහිදුවන බලාපොරොත්තුෙන් ඊයතින් නම් සඳහන් කරපු උදව් උපකාර කරපු හැම කෙනෙක්ම සිහිපත් කරගෙන ඒ අය උදෙසා උතුම් වූ පුණ්‍ය ශක්තියක් විහිදවන්න බලාපොරොත්තු වෙමින් තම තමන් නම් මේ පරිලෝකයේ අතර ඥාති කොට්ටාරී පරදත්තු බෙජීවින් කොට මේ මොහොතේ පින්බරාප්ත වෙන සිටිනා ඒ සියලු දාම සිහිපත් කරන ඒ සියලු උදෙසාම පුණ්‍ය ශක්තියක් විහිදවන්න බලාපොරොත්තු වෙන ආලෝභයෙන් ආදේශයෙන් අමුවෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතු සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්න මේ උතුම් උදාම් සාගතන සහ සම්බන්ධිත දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස තන් ඒ කොට්ටාස කරා මේ ජන්ත්‍ර ගන්නාලද කුසල අනුමෝදන් එත්තා අනුමෝදන් එත්තා අනුමෝදන් එත්තා උන්වහන්සේලා පතන්නා බෝධි එක්තරා බෝධි උතුම් මුනිවන් සාක්ෂාත් කරගෙන යනා ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ඔබනාර අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධාන බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසල උපනිෂ්ඨයක් ඒවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනිවන් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සසර ගන්දුලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් දෙන්න. ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා උදව් උපකාර කළ සිටිනාටමත් මේ ස්ථානය ලබා ගැනීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටමත් ඒ වගේ මේ ස්ථානය ලබා දීම සඳහා ඒ අද දිනේ දම්පැන් පූජා අද දිනේ මේ උතුම් දාම් සාකච්ඡා සඳහා දම්පැන් පූජා කළ සියලු දෙනාටමත් ඒ වගේ මේ මේ ස්ථානයේ යම්කිසි ශාලාගාස්තුවක් අද දිනේ ගෙවූ යම්කිසි නම් ඒ සියලු දෙනාටමත් ඊයතින් නම් සඳහන් කරපු උදව් උපකාර කළ සියලු දෙනාටමත් දම්පැන් පූජා කළ සියලු දෙනාටමත් ඊට අවශ්‍ය ප්‍රතිපාසුකම් සැකසු සියලු දෙනාටමත් ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා සද්භාවයෙන් උදව් උපකාර කරන ගෞතම ආරාමේ සියලු මේනින් වහන්සේලාවත් ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා උදව් උපකාර කරන්නා වූ මේ තපස්ථානයේ තපස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සියලුම සේවක මණ්ඩල මහත්මීන්ටත් ඉරුසෙනාව සිහිපත් කරගෙන වචනකින් හෝ වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කරනවා නම් මිල මුදලකින් හෝ ශ්‍රම කඳුලකින් උදව් උපකාර කරු සිරනාම සිහිපත් කරගෙන ඒ වගේ විශේෂයෙන් ප්‍රමාණාංශයෙන් මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා උදව් උපකාර කරන චාමර මාතාටත් පුතුලාවල මාතාටත් ඒ සිළු දෙනාටමත් ඒ වගේ කැලුම් කැලුම් මාතාටත් ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන මේ උතුම් කටයුත්තට මහත් වේසත් ධර්මිනේ උදව් උපකාර කරන සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ එය උදෙසාම මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ උදව් උපකාරක වූ දම්පැන් පූජා කරපු ඒ සිල් දානම තවදුරටත් මේ මාර්ගය පූර්ණ කරන ආයු වර්ණ සැප බල සැප බල පූර්ණත්වයටපත් වී උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීම ධර්මෝද ලබා ගැනීම අවබෝධ කරගත ධර්මයක් තියෙනවා නම් තව තවත් අවබෝධ කරගෙන ඒ ධර්ම ඥානය වඩාගෙන මේ මේ සම්මා සමාධිය පූර්ණ කරගෙන සම්මා විමුති සම්මා ඥාන පහළ කර ගැනීම සඳහා මේ ලබාගත් මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඒ අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රිය ස්වභාවයන් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටහාගෙන ඒ වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් කේශකාම් ප්‍රහීන උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයුන්දන් ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත්වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන බලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියත්පත් කර ගැනීමටත් ඒ අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න යක යම් කිසි අඩුපාඩුවක් හෝ සිදුවෙච්ච යම් කිසි නිතිරි නම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ඨ අංග තුලින් ආස්වාදේ ආදීන නිස්සාරණ තසන සක්කාදිට්ඨ මිච්ඡාදිට්ඨිය පහව උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සුවාන් සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ගඵල පූර්ණ කරගෙන ඊට දැහැන ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමත් මේ කුසලයේ උපනිෂ්ණයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුණින් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලු සංසාරේ යම්කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේ සංසාරේ සම් යම්කිසි ගනුදෙනුවක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් දෙන්න. ඒ වගේ මේ උතුම් උදාම් මේ උතුම් සහම් සාකච්ඡාව කරගෙන යාම සඳහා උදව්පකාරක වූ පිළිදෙනාම සිහිපත් වෙනවා. ඒ වගේම මේ උතුම් උදාම් සාකච්ඡා සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාමත්, ඒ වගේ YouTube ඔස්සේ ශ්‍රවණය කරු සියලු දෙනාමත් විශ්වයේ කොහේ සිට හෝ මේ උතුම් උදාම් සාකච්ඡාට සා සම්බන්ධ වී සාදුකාරයක් දී හෝ තමන් මේ උතුම් උදාම් සාකච්ඡාවෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගත්තා වූ ඒ සිළු දෙනාම සිහිපත් කරන ඒ සිළු දෙනාටත් ඒ ධර්ම අවබෝධය ලබා ගැනීමට වෙහෙසක් උත්සාහයක් දරන්නා සිළු දෙනාටම මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ ධර්ම ශ්‍රවණය කරපු ඔබ සිළු දෙනාටත් ශ්‍රවණය කරපු සෑම සිළු දෙනාටම මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ <coughs> පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවය වටාගෙන වස්තුකාම ප්‍රේණික උත්තරීතර සකදාගාමි ඵලයටත් ක්ලේශකාම ප්‍රේණික උත්තරීතර අනාගාමි ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රේණික උත්තරීතර අරියත් භාවයටත්පත් වීම සඳහා කාමෙන් වෙන්න අකුල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය ධාන බලද පූර්ණ කරගෙන අමා මහ නිර්වාණ ශාන්තියෙන් අත්පත් කර ගැනීමට ඔබලා අතින් ධර්මෝපදේ ලබා ගන්න නැකෙච්ච යම් කිසි අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි කෙනෙක් තවදුරටත් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදාගෙන සතර සෝතාපට්ටි අංග තුලින් ආස්වාදේ ආදීන නිස්සාරණ තත්වය දන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පාවගත උත්තරීතර සම්මාදිට්ඨියටපත්ති සෝවාන් පරලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා සකදාගාමී පරලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා අනාගාමී පල්ලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. අරියප්පලලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. අරියප්පලලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය ලබන්නා වූ පටිච්චසමුප්පාදන හට ගන්නා දුක්ඛස්කන්ධය අසාරත්‍ය මොහොතක් මොහොතක් පාසා වැටහි ඒ අනිත්‍යතාවයෙන් වටහාගෙන මේ දුක්ඛස්කන්ධය නිමා කර නිවන් දැකීමටම මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරයේ අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක්. ඒ වගේ අපපමණි අනන් සංසාර ගමනේදී අපගෙන් අවඩක් අසාධාරණ කිංගිය කිංසාවක් වරදක් සිදුවෙච්ච සත්ත්ව කොට්ටාශයක් කොමනක්ද කොමනාරෙන් සැරිසරි සිටියද ඒ ආයතනින් පරදත් ඔබ ජීවීන් කරන කොටසේ සිටගෙන මේ මොහොතේ පින්බාරාප් වෙන සත්ත්ව කොට්ටාශයක් පැමිණ සිටියද ඒ සියල්ල උදෙසාම මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දනාගේ මේ ඥාති හිත මිත්‍රාදීන් පරම්පරාම වෙතම මේ මොහොතේ ඒ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාර අකුසල ධර්ම ගේවා දවා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා මේ පුණ්‍ය ශක්තිය බලමයෙන් මේ මේ දුගතිගාමි තත්ත්වයෙන් මිදී සුගතිගාමි වේවා සුගතිගාමි වේවා සුගතිගාමි වේවා සුගතිගාමි උතුම් මනුස්සත්ව උතුම් සද්ධර්ම සංයට අවස්ථාව ලබාගෙන ඒ චතුරාර්ය සත්‍ය අපන ආරෂ්ඨාංගන පූර්ණික සතරමා සතර දහම් තලද පූර්ණ කරන අමාමා නිර්වාණ ශාන්තියත්පත් කර ගැනීමට ඒ සුළු දිනාටම ප්‍රත්‍යපහසුකම්ම සැකසේවා ප්‍රත්‍යපහසුකම්ම සැකසේවා ප්‍රත්‍යපහසුකම්ම සැකසේවා ඒ ප්‍රත්‍යපහසුකම් සැකසී ඒ සංසාර ගමන නිමා කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සංසාරයේ සියලුම තියෙනා සසර ගණු දිනුන් ගේවා දමා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා එසේම් වෙත්තා එසේම් වෙත්තා එසේම් වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයන් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණ රක්칸තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණ රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණ රක්칸තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය Imina punya kami ne ma bar sama kamu tetan sama kamu tu ya weni ba ne patia idam me punya ngasa wakia wangu tu sabeduka pamunya tu idam punya ngasa wakia wangu tu sabeduka pamunya tu idam punya ngasa wakia wangu sabeduka pamunya tu yang kintra tenan loke wijati wida putu ratanan butu sama nati ratanan damu sama nati ratanan sangga sama nati tasma soti bawan kiti. සියලු ලෝක සියලු සත්‍යයන්ට සතක් ශාන්තියක් යහපතක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවී සනසෙත්තා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.